අවසරයි සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි අදත් අපේ දවසේ ධර්ම සාකච්ඡා නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල එහෙම නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීම අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අනුරාධෙන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමේ අපේ සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද කමඨහන් වාර්තා 11ක් හරි 12ක් හරි ලැබිලා තියෙනවා සිංහලෙන් තුනක් ඉංග්‍රීසියෙන් හයක් විතර තියෙනවා සෙසු ප්‍රශ්න සහ ගැටලු ඒවා ඉදිරිපත් කරන්න අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මනේදී ස්පර්ශය හොඳින් දැනෙන අතර වම් පාදයේද දකුණු පාදයේද කියා වැටහීමක් නොමැත. මෙනෙහි කිරීමක්ද නොකරයි. යටිපතුලේ දැනෙන එම ස්පර්ශය මනස තදින් මනසින් තදින් අල්ලා ගැනීමක් නොකරන අතර එතන එතන අතහැරීමක් දැනේ. ශරීරයේ යන්ත්‍රයක්සේ එහාට මෙහාට ගමන් කරන බවක් දැනේ. මනසේ අවදිභාවයක් වරහන් ඇතුලේ awareness හොඳින් තිබේ. සිතුවිලි පැමිණියත් සතියෙන් එය එය දැනගනී. සිතේ ද්වේෂයක් හෝ දුකක් හටගත් විටත් සතියෙන් එය දැනගනී. දවස මුළුල්ලේම වාගේ මෙම අවදිභාවය පවතී. සිතුවිලි වල අඩු බවක්ද දැනේ. ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි අදුක්ඛම සුඛ වේදනාව අත්දැක්ක අවස්ථාවක් ලෙස මනසට ද්වේෂයක් පැමිණි අවස්ථාවල එයදිහා සතියෙන් බලා සිටින විට මුලින්ම හදවතේ ද්වේෂ සහගත ෆීලිං එකක් දැනෙන අතර ඉන්පසු මනසට සිතුවිලි ගලා එන අයුරුත් එම ෆීලිං එක අඩුවනවත් සමග සිතුවිලිත් අඩු වී ගොස් නැති වී මනස උපේක්ෂා ස්වභාවයක් ගනී. ද්වේෂ සිතුවිලි පහළ වන විට සිනහවක්ද පහළ වේ. ඉස්සරට වඩා ද්වේෂයක් ඇතිවන විට හදවතේ දැනෙන එම වේදනාවේ අඩුවීමක් ඇත. වේදනාව තදින් දැනෙන විට ප්‍රතික්‍රියා කිරීමටද සිටේ. මෙසේ සතියෙන් බලා සිටින විට අද්වේෂය Taman තුලින් හටගන්නා එකක් බවත් එයට බාහිරේ කිසිම සම්බන්ධතාවයක් නොමැති බවත් තේරී ඇත. නිවසේදී කාර්යාලයේ කාර්යාලයේදී මෙම මනසේ අවදිභාවය හොඳින් පවතින අතර ස්වාමින් වහන්සේ ඊයේ Q&A session එකේ සඳහන් කළ පරිදි සතියට ඵලයන් කිව්වත් යන්නේ නැති ස්වභාවයක් ඇත. සමහර වෙලාවට අසතියෙන් දන්නේම නැතුව මනස සිතුවිලි වල තිබෙන විට එය දැනගැනීමත් සමග මනස කාම් වී උපේක්ෂා ස්වභාවයක් ගනී. එවිට බ්ලිස් එකක් මනසට දැනේ. ස්වාමීන් වහන්ස මේ උපේක්ෂා ස්වභාවය අදුක්ඛා සුඛයද කියා දැනගැනීමට කැමැති. එම ස්වභාවය පිළිබඳ කරුණාවෙන් පැහැදිලි කිරීමක් දෙනු මැනවි. පරයන්කය ගැන තව කොටසක් මේකේ අහගෙන ඉන්නකොට පේනවා විරුද්ධ වචන සෙත් හතරක් පාවිච්චි කරලා තියෙනවා. ඒ වචන දෙකම සමාර්ථය දෙනවා. පටන් ගන්නකොට කියනවා හිතවිලි බොහෝ එනවා බොහෝ යනවා. එතකොට යන එක සමානයි එන එක සමානයි. ඊට පස්සේ තියෙනවා තරහ යනකොට ඉනවක් වෙනවා කියනවා. ඒ වගේ හැම මෙතෙක් ගිය හැම එකම විරුද්ධාර්ථ පදේ බොහෝම ලඟ වෙන්න පටන් අරගන්නවා. ඉතින් මේ වෙලාවේදී ඕක දිනු කරන්න තියෙන එකම දේ ඕකට නමක් දෙන්න එපා. මේක අදුක්කම සුඛේද මේ අනම්මනම් කියන්නේ කියන ඕක ලොක් වෙනවා. ඔය ලොක් වෙන්න හරින්න බෑ ඕක කොහොම ෆ්ලෝ වෙන්න හරින්න අපි මෙතකල් මේ හොඳයි කියප ඔක්කොම නරකයි ලෝකේ. නරකයි කියප ඔක්කොම හොඳයි ලෝකේ. ඉතින් ওই දෙක තේරුම් ගන්නකොට ඇතුළේ හීනාවක් පහළ වෙනවා. මෙච්චර කාල වලිගියා පාන කාගෙන අරුට මේ කියලා දෙන්න හොම්බට දැක් දබලා ඉන්න ඕන කියලා කිව්වට දැන් හිතනවා කියලා උට කිස් එකක් දෙන්න හිතනවා කිය. ඒ තරම් මේ දෙක අතර වෙනස නැති වෙනවා. ඉතින් ඒක ලස්සනට විස්තර කරලා තිබුණා ද්විඝටනාත්මක මැදේ පොතේ නම භෞතිකවාදී ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියන පොතේ ඒ හරි ලස්සනයි ඒක. ඒක මට හරියට හිත වැදුනා. ඒක මේකට මම ඒක ඇත්තට මේක ආරූඪ කරනවා. ඒකෙදි කියලා තිබුණා මේ මම බැලු අර PhD කරන කෙනෙකුට ඔකුලන දාවා මේ බුරුලේ කියලා දැම්මේ නෑ එයා. හැබැයි අර ඩයලෙක්ටික් මෙටීරියලිසම් එක ලස්සන පෙන්ලා දීලා තියෙනවා. මේ කොමියුනිස්ට් වාදේ ඉවෝල්ව් වෙන හැටි. ඒක පෙන්වන්නේ බෙඩ් <clears throat> ස්ප්‍රින් එකට. බෙඩ් ස්ප්‍රින් කියන්නේ පාදම ලොකු ස්ප්‍රින් එකක් එන්නේ එන්නේ පුංචි වෙන එක. දන්නද බෙඩ් ස්ප්‍රින් කිව්වා? ස්පයිරල් එක බෙඩ් ස්ප්‍රින් කියලා කියන්නේ ඒකට. කුෂන් කරන්න ගන්න පාදම හරිය ලොකුයි. උඩට ගිහිල්ලා මෙහෙම රවුමක් කරකිනවා. එතකොට ඒකේ කියනවා පාදමේ ගැටයක් වැටලා ගැටි උදාහරණ උඩට කරකිලා ඉන්නේ. ගැටෙන් වටේ සංසාරේ මම දන්න විදිහට. මේ කරක එක තැනක ගැටයක් තියෙනවා. ඒ ගැටෙන් අනික් ලයින් එක ගත්තොත් එයා කර කරකි උඩට උඩට උඩට යනවා. ඒක අපි සංසාරේ ඉඳන ඉන්නකොට ගැටේ අහුවෙන්නේ ඔතෙන් පාස් කර කර යනවා. කවදා හරි ගැටේ අහුවෙච්ච වෙලාවක එතන පොඩ්ඩක් නැතරලා උඩ පාට දා ගන්නවා අපි. එක්සිට් එකක් ගන්න. ඊට පස්සේ එක්සිට් එක ගත්තක මම ඒකට ස්පර්ශකයක් ඇන්දොත් ඒක නැගිනිර බලන්න ඉන්නවනම් අංක 180ක් අරගෙන ඊට පස්සේ ස්පර්ශකේ බටහිර බලන්න. يعني එතෙන්ද දිනු වෙනකොට අපි හොඳයි කියපු ඔක්කොම වැරදි කියනවා අනිත් පැත්ත භාගයක් කරනකොට. රව් භාගයක් කරනකොට ස්පර්ශයේ 100%ක්ම අනිත් පැත්ත හැරෙනවා. ඊට පස්සේ අන්තක 90ක් යනකොට උතුරු බලනවා. තව අන්තක 130ක් ගියාම දකුණ බලනවා. ඒකට අපිට පේනවා අපේ අපේ views ස්පර්ශක වෙන හැටි මේ දා හොඳයි කියප එක අන්තිම සෞතුයි. එදා විසිකරප එක හදීෂෝ. එදා රාගය කියපක අද ද්වේෂය වෙලා. එදා ඉක්මනට යමක් ඇති වෙනවා කියනකොට අද ඉක්මනට යමක් නැති වෙනවා වෙලා. මේ දෙක අතර තියෙන සම්බන්ධය ලං වේගන එනකොට මේකට මොකද්ද කියන්නේ? මොකක්ද කියන්න එපා. තාම මේ මේ පදම් වේගන එන වෙලාවනේ. උකට නමක් දාන්න එපා. උකට වෙන්න දෙන්න. ඒකෝට තේන මේ භාෂාවෙයි අපිට අපි ඔළුවට ස්ක්‍රිප්ට්ස් දාලා තිනවා අපේ දෙමාපියෝ මේක හොඳයි මේක නරකයි කියලා තේරම බොඳ වෙන්න පටන් ගන්නවා. ඒකට පුදුම මනුස්සකමක් එළියට එනවා. ඊයේ හොඳයි කියප එක අද හොඳ නැහැ. ඊයේ වගේ යාළුවා අද අමු හතුරා. ඒ අම්මට හතුරුකම් කරපු එක තමයි මට ඇත්තටම යමක් කියලා තියෙන්නේ. උදම හොම්බට දෙයක් කරලා තියෙන්නේ මට. උට ඒ තරම්ම ඕනකම තිබිලා තියෙන ඌ විතර අනේ යාළුවා අපි අත ගන්න විතරනේ. යා හතුර හොම්බට දෙයක් අයිනේ. දැන් මට උන්ට මාක් එකේ හිටින්න පතුරු යන්න ගන්නවා. එතන තමයි පණිවිඩය තියෙන්නේ. එතෙන් තමයි පණිවිඩය. ඉතින් අපි ඊවට හොඳට උරු යනකොට කැරක් කැරක එන්නේ එන්නේ රවුමක් යනකොට උඩින් මැදි උඩින් මැදි උඩට උඩට උඩට යනවා. ඒකත් අපේ පෞරුෂත්වය වෙනස් වීම විස්තර කරන්නේ අපේ රුචි අරුචිකම් වල වෙනස් වීම. අපි හොඳයි කියපොදී ඒකාන්තෙම නරකයි. එදා නරකයි කියපොතේ ඒකාන්තයෙන් හොඳයි. මේ ලියුමේ තියෙන යුගපද යුගල පද දෙක ගත්තොත් යුගල පද හතරක් පාවිච්චි කරලා තියෙනවා. නිතරම යමක් ඇති වෙනවා නිතරම තමක් නැති වෙනවා. රාගයේ ද්වේෂය එනවා පොඩි හිණාවක් යනවා දැන් මේක මේ රාගයක් ආවා දැන් ඒ ද්වේෂයක් ආව දැන් ඒකට රාගයක් වෙනවා ඉස්සර කිලේශයක් කියපේක දැන් ඥානයක් වෙලා කිලේශෙ පිළිබඳ අවබෝධයක් ඇති වෙලා මේ විදිහට බලනකොට මේ දෙක දෙපැත්තට තියෙන තාක්කල් ද්වේතාවේ තියෙන තාක්කල් ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් පැනික් ඔක්කොම සයිකියාට්‍රික්. මේක හිමීට පිට මැදට එනකොට නොලෙජ් එක කිව්වම කැට කැට නොලෙජ් එක. ඒ විරුද්ධ පද දෙක ළඟට එනවා. ඉතින් ඒක වෙන්න පුළුවන්ද කියලා හිතනවා මේ පරිණාමයක් මේ තරම් ඉක්මනට මනුස්ස මනස වෙන්න පුළුවන්ද කියලා වෙන්න බෑ. අපි එක පැත්තක් විතරක් හොඳයි කිව්වොත්. ඒක තමයි ඔය සංස්කෘතියක් කියලා කියන්නේ සදාචාරයක් කියලා කියන්නේ ශිෂ්ටාචාරය කියලා කියන්නේ සබ්ජෙක්ට් මැටර් කියලා කියන්නේ එක පැත්තක් හොඳයි කියලා. ඒක අනිවාර්යයෙන්ම අනිත් පැත්ත ද්වේෂ කරනවා. බුදුජානනාති කියන ඔය choiceless awareness එක පියා ගන්න හොඳ කියනත් එපා නරක කියනත් එන වෙලාවට ඔය එන්න අරින්නකෝ. හොඳ හරි නරක හරි එපා උඹ ජජ් කරන්න යන්න එපා. උඹ නිරීක්ෂණ වැඩි කරපන් නිගමන අඩු කරපන්. ඉතින් හොඳ ඇවිල්ලා නරකක් කරලා යනවා. නරකයිල හොඳක් කරලා යනවා. සැප වේදනාවක් આવොත් දුකක් දීලා යනවා. දුක් වේදනාවක් આવොත් සැපක් දීලා යනවා. ඉතින් ඕකේ සැප විතරක් කියන විදිහට අන්තිමට අපි වෙන හැමදාම දුකේ. ඉතින් ඔය පොඩ්ඩක් ඔය එන එක කක්කවල පොඩි පොඩි වටිනකමක් තියෙනවා කොම්පෝස්ට් කරලා ගත්තාම හොඳම හොඳ බැලන්ස් ඕගනික් ෆර්ටිලයිසර් එකක්. අයින් කරන්න බෑන්න එපා. ඔක අක්කවල ගොඩාක් අයින් කරන ගත්තොත් මේ විස බීජ වලට විරුද්ධ වෙලා අපි ලෙඩ වෙනවා. පොඩ්ඩක් අක්ක නිකන් ඇසුරේ තියෙන්න ඕන ටිකක්. ඔය පොඩි එකා බඩේ ඉන්නකොට ඌ ඉන්නේ මගේ බොක්කේ Tamange මූත්‍රා දාගත්ත මල්ලේ. ඌට මරුව මොකක්ද වෙන්නේ? ඌ ඉන්නේ ඒක රත්තරන් පාටට පේන්න තියෙන්නේ. ආයේ මොකුත් නැහැ දුරු කුමාරෙක් වගේ ඉන්නේ. ඉන්නේ චූගොඩේ ඉන්නේ. වයසකට ගිහිල්ලා මැරෙන්න කිට්ටු වෙනත් අපි චූගොඩේ ඉන්නේ. කක්කගොඩේ ඉන්න තියෙන්නේ. මොමුව දසක කියලා. ඒ අර පටගත්ත තැන තමයි ඉවර. ඒ නිසා මේ දැම්මේ තියෙන ශිෂ්ටාචාරය කක්කයි චූයි අයින් කරලා. මල්ල ලෙඩ කුඩයි. ඉන්දියාව ප්‍රසිද්ධ වෙලකිලියක්. කිසිම කෙනෙකුට පිටින් ගිය ගමන් ටක් ගාලා හෙපටයිටිස් B එක හැදෙන මරනවා. ඉන්දියන් කාර්යයට පිටතට ගියාම හෙපටයිටිස් හැදෙනවා. ඌ ඉන්නේ කක්කායි. ඉතින් ඒ නිසා හොඳ නරක දෙක පිළිබඳව තියෙන අදහස එහෙම වෙච්චාම මේ කලාවක් තියෙනවා. ඒ අන්තිම ජරාවේ පුදුම කලාවක් තියෙනවා. ඒක අපි ඔය මේ ශිෂ්ටාචාර වෙන්න ගිහලා සෞතු කළා දාලා තියෙනවා. ඒක ඕනෑමට වැඩිය ඕනේ නැහැ ශිෂ්ටාචාරයක් උනත්. ඒ ජපට කියනවා when everything is perfect there is no life. There should have a certain amount of lousiness කියලා. නැත්තම් ජීවිතයක් නැහැ. ඒක තේරෙනකොට තේන අපි මෙතෙක් අපේ ජීවිතේ සමබර වර්ධනයට අවශ්‍ය කරන 150ක්ම කපලා දාලා කවුද ඔළුවට ස්ක්‍රිප්ට් එකක් දාලා තිනු එක වැරදි කියලා. ඊට පස්සේ අපි ඒක ළඟට එනකොට ඇලර්ජි. දැන් භාවනාදී ඒක බලපෑමෙන් එනවා ඇතුළට. ඇවිල්ලා බලනකොට අඩේ. එහෙම දෙයක් නැහැ. රාගය එන, ද්වේෂය එනකොට ඒක ඇතුලේ රාගයක් තියෙනවා. පොඩි hinaවක් යනවා. තද වෙලා කේන්ති ගිහිල්ලා ඒලා හොම්බට දැක් දමලා අයින් දැක් තියෙනවා. ඒක නිසා උඹ උඹ දැන් කාගේ න්‍යාය පැත්තේ වැඩ කරන බලපෑම් රාගයක් ආවම උඹ වෙස් මුණක් දාගන්න එක එක. ද්වේෂය ආපුව වෙන මුණක් දාගන්නවා. උඹට වෙන්නේ මොකද්ද? ඒ නිසා කියනවා එක මිනිහගේ ලාච්චු අඩු ගන්න වෙස් මුණ 18ක්වත් තියෙනවා. ණයට කවුරු එක එකක් හරි ඉල්ලන්න දෙනකොට එකක් දාගන්නවා. සත්‍යයක්වත් නැතුව ඉන්නේ අප්පා මඩක් කරගන්න දෙයක් නැහැ. කයින ණයක ඉල්ලන්න යනකොට අම්මා කට කනේ කොහොමද උඹ කාට පස්සේ දැක්කේ මට මේ ඒ විස්නුණු 18 දිහා බලනකොට මේ නාටකම රූපද නටුවක් ආවා. ඒක බලන්න මේ වෙන කවුරුත් යන්නේ නැහැ. ඒකට ඒ මනස තරහ වෙනවා. තමන් ඒක කණ්ණාඩියෙන් බලන්න. සෝබාලංකාරේ මූනේ Tamanට දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ගෙබීලයි කියලා කේන්ති කිය වෙලාවේ ගැට බලන්න මට ඒ දවසක් මේ මම ඇන්දවර ඉස්කෝලේ යන්න ගිහිල්ලා කොණ්ඩේ පීරන්න වැදසින් ජන්ඩියට අඳිනව කරනවා. කොණ්ඩේ පීරන්න යනකොට ටේබල් ලෑම්ප් එක පොඩ්ඩක් අයින් කරා. අයින් කරනකොට වැදුනා ෆුල් 230 වැදුනා. වැදුනා මම දැන් මැරෙන්න කෑ ගහනවා. කෑ ගහකට පස්සෙන් පස්සට ගියා ටේබල් ලෑම්ප් එක ඇදගෙන වැටුණා. ඩිස්කනෙක් වුණා. වෙනකොට මම මූණ බැලුවා කණ්ණාඩියේ. අම්මද රොල දැක්කනම් ඕන කෙනෙක් බය වෙනවා. අම්මට ඇහිලා අම්මා පිටිපස්සෙන් ඇවිල්ලා බලනවා දැන්. මට මගේ මූණ පෙන්වන්න බෑ. මරණ එක හොඳයි. මූණේ කැත. දෙසරයක් කරන්ට් ඇදලා තියෙනවා. ඒ දෙකේදී මට හිතා ගන්න මේ ඒක හොඳට මම දන්නවා මම ලොක් මට හෙල්ලෙන්න බෑ. කරන්ට් එක වැදුණා කියලා දන්නෙත් නෑ. 100 තියෙනවා. කෑ ගහන්නේ යක්කා ගැහුවා වගේ. ඒ වෙලාවෙම කන්නඩිය මූණ බැලුවා. ඒ වගේ අපිට මේ වෙන දේ හේම වෙන්න අරින්න කිසිම දෙයක් නැහැ පටන් ගත්තොත් හොඳින් ඉවර වෙන්නේ නරකින් පටන් ගත්තොත් නරකින් ඉවර වෙන්නේ හොඳින් රාගෙන් පටන් ගත්තොත් ද්වේෂයේ ද්වේෂය පටන් ගත්තොත් රාගේ ওই දෙක අතර කිසිම වෙනසක් නැහැ රාගේ ද්වේෂය අතර කිසිම වෙනසක් නැහැ මනුස්සයගේ ක්‍රියාකාරකම් ওই දෙකේදීම එකයි ඒ නිසා ওই දෙකම එහෙම යන්න අරින්න එච්චා බෙදා හදා ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා මට කියන්න තියෙන එච්චරයි අපිව දාගෙන තියෙන වචන වලට ස්ථිර අර්ථ දෙනවනේ ඩෙෆිනිෂන් ඔක්කොම බොඳ වෙනවා. බොඳ වෙලා හොඳයි කියපේක නරකයි වෙනවා නරකයි කියපේක හොඳයි වෙනවා. අපි ප්‍රතිභාවය කියන වචනෙට එන විවාදයක්. මොකද අපි කියන එකට එක එක තේරුමයි තියෙන්න ඕනේ. තේරුම නෑ ඒක සම්පූර්ණ විරුද්ධත්වයත් ඒකෙම තමයි අර්ථය. උදාහරණයක් වශයෙන් කියනවා පඩවි ධාතුව කිව්වහම මෙලෙක් ගතියට පඩවි කියන්නේ තද ගතියට පඩවි කියන්නේ උණුසුමට තේජෝ කියනවා සීතලටත් තේජෝ කියනවා කම්පන ගතියටත් වායෝ කියනවා දරණ ගතියටත් වායෝ කියනවා මේ විරුද්ධ පද දෙකට එක වචනයක් දාලා තියෙනවා ඒක තමයි ඇවිල්ලා තියෙන හරුලිම ජොලිතන භාවනාවේදී අර අර මිනිහා ගලවල මැටි ටික ආය දිය කරලා ආය අඹනවා අර පරණ රුචි අරුචිකාංග පරණ ලයිකින්ස් and disliking ඔක්කොම පොඩ්ඩකට නතර වෙනවා නතර වෙලා ආයෙත් ලෝකෙ දිහා බලපුවාම මේකට දෙන් තනි වචන කියවන කියන්නේ තිරියන් වෙනවා අපි ආයෙ නැట్లా උපදිනවා අපිට ආයෙ ටේබල් එකට හම්බ වෙනවා අරවා ලේබල් නැතුව ඔක්කොම තියෙනවා අර වගේ ලේබල් නෑ මේක රාගෙ මේක ද්වේෂෙ මුකුත් නෑ ඔක්කොම තියෙනවා පිටුරෝසේ අපි ඕනේ ලේබල් එකක් දාදා ඒ නිසා ඒකට දාන්න අධිකම සුඛ වේදනාදි කියලා කක්ක කරන්න එපා ඕම යන්න අරින්ද කියලා තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ ඒ වාර්තාවේම දෙවැනි කොටස පරයන්කය සිටින් එකේ සිටින් එකේ ආරම්භයේදීම හුස්ම ඊ타මත්ම සියුම්ව දැනේ. එසේ සියුම් වූ ආශ්වාසයත් ප්‍රශ්වාසයත් දෙස නාසිකාග්‍රයේ බලා සිටින විට එය නොදැනෙන ගානකට ගොස් කිසිවක් නොදැනී ඔහේ බලාගෙන සිටී. එසේ සිටින විට නින්දක් නින්දත් නොමැති ස්වභාවයකට ගොස් නැවත පැමිණේ. මෙසේ මුළු සිටින් එකේම එම නින්ද ස්වභාවයට ගොස් පැමිණේ. සිටින් සෙෂන් එක අවසානයේ එයින් සම්පූර්ණයෙන්ම එළියට ආවිට ප්‍රබෝධමත් ගතියක් දැනේ. කොහෙත්ම නිදිමතක් නොමැත. කරුණාවෙන් ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. මේකට කියන්නේ අපි ඒ නින්දයි නොනින්දයි අතර තට්ටුමාරු වෙනකොට නිින්දට අවදි වෙන්න බලන්න. ඒක ව්‍යාකරණ අනුකූල නෑ. නිින්දට අවදි නිින්ද කියන්නේ අවදි නැති තැන. නැවත මෙහෙම යන්න එන්න පටන් ගත්තාම දුරට මතක තියාගන්න දැන් මොන නිින්දේ early times ලා කියනවා. මේක තා නිින්දාට පස්සේ ඉතින් තේම යන්න ගන්නවා ඇතුළට. අර දවසක් තෙයි මම මොනවක්වත් කරන්නේ හැබැයි සියලු දේම මුළු ලෝකෙටම මම මේ සීමාව නැතුව මර්ජ් වෙනවා අත්දකින්න පුළුවන්. මොනවාක්වත්ම කරන්නේ හැබැයි මමයි ලෝකයේ වෙනසක් නැහැ. එහෙම ඉන්න පුළුවන්. ඒක ඒක කියන්න පුළුවන් සාමාන්‍ය ග්‍රැමැටිකලි කියනවනම් මේ නින්දට අවදි වෙනවා වගේ කියලා. නින්දට අවදි වෙච්ච වෙලාවක මම සහ මම නොවේ කියන සීමාව පොඩ්ඩක් දුර්වල වෙච්ච වෙලාවේ නින්දට අවදි වෙලා තියෙන අත්දැකීමේ ගෑනු පිළිඹෙදී නෑ. නින්දට අවදි වෙලා ඉන්න වෙලා තියෙන එක්ස්පීරියන්ස් එකේ බාල මහලු වැඩි මහලු වෙනසක් නැහැ. ඒකෙදි පෝසත් දුප්පත් වෙනසක් නැහැ. නුගත් උගත් වෙනසක් නැහැ. පැවිදි උපැවිදි වෙනසක් නැහැ. ඒ නිසා එතෙන්ට යනකම් තමයි මේ පංගුපේරු ભેදේ තියෙන්නේ. එතෙන්ට යනකම් අපි අතර තියෙනවා මේ කට්ටිවාදය. ඉතින් ඒක මෙහා පැත්තේ ඉතින් කාන්තාවන් කාන්තාවන් අයිතින් සඳහා සටන් කරනවා, තරුණයෝ තරුණන්ගේ අයිතින් සඳහා සටන් කරනවා. ඒ ඔක්කොගෙම කරන්න හදන්නේ අර ભેදේ වැඩි කරන එක විතරයි. කොයි වෙලාවක හරි නින්දරවදීලා බැලුවනම් අපි කවදාවත් වයසට යන්නේ ඒක නන් ලෝකල් ඕන තැනක තේරෙනවා. ඊට පස්සේ තේනවා මේ ඉතින් ඒක විසීම නඩත් වෙනවා. මේ කිසිම මම මඩ පාණි කරන්න ඕනකමක් නැහැ. ඒක තමයි කෙනෙකුට දෙන්න පුළුවන් උතුම්ම තෑග්ග. ඒකෙන් තමයි වලකින්නේ අපි මේ ඉන්ද්‍රියන් වාදනය වෙච්ච ගමන්. අරක අනින්ද්‍රිය බද්ධ තත්ත්වයක්. ඉන්ද්‍රිය බද්ධ තත්ත්වෙන් තව ඇතුළට යන්න ඕනේ. එතකොට මේ ඒ අත්දැකීම ලබන්නේ ඇහෙන් කනෙන් දිවෙන් නාසයෙන් කයෙන් මනසෙන් නෙවෙයි. වෙනමම just being කියන එකේ. ඒ ඇත්තට කිව්වොත් එහෙම ඒක තමයි අපේ හැබෑ නිවහන කියලා මේ මේ අවදී කියන්නේ ඉන්න මිනිස්සු විරුද්ධව සටන් කරාවි. ඒක තමයි අපේ real home එක. ඒක අපිට කොච්චර නూరుණු පුරුදු වෙලා තියෙනවා කිව්වොත් හදිසියරි ඒකට ගියොත් අපිට බය වෙලා අපි පිටිත් නූල් ගැට ගන්නවා. අපි අප නූල් දානවා. බලන්න දෙයනේ මොනවා වුණාද දන්නේ නොදෝ වුණා කියලා නිකන් යටි ගිරියෙන් කෑ ගන්න. ඒ තරම්ම අපි එකකින් ඈත් වෙලා. ඉතින් එතෙන්ට නැවත නැවත ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පුරුදු කෙරුවොත් මේ මිනිස්සු ඉතින් අමරණීය වෙනවා. මේ මිනිස්සු තමයි මැරෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මරණයෙන් සහ එපිට මෙපිට දෙයක් ඇත්තේ නැහැ. ඔබ සහ මම කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මිනිස්සු ඒ ඒ ඔබ සහ මම කියන සෙල්ලංගෙට අපිට එන්න ගියාම අපි ඒ ඒ සෙල්ලංගේ ඒ විදිහට ඉඳලා එනවා. ඒක පුරුදු කරපේකනට කාටවත් එයාට අය අඳන්න බෑ. ඔබ වැඩිමහල්ලෙක්, ඔබ සිල්වතෙක්, ගුණවතෙක් ඔබ හොඳ කෙනෙක්, ඔබ නරක කෙනෙක් මොකක්වත් ලේබල් හිටින්නේ නැහැ ඒකේ. ඉතින් ඒකෙදී ඒ ලේබල් හිටින්න නිසා මම හිටින්නෙත් නැහැ. මාන්නේ හිටින්නෙත් නැහැ. සුස්නාවේ හිටින්නෙත් නැහැ. ඒ නිසා සමහරෙකුට හම්බ කරපු සියල්ලම නැතිවීමක්. ස්පිරිචුවැලිටි අනේ කනට සියල්ල ලැබීමක්. ඉතින් ලැබීම සමානයි ලැබීම වෙනවා ඒතර. සියලු ලැබීම් නැති වෙනවා. නමුත් ඔක්කොටම අයිතිවාසිකම් ලැබෙනවා. ඉතින් ඒකට තමයි බුදුරජාණන් වහන්සේට සිද්ධ අපේ රාහුල කුමාරව ගෙනියන්න ඕන වුණා. පේන රාතල දරුවන්ට දෑවැද්ද දෙනකොට වෙන එකක් නෙ දෙන්නේ. යසෝදරා බලාපොරොත්තු වෙන එකක් නෙ ගිහිල්ලා ඉල්ලගන්නේ බෝධලේ කියලා බරෙන් පෑන්න කියලා අඬ ගන්න ගිහිල්ලා දුන්නේ ඕක තමයි. ඒක ගහන්න ටිකක් කල් ගියා. රාහුලාම අවුරුදු 15ක් විතර ඉන්න උනා. ඔතෙන් ගෙනියලා දාන. ඉතින් ඒක තමයි දෙමාපියෙකුට දරුවන්ට දෙන්න පුළුවන්. දැන් අපි කරන්න හදන්නේ දරුවන්ගේ දෙමාපියන්ට ඕක දෙන්න හදන්නේ. දෙමපෙන් දරුවන් දෙන්න බෑ මොකද ඒ තරම දෙමපියෝ මැට්ටෝ. උන් මේ දරුවන්ට මේ බූදල් හැල දෙන්න හදනවනේ. account එකේ මෙච්චර ගාණක් තියෙන්න ඕනේ ඉඩම් අක්කර මෙච්චර ගාණක් තියෙන්න ඕනේ කියලා දෙන්න එහෙම නෙවෙයි කරන්න තියෙන්නේ. දරුවෝ කියනවා අත්තගේ එක සතයක්වත් මට එපා. මම කිසිම දෙයක් ගන්නෑ. මම කැමති විවේක වෙන්න ඔයගේ මගේ සම්බන්ධය ඔය විදිහට තියාගන්න. ඉතින් තාත්තට එහෙම හරියට අමාරුයි මේ කොල්ලා හරිම හිතුවක් කරයි කියලා. පොඩි උන්ට යමක් තේරෙනවා. තේම ගැන තේ ෆැක්ටරි තියන අය කරන වැඩේ නෙමෙයි. ඒක හිතුවත් තමයි තේරෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ මේ වෙලාවේ. තේ ඒ නිසා බුල්ලුවන් නම් තමන්ට තමන් ගෞරව කරනවා නම් තමන්ට තමන් මෛත්‍රී කරනවා නම් තමන් තම ආත්ම සිද්ධිය අත්ත කුසලයේ අත්ත ඒකට කියන බුදුන්සේ කරණියන් අත්ත කුසලයේන කියලා එන්නත අර්ථ සිද්ධිය කියන්නේ ඔන්න ඔතෙන් ගිහිල්ලා පොඩ්ඩකට හිතට මනුස්සයාට මනුස්සකම දුල්ලා දෙන්න අදින්. ඉතින් සිංහලෙන් කියන්නේ ඒකට මේ නිින්දට අවදි වෙන්න. නිින්දට අවදි වෙන්න මම එදා කියපු විදිහට early signs දැනගන්න ඕනේ. ඒකට යන පාර පොඩ්ඩක් පෙන්වනවා පෙන්වුවාට පස්සේ boundary no boundaries ඉතින් ඒකට පොතක් ලියලා තියෙනවා කෙන් විල්බගේ පොතක් තියෙනවා no boundaries කියලා මම හිතන්නේ යාළුවෝ ඉස්සලම් පොත. ඉතින් ඒක කියවලා නිල්ලම තිබුණ පොතේ හැම කොලයක්ම රෝල් වෙලා. උතුමෙම අකුලන්න බෑ. ගෝන්ට් ඩොග් කියලා කියන්නේ ඒකට ඒ වෙන එකට ඒ නිල්ල බුදුරජාණන් පොතක් ගෙන්න ගත්තා මට කියලා පුස්තකාලේ මේ no boundaries කියලා එකක්. කිත් පෙන්නනවා අපි කොච්චර ක්‍රිකට්ද කියලා. ක්‍රිකට් වෙච්ච ගමන් ඒකට හරින අක්ෂයක් හරිනවා. අපි ඍජු වෙච්ච ගමන් මේ අක්ෂය අනන්තයට දුවනවා. ඊට පස්සේ මම නැහැ. අපිට මේම ක්‍රිකට් වෙන්නම ඕනේ self centric වෙන්න. එහෙම නැත්නම් ඊගොටිස්ටික් වෙන්න මේක ඇද වෙන්න ඕනේ. ඇද ලං මෙහෙම ළඟ ළඟ ඇද වෙනවා නම් ආච්චක. එතකොට සෙන්ටර් එක හොඳටම පේනවා ළඟමයි. මේක දිගට ගෑල්ලා දිගෑල්ලා දිගෑල්ලා යනකොට මේ සෙන්ටර් එක ස්ථාපනය වෙනවා අනන්තයට. මේකත් ලයින් එකත් අනන්තයට යනවා. ඒක විස්තර කරනවා පොඩි රේඛාවක් විතරක් ඇඳලා හිතා ගන්න බැරි විදියට. ඒක නිසා අපිට බවුන්ඩරි එක තමයි සදාචාරය කියන්නේ. අපේ සිවිලයිසේෂන් කියලා කියන්නේ අපේ බවුන්ඩරි එක. අපි සිංහල බුද්ධඝාම. ප්‍රභාකරන් දැන් සිංහල බුද්ධඝාම නෑ ඌ මරන්න ඕන. හැබැයි සීල සත්ව නිදුක්කෙත් අනිරුගෙත් සුපත්ෙත් අරක ඇර එහෙමයි චුකුතු ගන්නවා. අන්න අරක ඇර. ඒකට අපේ අපේ අම්මා බහිනකොට බහිනේ අනේකට එන ගහපිය ගෙදරද අපේ ගෙදරද මඟ හරවලා කියනවා. නාත ගහපියේ මේ ගෙදර දොර දුවා දරුවා මගහරවල. අපේ ගෙදර මගහරවල උන්ට එන ගහපන්. ඒ පුදුම පුදුම මේ ශාප. ඒ තරම්ම මේක මෙහෙම මේ වක් වෙලා ෂට වෙලා මායාවී වෙලා වංකව වෙලා අතෙන් ගියාම නෑ මේක ස්ට්‍රේටන් වෙච්චාම අනන්තිට මේනවා ඊගෝ එක. ඒකට පේන්න පටන් ගන්නවා මගේ එල්ලේ මේ මේ ජීවිතේ ළඟා වෙන්න ඕන එක නෙවෙයි යන්න තියෙන්නේ අපේ භවයෙන් එහා පැත්තේ තියෙන එක. ඉතින් ඒකට යන්න පුළුවන් ගතිය මේට අවුරුදු 20කට 30කට ඉස්සලා කතා කරන්න පුළුවන් වේදිකාවක් ලෝකෙම තිබුණේ අද භවනා කරන පරිසරවලට ගියාම පොඩි ළමයි එහෙම නැත්නම් කතෝලික ළමයි එහෙම නැත්නම් භවනා කරන අය මේක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක දකින්න අපෝ ඒ යුග පෙරළිය හරි වාසනාවන්තයි. හරිම විප්ලවීයයි. ඉඳලා තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඊයේ සවස් වරුවේ මම සක්මන් භාවනාව කරන්නට තෝරාගත්තේ තනකොළ 20යි. එහි සක්මන් කරන විට දෙපායට දැනුනේ ඊටාම මෘදු බවක් ලා තනකොළවල තියෙන සුමුදු ගතිය නිසා මුළු ශරීරයටම ඊටා සනීප ගතියක් දැනුනි. පරයන්කයේ සිටියදී තිබූ දනහිස් කැක්කුම නැති වී ගියේය. මුළු ශරීරයටම සැහැල්ලු බවක් දැනුනි. සක්මන් භාවනාව කරන විට පරයන්ක භාවනාවට වඩා සිත দমনය කළ හැක. ඒ නිසා සක්මන් භාවනාව පරයන්කයට වඩා සුදුසුයයි සිතමි. නමුත් පරයන්ක භාවනාවත් අවශ්‍ය බව මට සිතේ. මාව නිවැරදි කරන ලෙස ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ඝායුෂත් ප්‍රාර්ථනා කරමි. මා සමග මේ භාවනා වැඩසටහනට සහභාගී වන හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. ත්වන් සරණයි. ඉතින් ඉතින් ආයක ඇත්ත කියන්නේ මෙහෙම කියන්න පුළුවන් සක්මන් භාවනා වීදියට හේතු පාදක වෙනවා. පරයන්ක භාව සමාධියට හේතු පාදක වෙනවා. ඒ නිසා අපේ චරිතය තියෙන කොහොමඩක්වත් මේ ජීවිතේට එන්න ඉස්සෙල්ලම අපි සමාජයට කැමති කෙනෙක්ද නැත්නම් වීර්යයට එහෙම නැත්නම් මේ චැලෙන්ජ් එකට, අභියෝගයට ස්කවුට් කෙනෙක් වෙන්න කැමතිද කියන එක ඒකේ නළලේ කොටලා තියෙනවා. ඉතින් එතකොට අපි භාවනා කරනකොට සමත විපස්සනා දෙක දීපුවාම සමහරු සමතෙටමයි භාවනාව කියන්නේ විපස්සනාව කියන්නේ භාවනාව නෙවෙයි කියලා කියනවා. විපස්සනාව දැන් කනගෙනවා සමතකාර පිස්සු කෙලින්නේ ඕක බීලත් ගන්න පුළුවන් කුඩු ගාලත් ගන්න පුළුවන් ඕක නෙමෙයි භාවනා කියන්නේ විපස්සනා තමයි භාවනා කියන්නේ මේ දෙන්නත් රණ්ඩු කරනවා ඒ රණ්ඩු කරනකොට හැබැයි මෙයාට අරක තේරුම් ගන්න බෑ මෙයාට මේක තේරුම් ගන්න බෑ ලෝක දෙකක් ඒ නිසා එක එකන එක එකන පොතක් ලියන්න ගියාම තමන්ගේ රුචියට තමයි ලියන්නේ නමුත් මේ දෙකම අවශ්‍යයි ආධුනිකයෙකුට සමුහයකට කියලා දෙනකොට දෙකම දෙනවා. දුන්න පස්සේ එක එකනා එක එකනාට රුචි කරන channel කරන කියනවා මේ පරියන්ක සක්මන හොඳයි. හැබැයි පරියන්ක නොකර ඉන්න එපා. කාලසටහන කරන්න. කවුරු හරි කියනවා නෑ නෑ වැඩක් නෑ පරියන්ක සක්මන කියන්නේ කාලය නාස්ති කිරීමක්. භාවනා කියන්නේ ඉඳගෙන කරන එක නේ කියන්නේ නෑ එහෙම කියන්න එපා සක්මන කරන්න කියනවා. එහෙම කෙරුවට මොකද දැනගෙන ඉන්න ඕනේ මේ දෙන්නට මේ එලහරකයි මීහරකයි වගේ දෙන්නම හඳගත්තොත් එකෙක් ගොඩට අදිනවා එකෙක් මඩට අදිනවා. ආන්න ගියොත් හරි කචා. දෙන්න දෙපැත්තට අදිනවා. ඒ නිසා හොඳට තියරිටිකලි දැනගන්න සක්මන වීර්යය වඩනවා. ඒක සෙල්ලක් අරගතියක් තියෙනවා. පරියන්කේ සමාධිය වඩනවා. ඒක බොහොම කොන්සර්වටිව් ගතියක් තියෙනවා. ඉතින් මේ දෙකම ඇත්තටම ඕනේ. සමබර මානසික මානසික වර්ධනයකට ඒ නිසා විචාරචි ගෝක උතත් ඒ දෙක දෙපැත්තෙම කැම දෙන්නේ දෙනකොට තමයි වැඩියෙන් වර්ධනය වෙන්නේ සක්මනේ වෙන්න පුළුවන්. නමුත් පරියන්ක නොකර ඉන්න එපා. විශේෂයෙන්ම සමූහයකට කියලා දෙනකොට බොදු විවෘත භාවිත යන ගියොත් වඩා ආරක්ෂාකාරී යුනිවර්සල් ටීචින් එක. ඒක නිසා දෙකම කරන එක තමයි සාමාන්‍ය උපදේශය වශයෙන් දෙන්න තියෙන්නේ. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව සක්මන් භාවනාව තාර පොළවේ ආරම්භ කළෙමි. පළමු පාදය තබන විටම සතිය පැවැත්විය හැකි වන හැකි බව දැනුනේ පාදය පොළවේ ස්පර්ශයට කෙලින්ම හිත පිහිටවිය හැකි වූ අතර එය පතුලේ සිට හිස මුදුනටම එක් නිමේෂයකින්ම දැනිනි. මෙසේ දැනි දැනි සක්මන් කරනා විට දැනුනේ ප්‍රථම දිනයේ සිට මා අද මෙතන සිටින්නේ කියාය. ඔබ වහන්සේ කියනා පරිදි අප තුලම පවතින මේ මෙම ශක්තිය හැකියාව දෙස බැලීමට අපට අප වෙනුවෙන් වේලාවක් නොමැතිකමින් පමණක් එය මගහැරී තිබිනි. සතිමත්ව සතිමත්ව මේ ලෙස බොහෝ වෙලා විවිධ සිතුවිලි මතුවෙමින් සක්මන් කළෙමි. බොහෝ දේ වාර්තා කළ යුතු තරම් වැදගත් යයි එවෙලේ සිටුවද දැන් මතක නැත. එක් දෙයක් පමණක් සිහියට නැගෙයි. එනම් සක්මන් කරන විට එක පාදයක් පොළවේ තබන විට එය පමණක් වනසේ දැනුණද ඒ මොහොතේම අනෙක් පාදයක් ඔසවනවා හෝ රැගෙන ඒමත් ඒ මොහොතේම වෙන බව දැනිනි. ඒ තුලින් පුංචි පරීක්ෂණයක් කිරීමට සිත්විය. එනම් වම් පාදයේ තවන විට දකුණු පාදයේ එසවමින් පවතිනවාද නැත්නම් ඕල්රෙඩි ඔසවා ඇද්දායි බැලුවෙමි. නමුත් එය වෙන්කර දැකීම හරිම අපහසු විය. වට කීපයක් සතියෙන්ම මේ දෙස බලමින් සක්මන් කළද එය තෝරා බේරාගත නොහැකි වීමෙන් යමක් අවබෝධ කළෙමි. එනම් විඥාණය එක්වරක බැසගන්නේ එක ආයතනයක වගේම ඒ ආයතනයේත් එක් ඉරියව්වක පමණක් බවයි. තවද වම් පාදයේ තබන විටම දකුණු පාදයේ වෙන මෙම චලනය කියා දුන්නේ ජවනිකාවක තිරය පිටුපස වන සුළුසුළු විශාල ක්‍රියාකාරකම් බොහොමයක් ඇති බවයි. මම වම් පාදයේ තබන දෙස බලා සිටියද ඊට යමින් යටි යමින් යටින් සෙල් එකක් එකක් පාස. මට පේනවා නේ <laughs> සෙල් එකේ එකක් එකක් පාසා වන චලනයකින් මම හිතන්නේ මේ ෂේවින් ස්ලැබ්ස් වෙන්න එකක් එකක් පාසා වන චලනයකින් එම පාත වීමට සිදුවිය. ඒ ලෙසටම මේ ලෝකය සෑම තත්පරයකම වෙනස් වෙමින් පවතින බව අවබෝධ කොටගත් වෙමි. අසනවාට වඩා එය අවබෝධ කොටගත් විට ලැබෙන ප්‍රීතියෙන් සතියෙන් විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. දැන් පාරයන්ක භාවනාව. ඔයගේ කාරණා දෙකක් හයිලයිට් කරන්න පුළුවන්. ඒ පළවෙනි එකේ තියෙනවා පය තියෙනකොටම සතිය පිටනකොටම හැපීම තේරෙනවා. ඒක මේ කකුලට දෙනවාට ඒකේ සම්ප්‍රේෂණය ඇට්ලස් කසීරුකාව දක්වා යනවා. ඒක සිදු වෙන්න වෙලාවක් ගන්නෙ නෑ. ඒක අකාලිකව සිද්ධ වෙනවා. ඒ නිසා ඒ වෙන දේ දිව්‍යයට බ්‍රහ්මයට යක්ෂයට කාටවත් වෙනස් කරන්න බෑ. ඒ තරම් දේ අපිට ලියන්න තේරෙන්නේ නැහැ. කකුල තියෙනවත් එක්කම පෙරපසු නොවි අවබෝධ වෙනවා. ඒකේ පසු කොටස කියනවා ඒක තියෙනකොට තව කොටසක් අමතක වෙන බවත් අපිට අපේ මනසට දරගන්න පුළුවන්. එකකට අවධානය යොමු කරනකොට තව විශාල ප්‍රදේශයක් ප්‍රතික්ෂේප කරන එක සාපයක්. අන්නේ සාපේ තේරුම් ගත්ත දවසක් තමයි Tamanට තමන්ගේ අවිද්‍යාව මොකක්ද කියලා තේරෙන්නේ. අපි දකින්න දේ තත්ත තත්‍රාපි නන්දනේ කියලා ඒක අභියෝග විස්තර කරන්නයි කියන්නයි නටන්න ගියාට ඒ පුංචි තේරෙනකොට තව වගේ 99%ට නොතේරෙන බව දන්නවනම් ඒක තමයි මේ දැනීම හරහා, හැපීම හරහා, අවබෝධය හරහා යාට තේරෙන්න ඕනේ මේ පොළවේ වදින එක විතරයි තේරෙන්නේ. නමුත් විඥාණයට ඒ වෙලාවේ ඇහි තියෙන වෙනම පරාසයක්, කනේ තියෙන වෙන පරාසයක්, නාසයේ දිවේ කයේ ඒ සියල්ලම මේ පුංචි දෙයට යට වෙන හැටි හරියට දෙහිලෙල්ලකින් ඉර වහනවා වගේ. දෙහිලෙල්ලක ඉර වහලා තියෙනවා, දැකලා තියෙනවා. නෑ. ඒක හැක් වහගෙන අනිතිර දෙහිලෙල්ල අල්ලන්න. ඉර වහන්න පුළුවන්. අපි ඒකට කියනවා මට පුළුවන් දෙහිලෙල්ලකින් ඉර වහන්න කියලා. ඒක කරන්නේ අපි. අපි මේ දන්න දේෙන් අපි කොච්චර අන්ධ කරනවද කියන එක. අපි මේ දන්න අවධානය යොමු වෙච්ච දේ අපි කොච්චර අන්ධ කරනවද කියන එක දැනගත්තොත් මේ දන්න දේට මත් වීම හරහා නොදන්න දෙයක් තියෙනවා කියලා ඉච්චරයි දැනගන්න ඕනේ. ඊට පස්සේ මම මාන්නකාර වෙන්නේ නැහැ දන්න දේ ගැන. මම දන්නවා දන්න දේ මාව නොදන්න දේ මෝහා කරන මාව ඇදබැඳ තබන දෙයක්. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ හැකියාවල් කියා බලන්න හදනකොට මොනවා නටනවා වගේ තමයි. පස්සේදී මං කියන්නේ එක පුලියේ කියලා. සුන්දරියේ එක පුලියේ මෙච්චර මේ සෙනග තලේ. ඊයේ තැනට ගෙල්ලෙක් මං දැක්ක ඇත්තටම ඒ වාගේ. හඳුමක් ඇඳගෙන හිටියේ ඇත්තටම. අර නිකම්ම දින්දු එළියට ආවා දුන්න ඇත්තටම ලස්සන කෙල්ලක්. සුන්දරියේ මේක පුලියේ මේ මෙච්චර මේ සෙනගත මේ සබ්බි රටවල් අපා ඒක තමයි මොඩල් එක මොනරගෙත් එච්චරයි. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් Taman දන්න දේ කතා කරන්න හදනවා කියලා කියනවා නම් ඒකේ මත් කරලා තව සබාවක් නොමගරින්න හදනවා නම් ඒ මිනිස්යාට নিকමට හැඟීමක් තියෙනවා නම් ඒ දැනීම නිසා මට මෙච්චර පරාසයක් අමතක වෙනවා කියලා එයා තව කවුරුත් අමතක මේ පිටුනට නිකක් නැහැ. ඉතින් මෙයාට මේ පොඩ්ඩක් තේරෙනවා මම එක කකුලක් තියෙනකොට අනෙක් කකුලත් වැඩ. අනිත් කකුල ඒක මම හිතලාද කරන්නේ ඉබේ කරනවාද ඒ කකුල ඒ. ඒතර රූප තද ගන්ධ රස ස්පර්ශ ලංකාවට ආවා ලංකාවට ආව පුනරුත්පත්ති පිළිබඳ පකීර් ප්‍රොෆෙසර් කෙනෙක් මම දන්නේ ඒකට අපි විශ්වවිද්‍යාලෙත් නැහැ විතර පරක්කම් ෆර්නෑන්ඩෝ ගියා කොන්ෆරන්ස් එකකට ඒක තිබේ ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ හන්තානේ අනකොට මේ පැත්තෙන් අයින්ස්ටයින් වාඩි වෙලා ඉන්නවා මේ පැත්තෙන් නෙළුමත් තියෙනවා මෙතන ප්‍රොෆෙසර් ඉන්නවා මෙයා මෙතන වාඩි වෙලා ඉන්නවා දුන්නලු පින් ඩ්‍රොප් සයිලන්ස් වෙන්න විනාඩි 55ක ටෝක් එකක් පුනරුත්පත්ති නම් ඇත්තමයි ආයේ කට්ට උත්තර දෙකක් නැහැ මෙන්න මේමයි මේමයි මේ මේමයි කිය. බරටව කල්පනා කරනකොට යකෝ මේ අපිට පුනරුත්පත්ති උගන්වන්න පු රට ඉඳලා ඉනවා. ඊට පස්සේ ඇවවලු විනාඩි 5ක් දීලා කිව්වලු ප්‍රශ්න තියෙනවා අහලා ඊට පස්සේ පරාක්‍රම කතා කරලා ඇවවලු ඔයා විශ්වාස කරනවාද කියලාලු පුනරුත්පත්ති. මේ කොහොම කන්වින්ස්? මම මේ ප්‍රශ්නේ හිතලවත් නැහැ කිව්වා. දැන් මේ මුළු ඕඩියන්ස් එකට දීලා තියෙන පෙත්ත කපන්න පුනරුත්පත්තිය එයා හිතලවත් නැතුළු මේ කටියට උගන්වනකොට මම මේක පිළිගන්නවාද කියලා. පරාක්‍රම අහලා තියෙන්නේ ඔබ පිළිගන්නවා නම් මේ වෙලාවේ ඔබ මොකද්ද කරන්න ඕනේ කියලා අහන්න. පුණ්ඩපති දන්න කෙනෙක් නම් තැන් තැන් වල කියලා පුණ්ඩපති ඇත්තයි කිය කියන එක නෙමෙයිනේ කරන්න තියෙන්නේ. මේ යන්නේ කලින් රෙකෝඩ් කරපු මැෂින් එකක් දුවන්නේ. ඔබ දැන් මේක විකුණන කනවා මිසක්කා පුණ්ඩපති කොට වැඩක් නැහැ. පුණ්ඩපති දන්නවනම් කම්මත කතා ඥාන සමාධිය දන්නව සමත සමාධියට යන්න ඕනේ. ඌ භාවනා කරන්න ඕනේ. ඒක අහන්න ඕනේ නැහැ කිව්වා. ඇඟ හීතල වෙලා ගියා කිව්වා මේ ලෝකේ පිළිගන්න මෙච්චර ප්‍රොෆෙසර් කෙනෙක් ඇවිල්ලා ලංකාවට ඇවිල්ලා ලංකාවේ බයියන්ට උගන්න නපුනුප්පතියත් ඇයියලා. ලංකාවේ කට්ටිය සල්ලිත් දීලා අයියෝ දෙනව නම් දෙන්න බෑ මේම. මෙන්න විද්‍යානුකූලව කියලා බලන ඉනවා. ඒ බයියා දන්නේත් නැහැ. මම පුනුප්පති පිළිගන්නවාද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කාටවත් උඹලා කහින්ද හැදුවට පැහින්ද හැදුවට උඹලා දන්නේව කහින පහින පැහින දේන් කුච්චක් වහගෙන ඉනවද මේක තමයි දොර. කකුලක පොළොවට පය කියනකොට ඒක හොඳට තේරෙනවා නම් අනික කකුලට මොකද වෙලා තියෙන්නේ? ඒකට කියනවා පච්චාපුරේ සංජී. මේක යනකොට මේක පිළිබඳව අනුමාන ඥානයක් අන්ධ වෙලා නැහැ. විවෘතයි. ඒක දන්නවනම් හැම ඥානයකදීම අඥානෙ මොකද්ද කියලා තේරෙනවා. මම මේක දැන ගැනීම හරහා මම කොච්චර දේවල් එක මොහොතක වහ ගන්නවද කියලා. එතකොට අපි අනිත් කටියට කියනවා අනේ කරුණා කරලා මම එච්චර දන්න කෙනෙක් කියලා හිතන්න එපා. මම මේ ටික දන්න බව දන්නවා. ඒ නිසා මම මෙච්චර නොදන්න බව දන්නවා. අයිසෙක් නිව්ටන් කියලා තියෙනවා ලෝකෙම විද්‍යාඥයා කියනකොට මම වැල්ලි සෙල්ලම් කරන සිප්පි කටුවක් එක සෙල්ලම් කරන ළමයෙක් මිසක්කා මට මේ ඉස්සරහා තියෙන මයිටි ඕෂන් එක තේරෙන්නේ නැහැ පිටිපස්සේ තියෙන මේ ලෑන්ඩ් එක තේරෙන්නේ නැහැ කියලා. මොකද යාට තේරුණා මේ දේ දැනීමෙන් ලෝකයා නොමග ගියයි කියලා. මේ ගුරුත්වාකර්ෂණ ශක්තිය හඳුනා දීමෙන් මනුෂ්‍යයා නොමග ගියා. ඒකට ඒක දන්නවයි කියවට ප්‍රහාණිත ඔක්කොම වැහිලානේ. ඉතින් ඒ නිසා අපිට කොයි වෙලාවක හරි තේරෙනවනම් වම තිනකොට දැනෙනවා කියන්නේ අපි සියල්ල අමතක කරුවා කියලා. ඒ අනිත් ඔක්කොම දැනගන්න ඕනේ මේක නිසා අනිත්ව වැහිනවයි කියලා දන්නවනම් ඉන ඔම්නිෂන් තමයි. ඒක දැනගත්ත දවසේ ලැජ්ජ හිතෙනවා. අනේම යමක් දන්නවයි කියලා කියන්නේ ඒ කියන්නේ මම ඒ මොකද්ද එකට රාග කරනවා මොකද්ද එකට මාන්න කරනවා මොකද්ද එකට සක්කාය දිට්ඨිය ඇති කරනවා ඒක නිසාම අනිසියල්ද ගිනි කන වැටෙනවා ඒ නිසා ගිනි කන වැටලා ඉන්න බව දන්නවා කියවනම් එතකොට කාටත් අනුකම්පාවක් ඇති වෙනවා. අපි තාම මේ පුංචි දන අංශුව හරහා සාපේක්ෂව නොදන්න ප්‍රමාණය දැනගන්නවා කියන එකට ඒකට යාම පුදුම නිහතමානී ගතියක් එනවා. පුදුම අහිංසක ගතියක් එනවා. අපි මොනවද දැනගන්න මේ කතා කරන්නේ. දන්නේ නැති නිසා තමයි ගහපා දෙන්න හදන්නේ. දන්නවනම් ගහපා දෙන්න යන්නේ නැහැ. ඒ තරම්ම මේක අකාලිකව සිද්ධ වෙනවා. සිද්ධ වෙනත් එකම අනුමාන ධාරිකෙන් කියනවා ඔබ දවම කකුල තියනවා දන්නවා කියන්නෙම ඔබ වෙලාවේ දකුණු කකුල දන්නේ දකුණු කකුල කණිවාරෙම තියෙනවනේ. ඒකට මේක එකම අර හොඳ වචන කියනවා මම දන්න ෂැඩෝ නොලෙජ් එකක් එනවා. මම මේ දන්නවයි කියන මාතෘකාව කතා කරනකොට පස්ස පැත්ත එළියේ. ඒක දන්නවනේ මේක ගහපා දෙන්න යන්නේ ඉදමේව සත්‍යම් මොගමඤ්ඤන්නේ මේමයි සත්‍ය සියල්ල බොරු කියන්නේ මේ වෙලාවේ මගේ හිත ගියේ මේකට ඒක මට වැටුනේ මෙහෙම එතකොට තමයි මට තේරුණා මම ගොඩාක් දේවල්ට අඳ වුණා කියලා මිනි කන වැටුණා කියලා කියනවා නම් ස්වභාවට ස්වභාව මෙයාව මොඩේකට මෙයා මොඩේකට අඳන්නත් බෑ ඒ නිසා මොන වෙලාවට පොයින්ට් එක මතක තියාගන්න කකුල තියෙනත් එක වැටෙනවා කියන එකට තමයි අකාලිකයි කියන්නේ එතකොට මුළු කයම වැටෙනවා මෙතන විතරක් නෙවෙයි ඒක අකාලිකයි. ඒක හිලි කරන්න අපි යන්නේ මොකද හිතන එක ඒක දන්න දෙන්නේ කියලා හිතනවා නේද? ඒක කියපු දවසේ ලොකු වෙනසක් දෙක ඒ හරහා අපි විශාල ප්‍රදේශයකට දෙයිලෙල්ලෙන් ඉරවහන්න හදනවා අපි. ඒක මම දන්නවනේ. මම මේ පැහිය වගේ අයියා වගේ අක්කා වගේ මුදුන වෙලා පැහිය ගරු වෙලා කතා කරාට මේ දන්න දෙයට අවධානය යොමු කිරීම මම විශාල ප්‍රදේශයක් නොදන්න බවවත් දන්නේ නැතුව යනවනේ. නොදන්න බවක් තියෙනවා කියලා දන්නවනම් ඒක මම හිතන හරිය නිහතමානී මානවයට අවශ්‍ය කරන අන්න එහෙම දැනුමක් මිසක් මේ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා ඕනේ උන් දාන්න ඕනේ කොම්පෝස්ට් වලකට SMS කිව්වනම් ඔය ගන්නම දෙයක් නැහැ යමක් දන්නවයි කියලා කිව්වනම් උගෙන් ගන්න දෙයක් නැහැ ඒ කියන්නේ ඌ ඒකටම නතු වෙලා මත් වෙලා පිස්සු ඇట్లా කුඩු ගහලා ඌ අනිත්‍යයක් තියෙන බව දන්නෙත් නැහැ දන්නේ නැති බව දන්නවනම් අපි යන්න ෂේප් එක ඊගා ප්‍රශ්නෙට. ඒ ඒ වාර්තාවේ දෙවෙනි කොටස. පරයන්ක භාවනාව සාර්ථක සක්මන් භාවනාවෙන් පසු පරයන්කයේ වාඩි වී පිම්බීම හැකිලිම දෙස බලා එය සියුම් වන භාවය සුළු මොහොතකින්ම අද්දුටු වෙමි. හුස්ම පොද නොදැනීම ගොස් නම් නමුත් මාගේ ජීවය පමණක් පවතින බව දුටු වෙමි. පපු ප්‍රදේශයේ ලොකුවට ගලක් මෙන් හුස්ම නොවැටි නතර වී ඇති බව දැනී ඔහේ ඒ දෙස නොබියව බලා සිටියෙමි. මෙවිට කීප විටක නිදිබර ගතියකින් හිස් පහත් වන බව දැනී ඔබ වහන්සේ නිින්ද පටන් ගැනීම බලන්න කී බව මතක් වී එය බැලීමට උත්සාහ කළෙමි. එම පරීක්ෂණය හරිම රසවත්ය. එක්කෝ ඉන්පසු මට නිින්ද ආවේ නැත. නැත්නම් නිින්දේත් මම සතියෙන් අවදියෙන් සිටිමින් අපූර්ව දර්ශන නැරඹුවෙමි. එම දර්ශනයන්ද පෙර දිනයේ සේම සියුම් ආලෝක තුලින් දික් දිස්විය. අද දින ආලෝකන් තවත් මට සිලුටුයි. හරිම විචිත්‍රයි. එම විචිත්‍ර ආලෝකය හෝ බෑග්ග්‍රවුන්ඩ් එක තුලින් තවත් අතිසියුම් පුංචි පුංචි සෙල්ස් හෝ ලයින්ස් එකතු වී යම් ආකාරයක හරිම විසිතුරු මට සිලුටු චිත්‍රයන් නිර්මාණය විය. එම විචිත්‍ර දර්ශනයන් ඔහේ ඇති වී නැති වී ගියේය. එය දෙව්ලොව දර්ශනයක් හෝ හරිම මටසිලිටි වලා කැබති කැබලිති මෙන් සුන්දරයි. එම පාටවල් හරිම විචිත්‍ර විය. මෙම දිස්වීම නොනවත්වාම ඔහේ සිදුවිය. ඒ දෙස සතුටින් බලාගෙන සිටියෙමි. සීනුව නාද වුවද නැගිට යාමට අවශ්‍යතාවයක් නොවිය. එනිසා අනෙක් අය නැගිට යන ශබ්දයෙන් ශබ්දයන් සතියෙන් දකිමින් සිටියෙමි. ඔබ වහන්සේටද මාගේ සිතින්ම සතියෙන්ම নমස්කාර කරමින් භාවනා ඉරියව්වෙන්ම පසුවිය. ඉන්පසු සියලු දෙනා නැගිට ගිය පසුවද බොහෝ වේලාවක් හිස් බව දෙස බලාගෙන නිින්දක් එනතුරු එහි පටන්ගෙන්ම බැලීමට සිටියද නිින්දක් ආබවක් වැටහුනේ නැත. අද දවසටම හොඳින් වැඩුණු එකම පරයන්ක භාවනාව නිසා පැය 1යි විනාඩි 20කින් පමණ නැගිට්ටේ යෝගී උපදේශවල පැය එකහමාරකට වඩා එක් පරයන්කයක නොසිටිය යුතු බව මතක් වීමෙනි. මාහට මේ අපූර්වත්වය අවබෝධ කර ගැනීමට උපදෙස් දුන් ඔබ වහන්සේ නිවන් දකිත්වා. තෙරුවන් සරණයි. ඔය කිදී අර අවදිභාවය සහ නිදිමත සමාන වෙනවා. නින්දට ලැහැත්ලා ගියොත් අවදිභාවයක් එනවා. අවදිභාවයට ලැහැත්ක නින්දක් එනවා. ඉතින් අවදිභාවය සහ නින්ද කියන්නේ විරුද්ධ වචන දෙකක්. ඔය දෙක එකතු වෙන තැන තමයි නිවන තියෙන්නේ. ඉතින් ඒ නිසා එකට හොඳයි කියන්නේ එක නරක කියන්නේ යන්න එපා. නිදිමතක් එනකන් ඉන්න. ආවට පස්සේ හොඳයි උඹ ආවෙක හොඳයි. වරෙන්කෝ කෝපි එකක් බීපන්කෝ. ග්‍රීන් ටී එකක් බීපන්කෝ කියලා ඌට එන්න කියනවා. බය වෙන්න මොකක්වත් දෙපා. අනේ ඊට පස්සේ බණ්ඩට ඒක ඇතුලේ තියෙන විචිත්‍ර ආදී තුල නින්ද කව් ගව් ගානක නැහැ. ඒ අර නින්දට අවදි වීමේ ගතිය නිසා ඒ නිසා පැමිණි දුක් පැන්ජයි කියලා අපිට නින්දාවක් එන්න අරින්නකො නින්ද නෙවෙයි. නින්දාවක් එන්න අරින්නකො ඒක උඩ තියෙන පුදුමාකාර සුභාසිංසකයක්. හැම දෙයක්ම මේ පිළිගන්න ස්වරූපෙන් එනවා. ඒක නින්ද කියන බෝ අහිංසක දෙයක්. වැඩ කරගෙන යනකොට ඒක තුල තියෙන පුදුම අවදියක්. ඒක තුල තියෙන විචිත්‍රත්වයක්, සක්‍රීය භාවයක්, සජීවී භාවයක්. එහෙම නැත්නම් අප්‍රමාද ගතියක්. ඉතින් මේ ලෝකයා ඒ අතින් බලනකොට බුදුජානසේ දේශනා කරනවා තාම උගුරලා එළියට ආව නැති කිකිල් පැටියෙක් විතරේ ඇතුලේ ඉන්න වෙලාවක තමයි මනුෂ්‍ය ජීවත් වෙන්නේ. ඒක කවදාකවත් මේ ලෝකේ තේරෙන්නේ නැහැ. ඒ ඇතුලේ ඉන්නේ. මේක එළියට ආවට පස්සේ තේරෙනවා මේ නිින්දෙන් එහාට තමයි ගමන තියෙන්නේ. එතන තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය ඇරලා තියෙන්නේ. ඒ හැබැයි මෙහා පැත්තේ තියෙන්නේ බොරු සෝබනයක් විතරයි. වේදිකා සාරසී ටිකක් විතරයි. එහාට යන්න පුළුවන්. ඒ කියන්නේ ඔය නව කතාව නව කතා නෙවෙයි. සුරංගනා කතා જાතියක් තියෙන්නේ. සුරංගනා කතාවල පේන මෙහෙම ගල්ලෙනක් තිබ්බ ගල්ලෙන් එහා පැත්තට ගියාට පස්සේ පුදුම දිව්‍ය ලෝකයක් ලස්සනයි ඉන්නේ ඔක්කොම මිනිස්සු කවදාකවත් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන නැහැ කියලා මේක නිින්ද යන වෙලාවේ අම්මලා අපිට කියලා දෙනවනේ නින්ද යනකම් කියන කතාවේ තියෙන්නේ මිස්ටික්ස්. ඉස්කෝලේට ගාවගෙන බෝ ඌව එහෙම අහන්න බෑ. ඌව නෙවෙයි සයන්ටිෆික් වෙන්න ඕන ඔක්කොම. අල්ලන්න පුළුවන් වෙන්න ඕන. නින්දේම අම්මලා තාත්තා කිව්ව අහන්න යන්න එපයි කියලා. ඉතින් අර නන්දමාලි කියනවා එපා දුවේ ඔය කතා අහන්න මමයි උඹට ලේකිරි කර දුන්නේ. චන්ද්‍ර මඩලියට සුරංගනාවන් ගීත කියනවලු පුතු නලවන්නට එපා පුතේ ওই කතා අහන්නට කියලා. ඉතින් මේ දෙකම සම වෙනවා. විද්‍යාවයි මිස්ටික්ස්මයි නිින්දයි මේ අවදි භාවයයි අර නිින්දේ තියෙන හේ හොදපාලු ගතියයි අර ලස්සන වලා කැටිචෝල තියෙන ලස්සනයි ඔක්කොම එක තැනයි. කොයි එකද බාර ගන්න කියන එකයි ප්‍රශ්නේ. බාර ගන්න කොහොමද නිින්ද එනකොටම අපි මේ ඒකට බැනලා ඉවරයි. නිින්ද ආවෙනකොටත් බැනලා ඉවරයි. පොඩ්ඩ ඉන්න ඉන්න ඔය කියන තරම් යකා කළු පාටක් නැහැ. නිින්ද කියන එක ඔච්චර සෝඹේරිත් නැහැ. සෝඹේරි කියලා කියන දෙමලෙන් කම්මැලියා කියන්නේ. එතන මේක පොඩ්ඩක් යන් ඉස්සරහට. ඉතින් මං මං කිය මං බොරුවට මේ කියන්නේ තරහ වෙන්න එපා එහෙම කිව්වට. ඔද්දෙන්දි ගෑනුවට බයයි කියලා වගේ කියන ඇත්තද මන් දන ඔයගොල්ලෝ මං අහන්නේ. ඒ වගේ දෙයක් වෙනකොට පවුලකින් මහත්තයෙන් අහලා ඉන්නම් කියනවා පොඩ්ඩක් ඉඳ කියනවා කඩාගෙන ඵලයක් දැක වැඩ ගාලා මොන මගුලක්ද frog jumping to the old pond top විපස්සනා කියන්නේ එච්චරයි අයෝක ඉරක බෙර ගාලා නැකත් බලලා පාවඩේ ඉල්ලලා ඊ බයිලා වෙනකොට කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ. කොහේ හරි වෙලාවක හම්බෙයි යෝක පැනපිය කාටවත් සලුස් ගන්න මම කියන්නේ දකුණට සිග්නල් දාපම මමට පැනපන්. නැත්තම් මේ ලෝකෙන් කරන්න බෑපා හැම වෙලාව දකුණ සිග්නල් දාපුවොත් ඔක්කොම මේ පැත්ත බලනෝනේ. මමට ගොල් ගියා. එච්චරමයි. මම දන්නේ මගේ සාර්ථකත්වය නම් ඔය කවුරු මං ගැන විශ්වාස කරත් මම එක් එක්කටවත් විශ්වාසය ඇති කරන්නේ නැහැ. දුන්නොත් කොක්කක්. දුන්නොත් කෝ කිසිම කෙනෙක් ඔය මගේ විශ්වාසය තිබුණාට මට වාසියට හිටින්නේ නැහැ. ඌ බලන්නේ මේ මගෙන් වාසියක් කරන ඌ මේ වලි ගියල්ලන කන්ත කස්සය පිටිපස්සේ ගිය චන්නමැතියා වගේ. ඌ <laughs> වලි ගිලිලා යා පැත්තට නුවදත්. ඌ ඕනේ. තමට සිග්නල් දව දවුන පොඩිය. ඒකට ඔන්න ඕවා තමයි අවස්ථා. දැනුමක් කියලා කියන්නේ නොදැනුවත් කරන. නිින්දක් කියලා කියනනම් අවදිය. වහා ඇති වෙනවා කියන වහා නැති වෙනවා. ද්වේෂය කියවන රාගේ. ওই දෙක ළඟඟ තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. නැද ඉස්සරහට දවතව අමාරුයි මට පේනවා. වෙන්දෙන්න ටිකක් අමාරුයි වගේ. ගරු ස්වාමීන් වහන්ස මූල කර්මස්ථාන වශයෙන් මට සාමාන්‍යයෙන් උදරයේ පිම්බීම හැකිලිම ගැන වරකට විනාඩි දෙක තුනක් වශයෙන් සිතෙහි ඒ ගැන ඒකාග්‍රතාවය අත්කර හැකියි. එහෙත් ඊයේ මම වෙනස් විදිහකට ඒ ගැන අත්දැක්කෙමි. දහවල් ආහාරයෙන් පසු කෙටි සක්මනකින් පරයන්ක භාවනාවට වාඩි වී උන විට ස්ටොමක් එකේ ગેස්ට්‍රයිටිස් වගේ තද වේදනාවක් ඇතිවිය. සාමාන්‍යයෙන් උදරයේ පිම්බීම හැකිලිම වෙත විනාඩි කිහිපයකට වඩා අවධානය යොමු කිරීම ආයාසයෙන් කළ යුත්තක් වුවත් මේ උදරයේ වේදනාවය වේදනාව අර බැලීමට යන පිම්බීම හැකිලිම පසෙකට ඇද දමා මුළු මනසම වෙලා ගැනීම નિરાයාසයෙන් සිදුවේ. අප අඛණ්ඩව නිවැරදි කර කැලින් කර ගත් යුත්තේ මේ දෙක රිවර්ස් කිරීමද නිවැරදි ප්‍රැක්ටිස් කර කැලින් කර ගත යුත්තේ මේ දෙක රිවර්ස් කිරීමද එනම් එනම් වේදනාවක් වැනි සංඥාවක් තිබියදී පවා මූල කර්මස්ථානයේ වෙත નિરાයාසයෙන්ම හිත යොමු කිරීමේ හැකියාව ඇති කර ගැනීමද වේදනාවක මුල මැද අග අල්ලා ගැනීම පහසු නැති බව හැඟේ. ඔය මේකේ තියෙන රූපෙද බලන්නේ නාමෙද කියලා. අන මොකද පිම්බීම හැකිරීම කියන්නේ රූප ක්‍රියාවලියක්. ඒක බලන්න දෙන්නේ අර නාම ක්‍රියාවලියක් ඇවිල්ලා මේක ગેස්ට්‍රයිටිස් මේක આવුත් මුළු මොළේම නරක් වෙනවා බය වෙනවා කියලා වේදනාවක් ඇවිල්ලා හොල්මන් කරනවා නමුත් මම එකතු කරනවා එහෙම ඒක තේරුම් ගත්තම මේ වේදනාව කියනවත් එක්කම මේ වේදනා නාම ධර්මයේ වේදනා කියන නාම ධර්ම එනවත් එක්ක මේකට ද්වේෂය කියන අනුසේ ධර්මයක් වැඩ කරනවා රූපෙට ඒක නැහැ ඒ නිසා රූපේ වැඩ කරනකොට ඒක හොම්බට දමලන්න වගේ එකක්. හරිම ප්‍රායෝගිකයි. ඒකට ද්වේෂය එනවා අඩුයි. නමුත් මේ නාම ධර්ම එනකොට වේදනාව එනකොට අනිවාර්යයෙන්ම සුභ වේදනාවක් අසුභ වේදනාවක් සැප වේදනාවක් දුක් වේදනාවක් කියලා බයක් ඇති වෙනවා ඒ නිසා රූපය වේදමනී කරනවා නෙවෙයි නාමයක් වෙනී කරනකොට ඒක යට තියෙන හොල්මන ද්වේ තියෙන පටඝානුසේද රාගානුසේද කියලා දැනගන්න එක දැනගත්තොත් හරියටම රූපේ වගේ නාමයටත් අපිට විධාන කරන්න පුළුවන්. ඒ නිසා වේදනාවක් එනකොට වේදනාවට තියෙනවා ද්වේෂයක් උතන. වේදනාව කියලා අදහස් කරන්නේ මම මෙතන මේ ગેස්ට්‍රයිටිස් වගේ එකක් ඇවිල්ලා දුක් වේදනාව. දුක් වේදනාවට අනිවාර්යෙන් යටින් තියෙන ද්වේෂ පදන. මේ ද්වේෂය අයින් කරුවට පස්සේ රූපෙටත් වැඩි නාමය හැරි විචිත්‍රයි. නමුත් ඒක හැම වෙලාවෙම ඒ අර පටිගෙන් අනුසයෙන් මෝහ කරනවා. ඒක විනිවිද දකින්න සූදානම් වෙලා යන්න. දැන් මෙහෙම එකක් දෙකක් මුණ දුන්නාට පස්සේ අනිත් දවසේ යනකොට පේන්න පුළුවන් මේ පැත්තේ රූපයක් හෙල්මන් කරනවා. ඉතින් නාමයක් හොල්මන් කරනවා. මේ දෙක අතර බලනකොට මම නාමයට වාල් වෙනවා. රූපෙට මට ස්වාමිත්වයක් තියෙනවා. ඒ මොකද රූපේ රූපේ පිටිපස්සේ පටිඝහනුසේ නැහැ. ද්වේෂ රාගානුසේ නැහැ. මේකේ අනුසේ තියෙනවා. නිසා කොයි වෙලාවකරි මට පුළුවන් නම් අර පිටරේ තියෙන පිටසිවිය වගේ අනුසේ ධර්මයේ අයින් කරලා නැත්නම් විනිවිද දකින්න පේනවා. මේ රූපෙට යන්න නාමෙට යන්න බැරි ඒක හැම වෙලාවෙම අනුසේ ධර්මයක් ඇසුරු කරනවා. අන්න ඒක ඥාණයෙන් දැක්කොත් දැකීමමයි කරන්නේ. ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවණක් khයන් වදාමි කියලා බුදුරජාණන්සේ සඳහන් කරන මහසු මේ ආශ්‍රව ධර්ම අයින් කරන එක දකින්න ඕන. ඒක දැනගන්න ඕනේ. දැනගන්න බෑ කල්ැතුව. දැනගන්න බෑ රාගේ ද්වේෂ ගියාට පස්සේ. ඒක තියෙද්දි ලේපිට. මේ මේ කරන වැඩෙන් කල්ැතුව දැකීමට පොඩි සූදානමක් දෙනවා. ආයුධ සූදානම් කරලා දෙනවා. ලැහැත් වෙලා ඵලයන් කියලා කියනවා. ඒ නිසා හුඟ දෙනෙක් ඔය දුකක් කරදරයක් ආවම අඬන්නේ එයා කොහොමඩක්වත් අරකට වාල් වෙලා ඉවරයි. යට තියෙන අනුසය අල්ලන්න කැමති නෑ. එයාට අපි මොන බණ කිව්වත් හරියන්නේ නෑ. මොකද එතකොට ආතුර වෙලා. පිටින් ලබන අපිට ද්වේෂය අවිලා නෑ. ඒක නිසා අපිට දුක විඳින්න පුළුවන්. ඒ මනුස්සයාට බෑ. ඒ කවුරු හරි අඬනවා අම්ම නැති වුණා කියලා. මට එයාගේ අම්ම නැති වුණාට මට ගාලල්ල ඇවිදින්නේ. ඔහොම තමයි මචං, එහෙම තමයි මචං කියලා අපි කිව්වට ඔන්න මගේ අම්ම මැරිච්ච දවස් තමයි මට තේරෙන්නේ. මොකද එතකොට වහයලාගෙන තියෙන්නේ මේ. ජර්බුරුමේ හිටියලු හාමුදුර කෙනෙක් පුදුම දක්ෂයිලු මලකේවල් වලට ගිහිලා බණ කියන කියපු ගාන ටක් ගාලා ඔක්කොම ඇදලා නැත කරනවා. ඉතින් රට පුරාට ආරාධනවලු. අනේ මේ හාමුදුර ගෙන්න ගත්තොත් මල ගෙදරට හරි කියලා. ඉතින් ඈත බලාද ගියාම ඉඳදී හදිසිය පණ්ඩක් ආවලු අම්මා මලා කියලා. ඒ අන්තිමයි කියලා. ගෙදර එනකොට මැරිලාලු. දැන් මේ ආමඳුරෝ ඇඳ බදාගෙන අඬනවලු. කෑ ගහනලු බුදු පන්සලටම හැන්නේ. දැන් මිනිස්සු වටෙන් ඇවිල්ලානු ආරාධනා කරන්න අඬන බබාලා නතර කරන්න. කැපකාරයා ගිල්ල ගලු ස්වාමීන් වහන්සේ මොකද මේ කට්ටිය ඇවිල්ලා අර නීති මොනව කරන්න ධම්මන කියලා චාන්දරන ඊට පස්සේ ගලු ස්වාමීන් වහන්සේ මේ හම්මලා නැති වෙච්චාම් බණ කියපම් මිනිස්සු නතර කරන්නේ මම කිය කොහොමද තේරෙන්නේ නැද්ද මේ මගේ අම්මා නේ කිව්වේ මගේ අම්මා වුණාට පස්සේ බන හරියන්නේ නැහැ එහෙනම් ආතුර වෙනවා අපි ඒක අයින් කරනවා කියන එක ලේසි නෑ එයාට පුළුවන් දැනගන්න එයාට පුළුවන් දැනගන්න මෙතන තියෙන්නේ අර අනුසේ ධර්මය ඇවිල්ලා වැටෙනට පස්සේ අපි වැල් ගැටඩිය වෙනවා ගැරන්ටි හැවක් වෙනවා බැගෑ වෙනවා ඒ අනුසේ ධර්මය අයින් කරාට පස්සේ සින්න සෙයියාවක් ඒ අනුසේ බොහොම තුනී සිවියක්. ඒක අයින් කරලා දකින්න පුළුවන් නම් තේන මේ මිනිස්සු කොච්චර සැප සම්පත් දිනුනත් එකෙක්වත් විඳින්නේ නැහැ ඒවා. උන් ඉන්නේ ඒවට දාසකම් කර කර ඒවට පොලිෂ් කරගෙන ලයිසන් ගෙවාගෙන දූවිලි පීපී අයිතියට එකක් පාවිච්චි කරන්නේ. මොකද ඒක පිළිබඳව තියෙන මේ බැඳීම වැඩි. පිටකෙනෙක් එයාට ගියාට පස්සේ මොකක්වත් නැහැ ෂෝක් එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ වගේ තැනකට අපි ආවට පස්සේ මේව ගැන අපිට මේ ලස්සන නඩත්තු කරලා තියෙන අපිට තියෙන එක රස විඳින එක විතරනේ. මේන්ටේන් කරන්න වතුර දාන්න. <laughs> ඒගොල්ලේ කරගනි අපිට දින කීයක් හරි ගෙවන එක විතරයි එන්න ජොලි මේක. දැන් ගෙදර ගියා බෑන මල හූනියමක් ගෙදර ගියාට පස්සේ ආයියෝ මන්ලා දැන් දු මේ වගේ වීදුරක කුණු ගෑවිලා තිබුණොත් බලන්න බෑ. <laughs> ඒක මගේ ගින්. ආයියෝ ගිනි ගියා. විශේෂාර මේ වේදනා චෛතසිකයේ නාම ධර්මත් එක්ක නිතරම ඇසුරු වෙලා පවතින ඒ පටිගය සමා වෙන්න පටිඝානුසය දැක ගත්තනම් මේ ලෝකේ හරිම ලස්සන චිත්‍රයක් තියෙනවා. හැබැයි අර රාගානුසය පටිඝානුසයෙන් බැලුවොත් ඒක මහා බොඳ වෙලා ගිය පුස්කාච්ච ගතියක් පේන්න තියෙනවා. මේව නැත්තම් පිලුණු වෙච්ච ගතියක් තියෙන. ඒක අයින් කරලා බැලුවා නම් කොච්චර ලස්සනද ලෝකේ. එතකොට කියනවා භාවනා කරන එක නට you feel the world more greener than ever කියලා. ඒක දකින්න අර කයින් කරන නිසා අනිත් දවසේ යනකොට ඒ නාම ධර්මත් එක්ක පිටිපස්සේ හොල්මන් කරන ඒ අනුසේ ධර්ම දැක් ගැනීමට ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. අවසරයි ස්වාමීන් වහන්ස. සක්මනේදී හෝ පරයන්කයේදී සිත ඒ ඒ මූල කර්මස්ථානයේ සිහි කරමින් ඒ ඒ දැනීම්වල වෙනස් වීම දැනගනිමින් සිටීම සතියෙන් සිටීම යයි කියා සිතනවා. අනෙක් අරමුණකට ගියත් ඒ ඒ ආයතන වලින් හටගත් ස්පර්ශයන් වේදනාවන් වල වෙනස් වීම දකින මට්ටමක සිත තියාගන්න පුළුවන්. පියවර 10ක් 15ක් හෝ ආස්වාස් ආස්වාස ප්‍රස්වාස වාර 20ක් 30ක් පමණ සමහර විට සිතටවා මූල කර්මස්ථානයට එන්න ඕනත් නෑ කියලා. සිත පිට ගියාට සතිය වෙනස් වුණේ නෑ. සිහියෙන් ඉන්නවා නම් මූල කර්මස්ථානයට සාපේක්ෂකව බාහිර අරමුණු ඒ ඒ වෙලාවේ සිහිපත් වෙලා ඒ ඒ වෙලාවේ නැති වෙලා යන බව. නමුත් භයානකකම තියෙන්නේ ඒ අරමුණු අරබයා ප්‍රපංච කර කර අසිහියෙන් අතීතයට වර්තමානයට යන එක. හුඟක් වෙලාවට අසිහියෙන් දැන් අති අසිහියෙන් තමයි අතීත අනාගත සිතුවිලි පස්සේ දුවන්නේ. මේක සිතේ ස්වභාවය කියලා වැටහෙනවා. සිත කාගේවත් න්‍යාය පත්‍රයකට වැඩ නොකරන බව. ඒත් සිතට ආයේ මූල කර්මස්ථානයට එන්න මතක් කරලා දුන්නේ කවුද? ඒකත් කාගේවත් න්‍යාය පත්‍රයකට නොවේ. නමුත් ඒ න්‍යාය පත්‍රයේ සිත මූල කර්මස්ථානයට එන්න හේතු සකස් කරන්න පුළුවන්. හේතු සකස් කරන්න ඕන. ඒ හින්දා සිත මූල කර්මස්ථානයට ආපසු ඇවිත් සිත පුරුදු කරවනවා අවශ්‍ය වෙලාවට එතනට එන්න. ආපසු මූල කර්මස්ථානයට ආවිට හුස්ම ගැටෙන බව, දිග බව, කොට බව, උණුසුම් බව, සීතල බව, පයේ රළු බව, සිසිල් බව, සුලං වදින බව දැනගනිමින් භාවනාව වැඩුවෙමි. ඔබ වහන්සේට තෙරුවන් සනයි. මේක අර ප්‍රශ්නේ මුල් කොටසේ තියෙනවා මේකට ක්ලූ එක. ඇත්තටම සතිය යම් ප්‍රමාණික සාමකාමී වාතාවරණයක් හිතේ ඇති කරාට පස්සේ ඔය ගොඩක් වැඩ කැරිට කියන්නේ සම්පජඤ්ඤය හරහා. කියන්නේ නුවණ හරහා. නුවණට වැඩ කරන්න බෑ සතියෙන් මේ සාමේ ඩික්ලෙයාර් කරනකම්. ඒ නිසා සාමේ ඇති කරුවට පස්සේ ඒක පොඩ්ඩක් පදන් වෙන්න ඕනේ. පදන් වුණාට පස්සේ සම්පජඤ්ඤය ඉබේම ඇවිල්ලා දේවල් වෙනස් වෙන හැටි මේක මූල කර්මස්ථානේ මේ අනිත් දේවල් මූල කර්මස්ථානේ අපිරියයි නීරසයි අනිත් දේවල් මනාපයි ඒක දිගේ ගියොත් කතන්දරේ පටන් ගන්නවා කියලා එයා පටන් අර ගන්න වැඩි. ඉතින් එතකොට මේ සාමාන්‍ය සතිය නෙමෙයි තියෙන සතිය හොඳට පිළිట్లా එයා සම්පජඤ්ඤයට වැඩකරනද වාතාවරණය සකස් කරලා දෙනවා. එතකොට පේනවා සම්පජඤ්ඤේ වැඩ බලන්න යනකොට අපේ මුළු ජීවිතේම න්‍යායපත්‍ය සකස් කරන්නේ අබ්බහියෙන් විතරයි. කොයි දෙයක් වැඩිපුර ඇසුරු කරනවද ඒ පැත්තට යනවා. ඒක නිසා බුදුරජාණන්සේ දේශනා කරලා තියෙනවා අසීවනාච බාලනම් පණ්ඩිතානංච සේවනා. බෑසුරු කරන්නේ බාලයෝ නම් හොදලා කොට ගන්න බෑ. කොච්චර රිට්‍රීට් කෙරුවත් ආයෙ ගිහිල්ලා දාන එකක් අවලේනේ. මේ වෙනුවට කීයක් දීලා හරි කමන්නේ. තාම සිල් රැක නැගත් කමන්නේ. භාවනා නොකරත් කමන්නේ. නිකන් හිටපන් කල්යාණ මිත්‍රොත් එක්ක. ඒක බුදුමාකාර කන්ඩිෂනින් එකක් එනවා. ඉතින් ඒක නෑනේ අබුද්ධෝත්පාද කාලවල කොහොමඩක්වත් බෑ. ඉතින් අපිට මේ බුද්ධෝත්පාද කාලයත් පිළිවෙල අපිට අරක නැහැ මේක නැහැ කිය කිය ඉන්නවයි කියලා කියන්නේ තකතිරුකමනේ. තමන්න තියෙන්නේ සතුසයා ඉන්නවනම් චීනතරිය අනේකයි තියෙන්නේ. අය වෙන කතා කරන්න දෙන්නේ මොකද 100% බ්‍රහ්මචාරී එතන. අපි මේ මේක එතන තියේදී කියනවනේ එතන මෙච්චර දුරයි බස් පෙට්‍රල් ගණන් ගියා ඩීසල් ගණන් ගියායි අන්න අමාරුයි අතරමැද ට්‍රැෆික් ජෑම් තියෙනවා ඔය බහිලා කරන්න හරියන්නේ නැහැ මොකද හම්බෙච්ච වෙලාවේ නැග අපිලා නැගවා ඇබ්බැහියක් විතරයි තියෙන්නේ. හොඳ දේ නම් හොඳට ඇබ්බැහියට යනවා. නරක දේ නම් නරක ඇබ්බැහිය කියන වචනේ නරක වචනයක් මම දාන්නේ. සංස්කාර කියලා කියන්නේ ඇබ්බැහියට නමක්. ඔබ මොකද්ද විතර ඇසුරු කරන්නේ? ඒ මොක ඇසුරු කරන දේ අනුව යනවා. ඒ නිසා තමන්ට තියෙන දෙයක් දැනගන්න මගේ යම් ඇසුරක් නිසා මම මේ මේ නරක මට වුණා. හැබැයි මම කියනවා ඒ චීදිත අපිට මේ වගේ දෙයකට එන්න පුළුවන් chance එකක් හම්බුනායි කියලා කියන්නේ ඒක ආම්බයක් නෙවෙයිනේ. ඒ කියන්නේ අපිට වරින් වර ස්පාක් එකක් හම්බෙලා තියෙනවා. දැන් තියෙන්නේ අන්න ඒ පැත්ත වැඩි කර ගැනීම සඳහා වරහන් ඇතුලේ දාන කාටවත් නොදැනි සත්පුරුෂාසයට යන. මමට සිග්නල් දාන්න දකුණු කැපුවා කියන. කහාට කියන්න ගියත් ඕන කෙනෙක් කියાવી ඔය සත්පුරුෂයා තමයි බං ගියොත් දෙම ඉන්දියාප්පන් රට කන්න උදේට කන්න හම්බෙන්නේ බොමනේ යතටක් මරාගෙන හොරකමක් කරන කීයක් හරි හම්බ කරපන්. ඔය මනසත් එක්ක හිටියොත් හරියන්නේ නැහැ කියලා අපිට අනන්ත බණ කියાવી කට්ටිය. හම්බ කරන්න කීයක් හරි හම්බ කරන්න ඕන නම් පස් පස් පව් පව් පහ කඩපයි ඉවරයි. ඔය කවුද මෙයා කතා කරලා කියන්නේ මේ ලේඩි ගාගා <laughs> කෙලින්ම කියනවා උඹට ජීවිතේ වේදකමට පූජා කරන්න ඕන නම් බිලියන කෙනෙක් වෙන්න එක දවසයි යන්නේ. සිම්පල්. එන්න මයි ළඟට hesitation is unavoidable pain is suffer නැහැ. Irritation is unavoidable, inevitable. Pain is optional. Come to us. ඕනම වෙලාවක සැප ගන්න ඕන නම් ওই පව් පව් දෙක තුනක් තියෙනවා කරලා දාන්න කරපු ගමන් බිලියන් ගණන් එනවා. එහෙම නැන්නේ කත්පුරුෂේ කාර්යය හරිම පේල්. හරිම කම්මැලි. හරිම ඒකාකාරී. ඉතින් ඒකකොට හිතනවා ඊට වැඩි මැඩි හොඳයි සතෙක් දිනෙක් මරාගෙන ඕරකමක් ටිකක් කරගෙන නාට්‍යයක් ඔය මම දන්න පීට්සා එකක් හරි මේ කාලා ඉන්නේ කොහොඳයි කියලා ඉතින් ඒ තීන්දුව වෙන කාගෙවත් ළඟ නැහැ. තීන්දුව තියෙන්නේ තමයි වැඩිපුර ඇසුරු කරන්නේ. මොකක්ද? යකඩ ගැල්ලක් අරගෙන කාන්දමක නිතර නිතර ඇසුරු තිබ්බොත් යකඩ ගැල්ල කාන්දම් වෙන බව අපිට උගන්ලා තියෙන ඉස්කෝලේ. හැබැයි ආකාරයක් තියෙන අතුල්ලන ආකාරයක් තියෙනවා. කාන්දම ඇතිල්ලීගෙන යනකොට ළඟින් තියෙන්න ඕනේ ආපස්සට යනට උඩින් ගන්න ඕනේ. එහෙම නැත්නම් අර වෙච්ච කාන්දම අනිත් පැත්තට යනවනේ. එහෙම එහෙම කෙරුවට පස්සේ අර හැදීගෙන යන යකඩ කෑල්ලේ තියෙන කාන්ද ඕක වැටුනොත් මොකද වෙන්නේ? අතහැරියොත් අර වෙච්ච එකලස නැතිලා යනවා. ඒ යකඩ ගහලා රත් කෙරුවොත් අර ඒකලස නැති වෙලා යනවා. ඉතින් මේක අපිට තියෙන්නේ නිතරම සත්පුරුෂයාගේ අතුල් අතුල තියාගෙන. ඒ නිසා යන්න නම් ඇසුර ගන්න නම් තන්නේ ක්‍රම තියෙන ඇසුරේ. ඒක තමයි බුදුරජාණන්සේ දේශනා කරන 50ක් නෙවෙයි ආනන්ද 100%ක්ම තියෙන්නේ. මුළු භ්‍රමචාරීම තියෙන සත්පුරුෂ ආශ්‍රයේ ඔය ඔය තියෙන ගැඹුර නෑ. එදෙන්න ගියාම එල්ලිලා හිටපන් කොහොමද? අපිට තියෙන්නේ වරින් මචං මහමුදේ නාන්න කියලා අපිට යාළුවන ගන්නවා. ඉතින් එතකොට ඒක වරින් වර ගිහිල්ලා සාලයිනේක හොඳයි. නමුත් ගියොත් අම්මා තලා වීමට අපිට අපි කොච්චර වාසනාවන්තද කියලා අපිට අවශ්‍ය නැහැ සත්පුරුෂ ආශ්‍රය වෙන අවශ්‍ය නැහැ අසත්පුරුෂ ආශ්‍රය තියෙනවා මේකට කාටවත් දොස් කියන්න එපා පුළුවන් තරම් බලන්න ඕනේ කීයක් දීලා හරි ඒ සත්පුරුෂ ආශ්‍රය වෙනුවෙන් කැප කරන්න ඒක තමයි උත්තරේ ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව මූල කමඨහන දෙපතුලේ දැනීම සහ ඔසවනවා ගෙන යනවා තබනවා යන්න සක්මන් භාවනාව සඳහා ගල් ඇතිරූ බිමක් යොදා ගතිමි. ගල් මත පතුල් වැදෙන විට තියුණු ස්වභාවයක් ස්වභාවයත් තදභාවයත් උණුසුම් හා සිසිල් බවත් දැනින. පියවරක් පියවරක් පාසා දෙපතුලට දැනෙන දේ ගැන අවධානය යොමු කරමින් ඇවිදින විට ඊතා සැහැල්ලු බවක්ද ආයාසයකින් තොරවම දෙපා රිද්මයකට ඉදිරියට ඇදෙන බවක්ද දැනින. ගල්වල තියුණු බව දැනීම සිත එම අරමුණේම රඳවා ගැනීමට ලොකු ඉවහලක් විය. ඉන්පසු සක්මන සඳහා යොදාගත් ස්ලැබ්ස් දැමූ බිම මත পায় තබද්දීම එහි ඇති සීතල සහ සුමට බව හොඳින් දැනුනි. ගල් ඇනීමෙන් රිදුම් දුන් දෙපතුල් වලට මෙම බිමේ වෙනස මනවින් දැනින ස්ලැබ්ස් මත දිගින් දිගටම සක්මන් කරන විට අවට ඇති දෑ බොඳ වී ගියාක් මෙන් හැඟී ගිය අතර කිසිවක් වෙත ඍජුව බැලීමට යොමු වුණේ නැත. පාද දෙක ඉබේම ඉදිරියට ඇදුනි. කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාවේ දියුණුවට උපදෙස් කරුණාවෙන් පතමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් අති උතුම් නිර්වාණාව බෝධය වහවහා ලැබේවා. ඔ මේ කියනකොට මට මතක් වුණේ අර කලින් අපි ගත්ත එක ඒක ලියලා තිබුණා කකුල තියෙනකොටම පෙරපසු නොවි මට ඒ කකුල ඒකට තද ගතිය වැටුණා ඒත් එක වැඟ දිගේ මේ sannivedana උඩට යනට වැටුණා කියලා ඒකට ආසන්නේ මේක ගිහිල්ලා තියෙනවා ඒ නිසා බලන්නේ දැනීම සඳහා කාලයක් ගන්නෑ ඒක අය පෙරපසු නොවීමයි අවබෝධ වෙන්නේ එක දැනුමක් මෙතන දැනුම් මේ strands එහෙම නැත්නම් lines ලක්ෂයක් තියෙනවා ඒක කවදාද crowded නෑ ඒ කෝටියක් ආවත් ඒවා පැටලෙන්නේ නැහැ. මේ උණුසුම, මේ සීතල, මේ තද ගතිය, මේ බුරුල් ගතිය, මේ කම්පන ගතිය, මේ චංචල ගතිය පට ගන්නකොට ගන්න පුළුවන්. අන්න ඒ සියල්ලම ගන්න ගන්න සම්පජඤ්ඤය වැඩි වෙනවා. එහෙම නැත්නම් එෆිෂන්සි එක වැඩි වෙනවා. ඉතින් අපි එකක් අල්ලගෙන පටන් අරගන්න. ඊට පස්සේ 2 3 4 5 එනකොට තේනවා පිටිපස්සේ ලෝකෙ බොඳ වෙලා යනවායි කියලා. කියන්නේ නොදන්න විශාල ප්‍රදේශයක් අයින් වෙනවා කියලා තේරෙනවා. දන්න දේ මෙච්චරක් ටච් එක තියෙනවා ඉම්මීඩියට්ලි මෙච්චර තේරෙනවා. ඒක තේරෙනකොට අනිත් ලෝකෙ මගෙන් ඈත් වෙනවා. අනිත් ලෝකෙ ඒකට කියනවා පක්ඛන්දන සහ පරිත්‍යාග කියලා වචන දෙකක්. පක්ඛන්දනේ කියලා කියන්නේ එකට රිංගනවා කියලා කියන්නේ සෙස්ස පරිත්‍යාග වෙනවා. මේ දෙකම පටිනිස්සග්ග කියන වචනේ ඇතුලේ තනි වචන ඇතුලේ තියෙනවා. ඉතින් ඒ ඒ පටිනිස්සග්ග සමාන වචන දෙකක් තියෙනවා මට හුඟලා පැටලෙනවා. ඒක ඇතුලේ තියෙන මේ පරිච්ඡල සහ බක්ඛන්දර කියන වචන දෙක විස්තර කරන්න ගියාම ඒ දෙක විරුද්ධාර්ථ පද. එකක් රින්ගකට රින්ගනවා අනිත් එක පාවා දෙනවා. එකට රින්ගනවා වැඩි වෙනකොට ශේෂ පාවා දෙනවා. කකුලේ වේදනාවට හොඳට රින්ගනකොට තේන පිටිපස්සක් තියෙන එක බොඳ වේගන යනවා. මගෙන් ඈත් වෙලා යනවා. විරංජනේ වේගන යනවා. ඒ චන්දරාගයකට නැති වේගන යනවා. මේක හොඳට තේරෙනවා. එතකොට බුදුන්සේ සඳහන් කරනවා ඔබට මේකට ඇති වෙන චන්ද්‍රාගය නිසා මුළු ලෝකෙම ආතතිය නැති වෙනවා. මුළු ලෝකෙම තියෙන අහනේ නැති වෙනවා. ඔබ දන්නවා දැන් මේකට චන්ද්‍රාගයක් තියෙනවා. මේ පුංචි. ඒකට ලෝකයක් චන්ද්‍රාගය නැති කරන්න මේ පුංචි චන්ද්‍රාගය ගනි. ඒක efficiency එකක්. මේ චන්ද්‍රාගයත් එපයි කියලා විහි කරන්න යන්න එපා. theoretical maximum යන්න යන්න එපා. මේක අල්ලපන්. අල්ලන්න ඔබට තේරෙනවා පිටිපස්සේ ඔක්කොම බොඳ වෙන බව. පිටිපස්සේ ඔක්කොම ලොඳ වෙන බව. පිටිපස්සේ කොහොම වඳ වෙන බව. ඉතින් ඒ වෙලාවේදී මේක තේරුම් අරගෙන අපිට පුළුවන් නම් මේ යමකට පක්ඛන්දනේ තියෙනවා නම් බැස ගැනීමක් තියෙනවා නම් ශිෂ්‍ය පරිත්‍යාගය. ඉතින් ඒ දේ ධර්මතාවය. කවුරුත් කරන දෙයක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ අත තියෙනකොට මම මේ යමක් අල්ලනකොට ඒකට දැනෙන දේ. මම දත් මදිනකොට මට දැනෙන දේ. මම නානකොට මට දැනෙන දේ. බත් කනකොට දැනෙන දේ. ඇවිදිනකොට දැනෙන දේ දන්නවනම් ඉතින් මේ භාවනා මධ්‍යස්ථානෙල භාවනා කරන්න ඕනේ නැහැ. ඒකට පක්ඛන්දනේ වෙනවනම් no distance එහෙම කෙලින්ම ඒකට immediate යනවනම් සෙසු ලෝකෙන් අයි වෙනවා. ඉතින් මරණ මොහොතේ toy පොල්කද්ද පුංචි දෙකට හිතෙනවා අනිත් ලෝකෙ ඔක්කොම අමතක වෙනවා. හැබැයි අපිට මහා විශාල ව්‍යසනයක් වගේ තමයි පේන්නේ. නමුත් ඒ වෙනදී ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්. අපි දන්නේ නැති දෙයක් කතා කරනවා. මේ වැඩේ ආවේදී බලන්න පුළුවන් ඒක. පිස්සු ලෝකේ මීට බොඳ වේගනේ යන්න පටන් අර දෙකක් කරන්න බෑ ලෝකයක් අල්ලන මේකත් අල්ලන කරන්න බෑ ඒක තමයි පුත්තජනය කරන්නේ ඒකත් අල්ලන මේකත් අල්ලන කරන හදනවා ගහි ගෑණි හොටු ගෑණි දෙන්නම ගන්න හදනවා බෑ ගහි ගෑණි ගත්තොත් හොටු ගෑණි යනවා හොටු ගෑණි ගත්තොත් ගහි ගෑණි යනවා දෙකේ එකක් වගන්නවා තෝරගන්නවට කියනවා අඩු කරදරයක තෝරගනින් වැඩි කරදරයක පාවා දීම සඳහා. ඒක ඉතින් අසාධාරණ දෙයක් තමයි නමුත් නිවන් යන්න බෑ. ඒ දේ දන්නේ නැත්තම්. ඉතින් ඒක පේනවා. ඔක පරියන්කෙත් වෙනවා. දක්මන්දේ කොටත් වෙනවා. කෑම කනකොටත් වෙනවා. one thing at a time that done way. කරන දේ හරියට බහගෙන කරපන්. එතකොට මුළු ලෝකෙම වෙන්න ඕන දේ උඹට වෙනවා. ඔක්කොම බදාගන්න ගියොත් එකක්වත් හම්බෙන්නේ නැහැ. අපි ලොකු සංසීන කාලේ කියනවා මේ දොඩම් ගොඩක් බදාගන්න ගියාට එකක්වත් ගන්න බෑ. එකක් අතින් ගනි. ඒක අහුවේ. ගොඩ බදා ගන්න ගියා මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. පුත්ජනය කියන්නේ බව දැනගෙන වෙනේකට දෙන්නෙත් නැහැ. අරක බදාගෙන ඒකට වහගෙන ඉන්න එන්න එපා එක එකව කනතගේ රීති මානසේ එන්න එපා මගේ ළඟට කියන්නේ. උඹට ගණ්ඩත් බෑ. එකක්වත් ගන්න බෑ. ඒ නිසා ඉමීඩියට්ලි දැනන දේ හොඳට report කරන්න පුරුදු වෙන්න. එතකොට දැනගන්න මේ වෙනුවට ඒකේ දැනීම වැඩි වෙන්න වැඩි වෙන්න ලෝකයේ අමතක වෙන නිසා කියනවා යමක් බලන්න අන්වික්ෂයට ඇහැ තියෙනකොට එමන්සට ලෝකෙන් අයින් වෙන්න වෙනවා අන්වික්ෂය තියෙන දේ බලන්න. ඒක ඇහක් වහගෙන නැත්නම් අයි පීසස් එකට තිබ්බට පස්සේ මේකට කොච්චර අවධානය යොමු කරනවද කියනවනම් එයාට මුළු ලෝකෙන් අයින් වෙන්න වෙනවා. එහෙම තමයි අපි ફોකසින් පවර් එක වැඩි කරන්නේ. එම වார்த்தාවෙම පරයන්ක භාවනා වார்த்தාව. මූල කමඨහන ආස්වාස ප්‍රස්වාසය පරයන්ක භාවනාව සඳහා හිඳගෙන කය දෙස පොළවේ ගැටී ඇති තැන් ගැන දැනීමක් නිරීක්ෂු වෙමි. පසුව ආස්වාසය හා ප්‍රස්වාසය අරමුණු වෙමින් එහි ඇති දිග කෙටි සීත උණුසුම් බව දැනුනි. ටික වේලාවකින් ආස්වාස ප්‍රස්වාසය ඊතා සියුම් වේගෙන ගියේය. පසුව ආස්වාස ප්‍රස්වාසය ගැන දැනෙන විට සිහිය අතීත මතකයන් වෙත ගොස් යලි පැමිණි බව දැනින. යලිත් ආස්වාස ප්‍රස්වාසය ගැන මුල සිටම අරමුණු කරන්නට සිදුවිය. පෙර ලෙසින්ම ආශ්වාස ප්‍රශ්වාසයේ සියුම් අවස්ථාවට එළඹුණි. එක්වරක හිසත් බෙල්ලත් ඉදිරියට නැමීගෙන එන බවත් ඔළුවට කරන්ට් එකක් වගේ දැනී තිගැස්සීමක් ඇතිවිය. ඒ අවස්ථාවේ මා නින්දකට වැටීමට ආරම්භයක් බව අවබෝධ විය. නින්දට නොවැටි සතිය පවත්වාගෙන ගියමි. මූල කමඨහනට සතිය යලි පැමිණුනි. පින්වත් ස්වාමීන් වහන්ස භාවනාව ඉදිරියට කරගෙන කර ගැනීම සඳහා කාරුණිකව උපදෙස් පදමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය සියලු ශක්තියත් ධෛර්යයත් ලැබේවා. මේ මේ මල පයින්න වෙලාව මේ ඉරිපැන්නුව පන්නන වෙලාව ඕකට කියන ඉරිපැන්නුව මල් පැන්නුව මේක කියලා ඌණියන් කාරෝ කියන වචන තියෙනවා. අන්න ඕක ගැන අවදින් ඉන්නේ. පිටිපැලි මණ්ඩපැලුම් කියන මොකද්ද වගේ එකක් දන්නවද? ඒ සමහරු ඉන්නවා ඌණියම් කරන්න ඕන. ඌණියම් කරනකොට ඒ මේ මොකක් හරි දාලා ඒ කුඩින් ඒ ඌණිය වදින්න ඕන මනුස්සය පන්නන්න ඕන ඒක උඩින්. පන්නවට පස්සේ ඒකල ගිහලා ඒ දේ ජප කරනකොට අරුවට එන ගහලා යනවා. හත් එන හතම වදින්න. ඉතින් කරන්නේ මේ ගෙට යන්නේ නැතුව එලිපත්ත උඩ අරග තියලා අර ගෙදර මනසත් එක්ක කතා කරගෙන ඉන්න. ගෙදර මනස වරින් වර එළියට යනවා අපව ඇතුලට යනවා. පැන්නුවාට පස්සේ අරග අරගෙන යන කිස් ගහක් වගේ එකක් දානවා. ඉතින් අයිතිකාරයා යාට මට පැන්නොත් ඉතින් එහෙම වෙනකොට එළදෙනක් යහට මට පැනලා. ඉතින් එනවා දින්නේ එළදෙන ටික. ඒකට මල් පැන්නුන් ඉර පැන්නුන් වලට ඉන්න හොඳම යාළුවෙක්. ඇවිල්ලා ටිකක් කළා කතා කරගෙන අපි ටික දන්නේ නැහැ. ඒ ඇවිල්ලා අපි ලව්වා. ඒක සල්ලම් කරගෙන යනවා. ඉතින් ඒ වගේ තමයි නිින්ද ඇවිල්ලා එන්නේ යාළුවෙක් වාගේ. ඇවිල්ලා අපිව අට්ටනවා. හරි මල් පැන්නව පන්නන වෙලාවේ අපි කියන්නේ ට්‍රාන්ස්ලේෂන් එහෙම නැත්නම් ඒකට කියනවා වීතික්‍රමණය කරන වෙලාවේදී අන්නේ ඒ බෝඩර් එකේ ඉන්නවා. ඉතලා බලන්න ඕනේ මේක නිින්ද මේක නිින්ද නෑ. හරියට බැඩ්මින්ටන් ගහන අම්පයර් ඉන්නේ හරියට net එක කෙලින්නේ. දැකලා තියෙනවා. net එකට උඩින් net එක යන්නේ එහෙම අපිට වෙලා අපිට පැත්තකින්ලා බලනකොට අපිට ඒ ගේම බලන්න බෑ. ඒක තමයි යා දන්නේ හරියට net එකට වැදුනද පාස් වුණාද කියලා. ඒතර තමයි critical point එක. ඉතින් අපි බලන්නේ පැත්තකින්ලානේ පැත්තකින්ලා බලනකොට ඒක අහුවෙන්නේ නෑ. අන්න වගේ හරියට ක්‍රිටිකල් පොයින්ට් එකේ වැන්ටේජ් පොයින්ට් එකේ කැමරා එක හයි කරනවා. හයි කරලා බලන්න මේක එහාට මෙහාට මේක නින්ද මේක අවදිය. මේක නින්ද මේක අවදිය. ඒ අතරමැද තියෙනවා නිකන් ස්ලයිමි මේ මේ කන්ජීලි පොයින්ට් එකක්. ඒ කියන්නේ අපි වියලනේ গুপ্ত තාපය කියලා එකක් උගන්වන්නේ වතුර කාශ්පීකරණය වෙනකොට අමුතු গুপ্ত තාපයක් එකේ තියෙනවානේ. වතුර කැටි ගහනකොටත් තාපේ මුද හැරීමක් කරනවානේ. ඒ දෙකටම කියන්නේ গুপ্ত තාප දෙකක් කියලා. අන්නේ গুপ্ত තාපයක් මෙතන තියෙනවා. අපේ නින්දට යනකොට ඉස්සරහට රාගය ඇවිල්ලා ද්වේෂයට යනකොට ද්වේෂයෙන් රාගයට යනකොට ඔය අපේ පර්සනැලිටි එක මාරු වෙනවා. ෆිචර් එක මාරු වෙනවා. හරියට බෝඩර් එකේ ඉන්නවා. non judgmental ඉන්නවා. choiceless awareness තියෙන්න ඕනේ. evenly suspended attention තියෙන්න ඕනේ. suspended decision එක තියෙන්න ඕනේ. දෙක තුනක් බලනකන් decision එක දෙන්න එපා. එතකොට බලනකොට පේනවා අපි ගෙවල් දොරවල් දිනකොට මේ පැත්තක දන්නේම නැහෙනේ. අවුරුදු 120ක් ජීවත් වෙලා මැරුණත් කවදාහකවත් මෙහෙම critical point එකක් අපි දන්නේ නැහැ. එනිසා මේ transitional point එකේ observation වෙන කාටවත් කරන්න බෑ. here now I am. ඒකට තමයි ඔය කුඤ්ඤ තුන ගහගන්න කියන්නේ මම දැන් මෙතන ඉඳගෙන මම නිින්දට වැටෙන වෙලාව මම අවදි වෙන වෙලාව මට රාගයෙන් වෙලාව මට ද්වේෂයෙන් වෙලාව මට ආස්වාසයෙන් වෙලාව මට ප්‍රසවාසයෙන් වෙලාව පිම්බීම හැකිලිමට මාරු වෙන වෙලාව වමෙන් දකුණට යන වෙලාව ආන්නේ ඒ ට්‍රාන්සිෂන් එක දැක්කම ඊට වැඩි මැජික් එකක් ලෝකේ නැහැ අන්න ඒකට අවදි වෙන්න ඉස්සලා අර දෙපැත්ත බලාගෙන හිමීර ගන්න ඕනේ මැදට ගරුතර පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි මම ටික කාලයක් තිස්සේ පරයන්ක භාවනාව පුහුණු කරන්නෙමි. නමුත් සක්මන් භාවනාව කර ඇත්තේ ඊතා සුළු වශයෙනි. අප නිතරම පන්සල් ගියත් ගෙදරදීත් වැඩි වශයෙන්ම කරන්නේ කිරීමට උත්සාහ කරන්නේ උපදෙස් ලැබෙන්නේ පරයන්කයයි. නමුත් මේ රිට්‍රීට් එකේදී බොහෝ සක්මන් කිරීමට අවස්ථාව ලැබුණි. එය ඊතා අගනේය. නමුත් මට තවම සිතෙන්නේ සක්මනේදී මගේ හිත පිට යන වාර ගණන වැඩි බවයි. පරයන්කයේදී සිත තැන්පත් වන බව, සතිමත් වන බව වැඩි බව හැඟේ. බොහෝ වේලාවක් හිඳගෙන සිටිය හැක. නමුත් සක්මනේදී යම් වේලාවකට පසු කම්මැලි කමක් හෝ දැන් ඇති කියා සිත කියයි වගේ දැනේ. මෙසේ සිතෙන්නේ මගේ පුහුණුව මද නිසාද උපදෙස් පතමි තෙරුවන් සරණයි. ඒ නිසා මම හිතුවා මේ ඒ සක්මන් භාවනාව පිළිබඳ තියෙන වීඩියෝ පැටියක් එහෙම නැත්නම් ඒ තියෙන ලිටරේචර් ටිකක් කියවලා දෙන්න ඕනම කරන ගමන්ම දෙන්න ඕනේ. ඒකෝට තමයි අර උපදේශ මැදි නිසාද මගේ සද්ධාව මැදි නිසාද නැත්නම් ඒක ලැබෙන ආනිසංස නොදැනුවත්කම නිසාද කියනව පොඩ්ඩක් වාචිත හරවලා දෙන්න පුළුවන්. ඉතින් මේ චෙක් කරලා බලමුද ඔය තියෙන වීඩියෝ එක මේ ටීවී එකට USB එක ගහන්න පුළුවන්ද කියලා. හෙට හෙට කරනවා. ටීවී එකක් ගෙන්න ගන්න බලනවා. හා මං ඉන්න කාමර එකක් තියෙනවා. ඒවා ගෙනියන්න දෙන්නේ අර ෆික්ස් ඒවානේ. ඔව්. මේ ෆික්ස් නැති එකක් තියෙනවා. නෑ කාගේරි කාමරයක නැද්ද ටීවී එකක්? හැම කාමරෙම තියෙනවා. තියෙනවා අපිට එහෙම ගේන්න බෑ ඒගොල්ලන් අහනවා. නෑ නේද අපිට එතෙන් යන්න පුළුවන්. තම්බිට පුළුවන්. කන්ද ගාවට යන්න. කන්ද ඉන්න ඕනේ තම්බි ගාවට. ඔය කියන ලෙඩු දෙතුන් අතර දෙන දානවා ඒකද? ඒට කියවනේ වෙලාවෙ හොයාගන්නවා ඊට පස්සේ ඉස්සෙල්ලා වෙලා. ඒක ප්‍රශ්නයක් නෑ මට ඒකේ දෙයක් ඇත්තේ නෑ. මොකද මේ වගේ වෙද්දනක් කරුවොත් ලයිට් ප්‍රශ්න තියෙනවා. එළිය වැඩි. කාමරයක ඇතුළට ගියාම මොකුත් නෑ. ඔය අතනේ ටොයිලයිට් අර දානේ ඕල් එකේ තියෙන ටීවී එකට. ආයිත් ආයෙකට ගියාම ඕන තරම් ඩේ කරන්න පුළුවන්. ඒක අපිට ඕන වෙලාව ගන්න පුළුවන්. ඒකේ තියෙන ඇත්තටම මේ අවස්ථාවේ වෙන මාකටිං පාරක් data එක බලනකොට මේ සතිපහසල ස්ටෝරි එක හදලා තියෙනවා. ඒක බැලුවොත් ඔයගොල්ලෝ අඬනවා. ඒ අඬවන්නේ ඕගොල්ලෝ ගැන විතර නෙවෙයි දරුවෝ ගැන හිතලා. ඕගොල්ලෝ නිකන් හොල් බණ්ඩියක් විතරයි මායාකාර විචිකක් විතරයි පිස්සු ටිකක් විතරයි. ඒක දැක්කම තේරෙනවා අපිට මේ අපි අද කරන්නේ අරකට මීඩියම් එකක් වෙන එක විතරයි. ඒක අපි ගෙනියන්න ඕනේ ඉස්සරහට. ඉතින් ඒක ඇත්තටම ටීවී එකට යන්න ඕන ඕන කෙනෙක් මේ වෙබ්සයිට් එකට ගියා නම් බලන්න පුළුවන්. ඊට වෙනස් මේ ටීවී එකේ බලනම ඉස්ලාම් පෙනුනේ ලන්ඩන් බුද්දිස්ට් යාරි. එදා තිබුණ රෙස්පොන්ස් එකේ හැටියට මේ වෙනකොට සතිපාසල මුළු ලන්ඩන් නෙවෙයි එංගලන්තෙම ගිහිල්ලා තියෙනවා. මේ තරම් පැනලා දුන්නේ. නැති ඒක ඒක දිගට ගියේ නෑ. ඒ වුණාට මම කවදාකවත් අතාරින්නේ නෑ. ආයෙත් පෙන්නනවා. ආයෙත් පෙන්නනවා. මේ සැරෙත් පෙන්නනවා. ඒක නිසා ඒකට වෙලාවක් දාගන්න මඩු ගන්න විනාඩි 40ක් 35ක් දැන් මට ඇත්තටම කියනවා නම් සතිපාසල ස්ටෝරි එකයි වෝකින් මෙඩිටේෂන් එකයි පෙන්වනවා ඒත් ඇති. ස්ටෝරි එක දැන්න තියෙන්නේ සිංහලෙන් විතරයි. ඒක මේ ඉංග්‍රීසි එක තියෙනවා ඉංග්‍රීසි එකට වැඩිය සිංහල එකේ ෆීචර්ස් වැඩි. ඒතකොට සක්මන් භාවනා තුනක් හදලා තියෙනවා. ඒ තුනේම එක එකන දෙනවා. හැබැයි ඒක නිකන් හරි කම්ප්ලීට් පැකේජ් එකක්. ඒකට මේ වගේ කෙනෙකුට පොයින්ට්ස් හම්බ වෙනවා. දැන් අහුවෙලා මතක නැති වෙච්ච ඒවා පොයින්ට් හම්බ වෙනවා ඒ නිසා හොඳ වෙලා බලන්න නැත්නම් රෑ බණින් පස්සේ දාතයි. එතකොට මට යාර ඒ TMI කේබල් එක උතෝන පස්සේ ලේඩිට කියන්න මම මේ එකක් ගේන්නලා. එතකොට කාගරි තියනවාද මේ වෙබ්සයිට් මෙව තියෙන කම්පියුටරයක්. ඒ කියන්නේ වෙබ් එක මේ ඉන්ටර්නෙට් ගන්න තියෙන කම්පියුටරයක්. මගේකේ තියෙන්නේ ඒකට ගහන්න බෑ කේබල්. ඒක netbook එකක්. එහෙම හදාගත්තොත් පින්නට හැයි මොකද මේ වෙලාවේ ඇත්තටම මේ රිට්‍රීට් එකේ සෑහෙන මේ දැන් ඉතින් බැලලා වැඩක් නැහැ මටත් බයින්න ඕනේ ඒකට උදේ 3 විතර ඉඳලා නැගිට්ටනවා රෑ 10 වෙනකන් දුවන්න ඕනේ මේක මේ 11 මාර 12 වෙනකොට නැගිටින්නේ ඊට පස්සේ ආයෙ පැකේජ් එකකින් ආයෙ බුදිනවා මට ඉවල තිබුණ කාලසටහන ඒ නිසා මට දොස් කියන්න බෑ නෙවෙයි හොඳටම පතපතට අවු වෙනකම් බුදියන්න තියෙනවා ඒකල මේ අටහමාර වෙනකොට ගිහිල්ලා බබාලා දොයි <laughs> ළමයි හම්බෙන්නේ නම්මලවා. එහෙම නෙමෙයි හම්බෙච්ච මේ වගේ හම්බෙච්ච ලායේ ගෙනි අදින එකයි තියෙන්නේ. හරි ඒක අපි යනවා ඊගා ප්‍රශ්නේ. <coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාරයන්ක භාවනාව ඊයේ කමඨහන් වාර්තාවේ සඳහන් කළේ හුස්ම සංසිඳීමත් සිතවිලි පැමිණීමත් හිස කඩා වැටීමත් නැවත හුස්මට සිත පිහිටවීමත් යන සිදුවීම් පෙළ චක්‍රයක් ලෙසින් සිදුවන බවයි. අදද පරයන්කයට වාඩි වී ඔබ වහන්සේ දුන් උපදෙස් අනුව නිନ୍ଦ හෝ හිස කඩාගෙන වැටීම එක පාරටම වෙන්නක් නොව අනුපිළිවෙලින් වන සිද්ධි පෙළක එක noticeable සිද්ධියක් බව නිරීක්ෂණය කිරීමට ඉටා ගතිමි. මෙසේ වාර කීපයක් අසාර්ථක වෑයමක නිරත වූ පසු හුස්ම කීපයකින් පසු හිස කඩාගෙන වැටෙන්නේදයි ගණනය කර බැලිය හැකිදැයි උත්සාහ කර බැලුවෙමි. එක සම්පූර්ණ හුස්මක් එකයි කියා ගත්තෙමි. මෙසේ ගණන් කළ පළමු වාරය දෙවැනි වාරය අසාර්ථක වුවත් ඉන්පසු වාරයකදී නමයක් ගිය තැන හිස කඩන් වැටුණි. තවත් වතාවක් 14ක් ගියා. වරාන් ඇතුලේ හිස කඩන් වැටි නැවත හුස්ම පිහිටන එකට අලුතෙන් කියා ගතිමි. මෙසේ ගණනය කරගෙන යන විට හිස කඩන් වැටීම අඩු වෙන්නට උනි. එය ඊටාම සුළු ගැස්මක් වී නැවත යථා තත්වයට කලින් තිබූ තැනට ඉබේම ඇසුරු අසුරු සැනින් පැමිණෙනු දුටුමි. ඊට පසු ක්ෂණයේ හුස්මට ඉබේටම සිත පිහිටුණා. මෙය අලුත්ම අත්දැකීමක් ලෙස දැනුණා. ඊළඟ වාරයකදී මේ චක්‍රය සිතුවිල්ලකට යන මොහොතේ මාද එම සිතුවිල්ල සිහියෙන් දැක්කා වගේ දැනුණා. ඊට පස්සේ විසේවන ලා තිගැස්මක් සිහියෙන්ම දැක්කා. හුස්මට සිත පිහිටීමත් හොඳින් හඳුනාගත්තා. නැවත 1 2 3 ගණන් කළා. හුස්ම සම්පූර්ණයෙන්ම සංසිඳුන බව වටහා ගන්න තරම් තවම බැරි වුණා. ඔබ වහන්සේ කියූ පරිදි ඉවසීමෙන් ගමන යන්නට අදිටන් කරගතිමි. කරුණාවෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒක නිසා මුලින් සඳහන් කළ තියෙන අසාර්ථක ප්‍රයත්න හතරකට පහකට පස්සේ තමයි මේක වැටුනේ කියලා. ඇත්තට මේ ටික විතරයි සාර්ථක. ඒකෙන් තමයි අපි පාර හදාගන්නේ. දැන් දන්නවා දැන් ඔන්න කෙල වෙනවා. කෙල වේගෙන එනවා. කියලා ඊට පස්සේ තමයි අපේ ටැක්ටික්ස් එළියට එන්න පටන් ගන්න. අර වෙලාවෙදි තේන ඔබ මෝඩය, ඔබ මෝඩි. ඕක කොටලා බෑ, ඔහොම නින්ද ගිහලා බෑ. බලන් ගන්න නැහිටම බලන්න ගන්න. යාගෙන ඔන්න බඩ. ඒක උඩ ටැක්ටික් එළියට එනවා. ගණන් කරන්න ඕනේ. ඉතින් ඒවට අපි අසාර්ථකයි කියලා කිව්වොත් කැතයි. ඇත්තටම සාර්ථක ටික ඕක. අපිම මේ මඩ කන්න ඕනේ. අපි මේ පරිප්පෝ ගන්න නැතුව අපිට කායිවත් දැනෙමින් කවවම කවදාකවත් ගන්න බෑ. සාරවත්යන්හන්සේ කොහොමද ඔයලායි භාවනා කරුවේ? මොගලන් ස්වාමීන් වැඩක්ම නැහැ. අපිට තේරෙන්න ඕන ඔබට කෙලපුණා. ඉතින් මං කියන්නේ කෙලවියන් දුවේ කෙලවියන් නැලවියන් දුවේ නැලවියන් කියලා කෙලුණයි කියලා කියන්නේ නැහැ ඒකට. ඊට පස්සේ තමයි අතට ටැක්ටික්ස් එළියට එන්නේ. ඉතින් මම පැවිදෙන්න ඕන්න මෙන්න කියලා ඉන්න වෙලාවේදී මම ඉතින් එක දවසක් අල්ලගෙන හොඳටම ඒ දවස්වල මේ වගේ කට්ටිය නැහැ නේ අප්පා මට බණ කියන්න අම්මා විතරමයි හිටියේ. ඉතින් මම අම්මට කියනවා කියනවා මෙනෙහි කරනවා මෙනෙහි කරනවා අම්මා මට බයිනවා දිකාරා නැතු ඔබ කිලුඹ වැඩක් බලාගෙන මටව තේරෙන්නේ නැහැ කියලා. මම කිව්වා එහෙම කියලා බෑ එහෙම කියලා බෑ මෙනෙහි කරන්න ඕනේ කියලා මම ගෙනල්ලා තුමුල්ලක බිත්ති කොනක කොහොමිටක් දාලා ඒකට බෞද්ධ කොටියක් එල්ලලා ඕක ඇද බුදු පිළිමයක් තියලා මං කිව්වා අම්මට භාවනා කරන්න කියලා. අම ඉඳ ගන්නවත් එක ගන්න අම්මටම ඇහෙනවලු ගොරවනවා. ඒක හරියන්නේ නැහැ පුතේ පොඩි පුතා අඹෝයි කිව්වට බෑ මට කරන්න බෑ. අපේ අම්මා සාමාන්‍යයෙන් ওই මාලිගාවේ ඇතාවිත සයිස් එක. ඉඳගත්තාම නැගිටින්නෙම බෑ. හැබැයි උඹලා ඕන කෙනෙක් එක්ක ඇවිදිනවා ඕන කෙනෙක් ඔක්කොටම වැඩි වේගෙ යන්න පුළුවන්. උදේ ඉඳන් දැනකම් වැඩ. ඊට පස්සේ මට කිව්වා බෑ කරන්න බෑ මං කියන්න බැරිද නැ බෑ කියලා. ඒ මොකද මම නිින්ද යනවා. ඉතින් මං කොහොම නිින්ද යනකොට හුස්ම ගණන් කරන්න කියලා. දැන් අම්මා දැන් මයි පැත්තට දැන් ඇවිල්ලානේ දැන් මට කමට ඉන්නවා කමටහන් ගන්න දෙන්න කෙනෙක්. මේ <laughs> දවස්වල හිටියේ නෑ. ඊට පස්සේ දවසක මම දැන් ඔන්න දැන් හොඳින් යන්න ඔන්න මෙන්න. සෙට් වෙලා කියන්නේ අම්මට එක දවසක් කිව්වා හරි වැඩක් වුණානේ. කියලා මම කොබණ්ඩාර මැඩි මොකද උනේ කියලා. කියලා මම මම ඉඳ ගන්නවා. බීම අම්මා පුටුවේ වදිච්චා මම ඉතින් උකුලේ උලියෝ තියාගෙන නාගේ වෘතලේ. ඊට පස්සේ කිව්වා මම අර විදිහට මේ භාවනා කර කර ගියා මොකද්ද කර භාවනා මම ඇහුවේ නෑ ඊට පස්සේ කිව්වා නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි නිදිමතයි කියලා කියාන කියාන කියාන කියාන කියයි කියලා ගණන් කිරුවේ නෑ කිව්වා කියාන යනකොට මේ අච්චර එන්නේ නැතුව පොඩ්ඩක් නිකන් නිදිමතත් එක්ක හිටියා හැබැයි දෙවෙනි සැරේ නම් ගොරෝන ඇහුණා කිව්වා පළවෙනි සැරේ අන්තම් ටිකක් ඉස්සරහට පුළුවන් කිව්වා දෙවෙනි සැරේ යනකොට නිින්ද ගියයි කිව්වා මధుරෙක් ඇවිල්ලා කනවලු කනකොටම අර පින්වත් අත චස්සල ගියල්වත් ඉන්නේ. යනකොටම මෙනේ උනාල එකපාරට ඒක පොඩි එකා කිව්වනේ ඒක මෙනේ කරන්න කියලා මధుරෙක් මధుරෙක් මధుරෙක් මధుර කියලා මෙනේ කරලා ආයෙ අත මෙහෙම තියාගත්තා. තියාිනකොට මේ කොබ්බට කිව්වට මොකද ඒක දෙවෙනි සැරේ විද්දා එතකොට නම් ඉතින් කරගන්නව දෙයක් නැතුණා කිව්වා. අත මෙහෙම ගියයි කිව්වා. දැන් අරු එතනම දෙවෙනි සැරේ විදිනවලු. ඇත්තට වෙන්නේ භාවනා කරනකොට ඒ උඩ හැමේ ලේ නැතුව යනවා. ලේ එන්නේ ඇතුළට යනවා. ඉතින් ඒකට අරුවට විදින්න ඕනේ. දෙවිසරි ඒකත් ගැහුවේ නැහැ. කොහොම හරි මරණතු බීරෝයිකව නැගිටලා බලනකොට සිලන්දුවක් විතරක් තිබුණා කියලා. ඉතින් මං කිව්ව කතා කරලා ඔය අම්මා දරුවේ 11ක් වදලා තියෙනවා. අපි ඔක්කොම හිතන මරණ වෙලාවේදී ඔච්චරමයි පිනකට මතක තියාගන්න තියෙන්නේ. අනිත් සේරම සත පහක වැඩක් නැහැ කිය. ඌවා ඉතින් මරණ වෙලාවේ මතක තියෙයි දන්නේ නැහැ. කියලා මේ නිදිමත කඩාගත්ත හැටි. කඩාගත්තෙම නැහැ. ඒක ගණන් කරන්න මෙනෙහි කරන්න ගියාම ටික වේලාවක් නිදිමත අල්ලනවා. මේක කියනවා අන්තිමටම එහෙම මේ මේ හුස්ම ගණන් කරන ගණන් කරන යනකොට මේ නිදිමත මෙහෙන් අඳුරවලා එනකොට හුස්ම නොදැනී යෑම මට තාම අල්ලන්න බැරිුණයි කියලා. ඒක තමයි ලස්සනම කෑල්ල. ඒ හුස්ම එනවයි කියන්නේ හුස්ම නොදැනී යනවයි කියන එකයි. අපිට ඒක පේන්නේ එන හුස්ම එන නිදිමතට යට වෙනවා. ඇත්තට වෙන්නේ මොකද්ද? නිදිමත එනවයි කියන්නේ හුස්ම නොදෙනී යෑමමයි. ඉතින් අපි ලේසියට කියනවා මට ආනපාන කරන්න බෑ මට මට අහුන්නේ මට බෑ නිදිමතයි කියලා කියනවා. පොඩ්ඩක් සොලෝ එකේ යන්කෝ. සොලෝ එකේ යනකොට තේරෙනවා මේ වෙන්නේ ඇත්තටම හුස්ම නොදෙනී යෑම. එතකොට හිත ඒක කියන්නේ එතකොට නීරසයි නිදිමත වෙන මේ දෙක හරියට ඒ ට්‍රාන්සිෂන් එක දැක්කනම් පේනවා මේවා රෙසිප්‍රොකල් ඉවෙන්ට්ස් හුස්ම නොදෙනී යන්න යන්න එපා වෙන්න වෙන්න මෙහෙන් නිදිමත වෙනවා ඉතින් අපි අර මේක දැකලා නැති එක නිසා මේක දන්නේ එක නිසා මේක ගැන කතන්දරේ ගියාට අනිත් දවසේ කියන්න ඕනේ හුස්ම ගණන් කරලා ඒ හුස්ම විපිරියාසය බලන්න ඒක හරීම ට්‍රිකි. ඒ කියන්නේ ඩයිමන්ෂන්ස් හතරකින් පහකින් ඔබ්සර්වේෂන් යන්න ඕනේ. හරියට කියනවනම් ක්‍රිකට් එකේ අම්පයරින්ටත් ඕනේ, ලෙග් අම්පයරින්ටත් ඕනේ, වීඩියෝ කැමරාත් හතර පහක් තියෙන්නත් ඕනේ. ඒකෝට තමයි හරියටම අවුට් එක දෙන්න පුළුවන්. ඒ ඩයිමන්ෂන් හතර පාර නැත්තම් මේක අල්ලන්න බෑ. ඒ නිසා අල්ලන්න බෑයි කියලා බැනලා වැඩක් නැහැ. ඌ බුබ්බඩ, ඌ කම්මැලි, ඌට බෑ. දැනගෙන ගියොත් මම එක කැමරාවක් දැම්ම දෙකක් දැම්ම තුනක් දැම්ම හතරක් දැම්ම දැන් ඔන්න හරියට ඒ කියන්නේ හොඳට ෆිල්ම් වෙනවා දන්නකොට එතන තමයි ට්‍රාන්සිෂන් එක තියෙන. ඕක තමයි මම මල් පන්නනවා කියන්නේ, ඉරි පන්නනවා කියන්නේ. ඔතන තමයි අල්ලන්න තියෙන්නේ. අපි යනවා ඊගාවට. අද උදෑසන පරයන්ක භාවනාව වාර්තා කිරීමට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. පරයන්කයේ වාඩි වූ සැනින්ම පිම්බීම හැකිලීමට සිත යොමු විය. සතියෙන්ම හිස් බව දැස ඔහේ බලාගෙන සිටියෙමි. අතීත අනාගත සිතුවිලි එන බවත් සතියෙන්ම බලා සිටීමට හැකිවිය. ඒවායින් සතියට බාධා නොවන බව අවබෝධ විය. එන සිතුවිලි දෙසද විමසිලිවත්ම බලා සිටිය හැකි වූ අතර ඒවායේ ගතයුත්තක් නොමැති බව සුළු මොහොතකින්ම ප්‍රත්‍යක්ෂ කොට එම සිතුවිලි විසිකර දැමිය හැකි විය. එය මා කවදාවත් අත් නොදැක් පැත්තකි. පෙර එම සිතුවිලි අල්ලාගෙන ඒවායේ කිඳා බැස සිටි සිතට දැන් එම සිතුවිලි ප්‍රශ්නයක් වෙන්නේ බව වැටහි ඇත. හින් පසු සිතවිලි එනතුරු කොහෙන් ඒදයි බලාගෙන සිටිය හැකිවිය. එවිට දැනුනේ වෙනදා මෙන් වේගයෙන් සිතවිලි ගලා නොයන බවයි. එනිසා හිස් බව දෙස ඔහේ බලා සිටිය හැකිවිය. මෙයින් සතියේ ඇති ශක්තිමත් බව පිළිබඳව අහිංසක උපේක්ෂා සහගත ප්‍රීතියක් ඇතිවිය. ඒ සිතෙන්ම ඉදිරියෙහි ගිහි ජීවිතයට මුහුණ දීමට අලුත් පන්නරයක් ලැබුණා යයි හැඟීමක් ඇතිවිය. <laughs> බලමුකෝ බලමුකෝ ඉතර වෙනකොට මේ ඉතන කොඩි දානවා. ගියාට පස්සේ ඒ ගියා මේ ගියා කියාගෙන ඉතින් අරකට ගියා කියාගෙන තමයි අන්තිමට එන්නේ ගියේ ගෙදර ගියා. තරහව, ලෝභය, වැනි කෙලෙස් සිත් පැමිණීම වැළැක්විය නොහැකිමුත් සතිමත්ව ඒ දෙස බලා සිටීමටත් අවබෝධයෙන් එම කෙලෙස් සිතුවිලි බැහැර කිරීමටත් හැකි බව අවබෝධ විය. මේ ලෙස බොහෝ වෙලා බලා සිටිය හැකි විය. ඉන්පසුව නිදිබර ගතියක් දැනී හිස වැටෙන ස්වභාවයක් දැනී ඒ දෙස බලා නින්දේ ආරම්භයක් සොයා යෑමට සිත් පහළ විය. මාගේ දෑත් දෙපා හිරිවට වන්න ඉන්ජෙක්ෂන් ගසා ඇතිමෙන් වේදනාවක් නොමැතිව මහත හා බර ගතියෙන් පතිත වී ඇති අයුරු දුටු වෙමි. ඇස් අඩවල් වන විට දර්ශනය වන ආකාරයෙන් යමක් දර්ශනය වෙවි නොවි නැති වී ගියේය. ඉන්පසු පුදුම ප්‍රබෝධයකින් මගේ සිටි ඔහේ සිටිය හැකි විය. ලාවට තොල්පෙති විවර වී ඇති බව වැටහුණු හේයින් මම නිින්ද මුල සිට අත්දැක සිහියෙන් නිින්දේ පසු වෙනවාදෝ කියා හැගිනි. එසේනම් ඔළුව කඩා වැටිය යුතුයයි සිතා ඒ දෙස අවධානයෙන් බලා සිටිමුත් එසේ වූයේ නැත. සිතේ චකිතයක් ඇතිවිය. මෙය නිින්දද නැද්ද? ඒත් එක්කම සිත කීවේ නිින්ද වූවත් නොවූවත් පළක් නැත. සිදු වූ දෙය කුමක් වුවත් මම අවදියෙන් සතියෙන් සිටියෙමි. සිතෙහි කෙලෙස් සිතුවිලි නොවි. එයම ප්‍රමාණවත් නොවේ දැයි සිතමින් සැහැල්ලු සුවයෙන් විනාඩි 30කට වඩා සිටියෙමි. පෙරුවන් සරණයි. පොයින්ට් දෙකක් මට මතක් වෙනවා. අපි හිතන්නේ නිකන් ලංකාව වගේ තියෙන තනි පාරක අපි කාර් එකක් drive කරගෙන යනවා නම් ඉතරයි වාහනයක් කරනවා අපි අනිවාර්යයෙන් පාරෙන් අයින් වෙලා අර වාහනේ යනකම් බොහොම ප්‍රවේශමෙන් යන්න බෑ. මොකද one way one way කියන්න බෑනේ ඒකටනේ. පාරේ පල්ලට විතරයි වාහනේ තියෙන්නේ. ඉතින් එතකොට එන වාහනේ අපිට ලොකු බරක්. අනිතික එන්නේ අනිවාර්යයෙන්ම දන්නේ එකේ. වහපනදක කොහෙද මචං යන්නේ? ඇයි මචං යන්නේ? ඉතින් කචම්බ චල්නේ. අපි හිතමු එක පැත්තේ ට්‍රක් හතර හතර තියෙන පාරවල් දෙකක් තියෙනවා කියලා. මේ දැන් ට්‍රක් හතරක් තියෙනවා මේ දැන් ට්‍රක්. ඒකට එහා පැත්තෙන් පාරයක් වාහනයක් ආවයි කියලා ඕ මේ පැත්තෙන් වාහනයක් ආවයි කියලා අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපේ ට්‍රක් එකේ අර චැවිලියන් දෙකක් තියාන ගියා නම් ඇක්සිඩන්ට් නැහැ. ඉතින් ඒකට කොච්චර වාහන ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ පාරේ යන්නේ යාට කේ යනවා මෙයා යනවා මෙයා මේ පැත්තට යනවා වෙන්න යන්න ඕන එක්සිට් එකක් ගන්න ඕන උඩින් පාරම් වල වාහන යනවා අපිට ප්‍රශ්නයක් නැහැ කොච්චර වාහන තිබ්බත් ඒතර ගාණක් නැහැ අන්න ඒ වගේ තමයි හිත ඒ හයිවේ එකට දාගත්තට පස්සේ ඒ හයිවේ කෝඩ් එකට වැටෙනවා ඊට පස්සේ ඇක්සිඩන්ට් නොවෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ නමුත්තර ගමේ පාරක වගේ නෙවෙයි. ඉතින් ඒ නිසා ඔය හිතීරිය වල තියෙන බය, සද්ද වල තියෙන බය, වේදනාව තියෙන වල බය තියෙන බය ආධුනිකයා තියෙන හුඹස් බයක්. ඊට පස්සේ තවත් ලයින් ලස්සන පොයින්ට් එකක් මේකේ විස්තර වෙනවා විස්තර වෙන නැතිවගේ ඒ නිින්ද වගේ එනකොට වේදනක් නැහැ සද්දක් නැහැ හිතවිලිත් නැහැ ලෙඩ රෝග මොකක්වත් නැති වෙලාවක තමයි නිින්දේ. ඒ නිසා කාට හරි දතේ එකක් කොමක් බඩේ එකක් කොමක් අමාරුවක් තියෙනවා කවදාකවත් නිින්දෙන්නේ නැහැ. ඒ නිසා බුරුම පඬිස්සන්ස කියනවා මේ නිින්ද කවුරු හරි මිනිස්සෙක් තමන්ගේ ජීවිත කාලෙම හොඳට ලොකු ගයක් හදලා ඒකට හොඳට ෆර්නිෂ් කරලා ඔක්කොම හරි ගස්සලා රත්තරන් බඩු හරි මේ දාලා තියෙන වෙලාවේ පොඩ්ඩක් එළියට ගිහලා ඉඳ ගිය කඩාන යනවා වගේ කියලා. අපි හදපු ආධ්‍යාත්මික ගාන හොඳම තැන තමයි ඔතන. අපි එතෙන්දී ප්‍රමාදයට වැටෙන්නේ. අසතියට වැටෙනවා. එතකොට අර ලස්සනම මොහොතක තමයි ඔය නිදිමත මොහොතේ කිසිම ෆ්‍රික්ෂන් එකක් බාධාවක් හිතවිල්ලක් සද්ද මොකක්වත්ම නැති වෙලා. ඒක අවදියේ ඒ හදවුවට ගේ අපි ඒක බුද්ධ විඳින්න එතන නෑ. මොකද ප්‍රමාදේ. මදේ. ඒ තමයි මජ්ජ ප්‍රමාදට්ඨාන කියන්නේ ඕක තමයි. බීපුවහම වෙන්නේත් ඕකයි. ඉතින් අපිත් බීලා තමයි ඉන්නේ. අපි නිින්ද වෙන හැටි නිින්දට එනකොට සියලු බාධා නැති වෙලා ෆ්‍රික්ෂන්ලස් පාත් එකට වැටිලා. හැබැයි බුද්ධ විඳින මිනිහා නෑ එතන. තමන්ගේ ගෙදර හොඳට හදපිලා කවර හොරකම් කරනවා. මෙතෙන් ගියාට පස්සේ තේනවා වෙන ස්වර්ගයක් කොමඩද මේක මේකට අවදි වුණා නම් ඒ විලාවේ කිසිම බාධාවක් නැහැ. හරියට ෆ්‍රික්ෂන් නැති තැනක ඉන්නවා වගේ. ලිමිට්ලස් තැනක ඉන්නවා. බවුන්ඩරිලස් නැත තැනක ඉන්නවා වගේ. නමුත් ඒක අපිට අපෙන් හොරකම් කරලා තියෙනවා. බුදුරජාණන්සේ නිසා මේකට කියනවා මේකට පිබිදෙන්න කියලා. ප්‍රබුද්ධ වෙන්න කියලා කියනවා. ඒ ප්‍රබුද්ධ කියන වචෙන් තමයි බුද්ධ කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. බුදුරු තුන් දෙනෙක් ඉන්නවා සම්මා සම්බුද්ධ ඉන්නවා පච්චේක බුද්ධ ඉන්නවා ශ්‍රාවක බෝධි තියෙනවා ඉතින් අපි හැමදාම නිින්ද යන වෙලාවේ බුදු වෙනවා නෝ පොරණ එතන ඔක්කොම හම්බ වෙනකොට බබදොයි. ඔක්කොම අමාරුවෙන් අම්මෝ තටමන තටමන කැස්සක් නැති වෙලා කිඹිස්සක් නැති වෙලා කිඹිස්සක් නැති වෙලා දතේ ගැක්කුවක් නැති වෙලා බඩේ ගැක්කුවක් නැති වෙලා හුස්මක් නැති වෙලා සද්දයක් නැති වෙලා වේදනාවක් ඔක්කොම වෙනකොට ඕ ගන්න බබා නැහැ. ඕකට ඌ ඔතෙන් ගිහිල්ලා අවදි කරනවා කියන්න බුදු කෙනෙක් මෙන්න ඉපයි. මම මේ කියන්න දෙන පොයින්ට් එක එතෙන්ද ගියාට පස්සේ ෆ්‍රික්ෂන්ලස් තැනකට යනකොට අපේ හිත කොච්චර කුවකද, චපලද, වංචනිකද කියනවනම් අපි මේ ලෝකේ නැහැ. අපි ඉන්නේ මදේට ප්‍රමාදයට ලක් වෙලා. බුදු දහම කියනකොට අවදි වෙන. අවදි වෙන්න ඒකට බලාගෙන යන්න ඕනේ මෙතන නඩු ගන්න හුස්මත් නැහැ. ෆ්‍රික්ෂන් නැහැ. දති එකක්කුත් නැහැ. බඩි එකක්කුත් නැහැ. අන්න එතෙන් අපි කොච්චර කාලකන්නේද කියලා බලන්න. ඒ ඒ චිත්තක්ෂණේ අත්විඳ ගන්න නැතුව ඊට පස්සේ ඒකට චෝදනා කරනවා. බුද්ධගේ මේ කාලකන්ණි නිින්ද නාවන හොඳයි කියලා. කාලකන්ණි නෙවෙයි නිවන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි නිින්ද කියන ගෝණිය පරවගෙන ඇවිල්ලා තියෙන්නේ. එස්සලාගෙන ඇවිල්ලා තියෙන නිින්ද ඒ නිසා බුදු වෙනවද බුදි වෙනවද කියන එක නිකන් ළඟ ළඟ තියෙන. ඒ දෙකම තියෙන සාමාන්‍ය භාවනා මධ්‍යස්ථාන තමයි. ඈ? ඔව්. එතකොට ගෙදර ගියාට බුදු වෙන එකයි බුදු වෙන එක ටිකක් ඈත් වෙනවා. ඒ අදාළ නැහැ. ඉතින් ආට පස්සේ ඕනම කෙනෙකුට සාමාන්‍ය නිින්දයක් නැත්නම් රෝගයක් තියෙනවා නම් යවන්නකෝ බාහන මැදයක් තාන්න. ඉත්තගෙන බුදු නැටි කියලා දැන් උගන්නන්න බුලා ඉත්තගෙන බුදු නැටි උගන්නන්න. අපි යනවා ඊගාව ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද පරයන්ක භාවනාවේදී සිතේ බරක් තද බවක් දැනීමෙන් මූල කර්මස්ථානයේ සිත පිහිටවන්න අසීරු වුණා. ඒ බර ආවේ බාහිර දේවල් ටිකක් සිතේ තිබුණු නිසා වෙන්න ඕන. කොච්චර සිත ආස්වාස ප්‍රස්වාසයේ රඳව ගන්න බැලුවත් සිත අපුවේ බරගතියට සහ අනෙකුත් අරමුණු වලට ඇදිලා ගියා. ඒත් ඒ යන යන තැන්වල සිත ගිය බව සිහියෙන් ඉන්නත් වෑයම් කළා. නමුත් සිත කියන්නෙම මොනවා හරි කරන්නමයි කියලා. බාහිර වැඩ ටික ඉවර වෙලා ආයෙත් සතියෙන් ඉන්න කියලා තමයි සිත කියන්නේ. මේකත් අර ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවේ කියපු විදියට තව එක චිත්තක්ෂණයක් මොකුත් නොකර බලා ඉන්න කියන වගේ කියන තැන වගේ කියලාද කියලාදත් සිතුණා. ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි. ඔය වගේ අර නිින්දට අවදි වෙච්ච වෙලාවක නැත්නම් මේ වගේ වෙලාවක අවදි වෙච්චාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ලකුණු හතරක් පෙන්නනවා. මේක ස්පිරිචුවල්ද නැද්ද කියලා චෙක් කරගන්න. මේක ස්පිරිචුවල් නම් නැත්තම් දුක්ඛ සත්‍යෙට කිට්ටනම් පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියන ලකුණු හතරක් වෙන්නේ කියලා. ඒ මොහොත පෙළෙන ගතියක් තේරෙයි කියලා. අසහන සීලී ගතියක් තේරෙනවා. දවන ගතියක් තේරෙනවා. ඒතර කූල් නෑ. සංකතට්ටෝ එතන එතන එක එක දේවල් එනවා. කලින් කියාගන්න බැරි යෝජනා එනවා කලින් කියාගන්න බැරි අසහන එනවා හිතාගන්න බැරියක් එනවා විපරිණාමට ඔය ෆැසට් එක විතර මාරු වෙනවා මේ තමයි දුක්ඛ සත්‍ය අවබෝධ වෙනාට ප්‍රධාන ලක්ෂණ මේ හතර ආවනම් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඕක දිහාම බලහින්ද දුක්ඛ සත්‍ය හොඳට පట్టල වෙනකම් කියන්නේ මැෂින් එකක් දුවනවා නම් ෆ්‍රික්ෂන් එක නැතුව දුවන්න බෑ. කවදාකවත් මේ ලෝකේ මැෂින් එකක් නෑ 100% efficiency. ඔය පීලනට්ටෝ සන්තාපනට්ටෝ කියන්නේ ෆ්‍රික්ෂන් එක. ඒක තේරුම් ගත්තනම් මෙච්චර භාවනා කරලා විවේක වෙනකොටත් මේ වගේ පොඩි ෆ්‍රික්ෂන් එකක් පෙරන්ට් එයා තියෙනවා නම් ඔක බ්‍රහ්ම ලෝකෙට ගියක් තියෙනවා දිවි ලෝකෙට ගියක් තියෙනවා දෙවියෝ උනත් වෙනවා රජ උනත් වෙනවා සිටු උනත් වෙනවා හැමති උනත් වෙනවා ඕක බාර ගන්න නැති එක තමයි අමනකම කියන්නේ ඕක බාර ගන්න එක තමයි පු탁ජනකම ඕක බාරගත්තට පස්සේ මේ දැන් හොඳට මට පේනවා මොකද්දෝ බරගතියක් ඒකෝර කියන ඔබ නැගිටලා ගිහලා වැසිකිලි ගිහලා වැඩ ඔක ඇරෙයි කියනවා ඉන්න හිත දෙනවා විවිධාකාර දේවල් නැත්නම් අහවලා ලියුමත් ලියලා තියෙනවා ඔක ලියලා තියලා වරෙන්කෝ කියලා. ඒත් එනකොට අර මනස සම්පූර්ණ මංජබජාල. කොහොම හරි අර බැලන්ස් එක කරන්න හදන්නේ. ඒතර බලන්න මේ දැනෙන පෙළන ගතිය, තවන ගතිය දුක්ඛ සත්‍යයේ පෙර නිමිත්ත කියලා ගන්නවා. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. මේ ෆ්‍රික්ෂන් එක. ඒක සංකතයක්. කල්ලාතුව කියන්න බෑ මෙතෙන් යයි කියලා. විපරිණාමට්ටෝ ඒක ගොජේ වගේ ඔහි පෙරලි පෙරලි නිකන් හරියට කැඳ හැලියක් උතුරනවා වගේ කච කච කච කච කච කච කච කච ගතිය. දිහා බලන්න බැරිකම තමයි කෙලස් කියන්නේ. ඒ නිසා මේ ලකුණු හතර හරි වටිනවා. ඒක තියෙන්නේ පරිසම්බිදා මාර්ගයේ මේ සාරිපුත්තු සාංශය තමයි මේ පොත අපි මේවා කළ තියෙන්නේ දුක්ඛ සත්‍ය පෙන්නකොට පේනවා. මිනිස්සු මේකට පරිේෂණ කරනවා මේක නැති කරන්නේ. අම්මන කමක් මේකේ තියෙන්නේ. මැෂින් එකක් හදන්න බෑ 100%ක් එෆිෂන්ට් කරලා. ඉතින් මේ ෆ්‍රික්ෂන් එක අඩු කරන්න හිතුවර කමන්නේ නැති කරන්න හිතන තරම් මිනිස්සු යමනයි. මේක දන්නවනම් ආයේ මිනිස් ලෝකෙට එන්නේ කොයි කොතන ගියත් ඕක තමයි තියෙන්නේ. ඕක ගැන තමයි මේ කන බින්දම් ගහන්නේ සමහර මේක එක්සජරේට් කරන්න හදනවා සමහර කෙනෙක් නතර කරලා දෙන්නම් කියලා. බොයි මේක මේක නෝම් එකක්. ඒ නෝම් එක බාරගත්තා නම් කවුරුත් දඟලනට කියාවි උඹට day to day unsatisfaction එක පිළිගන්න බැරි නම් පුතෝ උඹට trauma එකක් එයි. උඹට history level එකට යයි. මේ day to day unsatisfaction එක බාර ගනි. History level of trauma reducing to unsatisfaction, day to day unsatisfactoriness means counseling. එච්චරයි කරන්න පුළුවන් නේ සයිකියාට්‍රික් කෙනෙකුට වෙන මොනව කරන්නද? day to day unsatisfaction නැති කරන්න කාටද පුළුවන්? අද තියෙන අමනකම කියන්නේ මේ රිසර්ච් කරනවා මේ වතුරේ තෙත ගතිය නැති කරන්න. ගින්නේ තියෙන රස්නේ නැති කරන්න. හුලගේ තියෙන හෙල්ලෙන ගතිය නැති කරන්න. උන්ගේ අම්මලාගේ පරිේශන මෙවුවා. ඔක්කොම අනාර්ය පරිේශන බුදුරජාණන් කිව්වා ආර්ය පරිේශන උතෙන්ද ඵලයන්. උතෙන්ද ගිහිලා දැක්කේ නෑ වගේ බලන් හිටපන් ඕක දෙයක්. ඇහුනේ නෑ වගේ බලන් හිටපන් ඕක දෙයක්. දැනුනේ නෑ වගේ බලන් හිටපන් ඕක දෙයක්. බලනකොට තේරෙයි මේක නැති කරන්න අපි නටන නැටිල්ල වතුරේ තෙත ගතිය නැති කරන්න හදනවා. ඉතින් ඒ නිසා අද තියෙන පරිේශන වල වේදම් කරන ගාන බැලුවොත් කවදාකවත් ඒකට නෙවෙයි යන්නේ මේ වාහෙලා කරන්න හදන්නේ මානවය පෘථිවි තලින් නැති කරන්නයි පරිේශන කරන්නේ. එකම පරිේශනයක්වත් නැහැ අද ලෝකේ සියලු මිනිස්සු මරණ උපකරණ හොයන පරිේශනේ ඇර. එකම විද්‍යාඥයෙක්වත් දන්නේ නැවුන් කාටද කඹරන්නේ කියලා. ඔක්කොමලා හය කරන්නේ එතෙන්ද. අපිට ඇවිල්ලා තියෙන එකේ බයි ප්‍රොඩක්ට්ස් විතරයි. ඒසාවුව පැත්තක දාලා උඹේ ගිය කරි රොටි ගෙඩියක් සම්බන කාලා කොසට දෙල්ලක් සම්බන කාලා භාවනා කරපන්. භාවනා කරනකොට තේරෙයි ඔතෙන් තමයි යන්න තියෙන්නේ. ඔතෙන් ගියාට පස්සේ කියනවා නිවන දැක්කා කියලා කට්ටියන කෝ. මේ බඩේ ගැක්කෝ. මේ පපේ කොට තදගදී උදා නිවන කියන්නේ. ඉතින් අරු බැන බැන යන්නේ. ආව යනකොට ගිය දුක නැති කරන්න කියලා මේ බයන වන්දි දෙහිත්ලා තිබ්බේ මේ පපු ගැක්කම ඔන්නේ කියලා. ඒක තමයි දුක කියන්නේ. මේ දුක්ඛ සත්‍ය අවබෝධ වෙන එකේ නින්ද early signs වගේ. ඔක තමයි දුක්ඛ සත්‍ය early sign. ඒක තියා බලාන ඉන්න තරමට තපස. අපි යනවා ඊගාපරසට. කරුතර පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි. 1. පරයන්කයේ භාවනාවට සූදානම් වන විට පළමුව අනන්ත සසර පටන් වැඩ සිටියා වූ බුදු පසේ බුදු ආර්යයන් වහන්සේලාට මාගේ සිත, කය, වචනය යන තිදොරින් වරදක් සිදු වී ඇත්තම් එයට සමාව ලැබෙත්වායි කියා සෑම විටම භාවනාව පටන් ගනිමි. නමුත් සක්මනේදී එසේ සිටුවේ නැත. එය වරදක්ද? දෙවනි ප්‍රශ්නය නේ දවසට එක සැරයක් ඒක කරන්නේ තුඟක් කරාට ඉබුරුමේ භාවනා කරන්න ගියාම පටන් ගත්ත දවසේම බුද්ධිම කරන පරියන්කේදී ඒ වගේ හිතා ගන්න කියනවා. එහෙම නැත්නම් දවස අන්තිම වෙන පරියන්කයක් තියෙනවනේ ඒකෙදී සියලු දෙනාට බිම්බවනවල්වල. අපි යනවා ඊගාකට. දෙක මෛත්‍රී භාවනාව වඩන අයුරුත් පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිනි. ඉතින් මෛත්‍රී භාවනාව හොඳට පරියන්ක ඩිංග හොඳට පටල වාඩි වෙන්න. ඒකල තමයි මේ ඉඳුන් හිටුම් පහදකම රන් දෙන්නේ. කියන්නේ සුඛී අත්තානම් පරිහරණ. මෛත්‍රී වර්ණ වාක්‍ය හතරක් තියෙනවා. අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනිගෝ හෝමි, සුඛී අත්තානම් පරිහරණ. ඒ සුඛියත්තාන පරිහරාම කියලා කියන්නේ මෛත්‍රිය ඥාන ඥාන ගති කැර කරන හැටි. අවේරෝම කියලා කියන්නේ ද්වේෂ ගති කැර කරන හැටි. ඒ නිසා හොඳට වාඩි වෙනකොට, ඉඳ ගන්නකොට, ඇවිදිනකොට හොඳට කය සුවසේ තියන්න ඊට වැඩි මෛත්‍රියක් නැහැ. අපි බලන්න වාඩිලා ඉනකොට කොච්චර විකෘතියද වාඩි වෙන්නේ කියලා ඇවිදිනකොට කොච්චර විකෘතියද ඇවිදින්නේ කියලා සරුවච්චන් වහන්සේ ඇවිදිනකොට බලන්නකො සුපතිත්‍ත්‍ය පාද ඉඳගත්තුත් එහෙම. මම දැක්ක ඥානාරාම ස්වාමීන් අවුරුදුකමාරක් විතර පණ්ඩිත ස්වාමීන් දැක්ක අවුරුදු 3යි මාස 9ක්. හැම වෙලාවෙම ඉන්නේ ඒකෙන් ආදර්ශයක් දීගෙන. ඉඳ ගන්නවනේ ඉඳ ගන්නේ පෙන්නලා. මෙහෙම ඉඳ ගන්න. ඇවිදින්නේ මෙහෙම. නිදාගන්නේ මෙහෙමයි. මේ කයට කරන මේ සැලකිල්ලම තමයි මෛත්‍රිය කියන්නේ. අපි හිතනවා මේ වෙන මේ සියලු සත්ත්ව නිදුක්ඛිතා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටියට කියලා ඒකමයි කියලා දාගෙන තියෙන්නේ. මේකට කියන්නේ කාය කර්ම කියලා. මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වචී කර්ම. ඒත් යටින් තියෙන්නේ මෛත්‍රී මනෝ කර්ම. කාය කර්ම මොකද්ද? ඉන්න ඉන්න හැම තැනකම බැරි නම් Tamante එක් කරන්න බැන පූසෙද්දියා බලන්න අප්පා. කොච්චර ජොලියේ ඉන්නවද කියලා. මේ ළඟදී මං කියුවා පූසෝ ගැන ලියපු පොත් කවදාකවත් පාඩුවට දුවල නැතිලු. ලියන්න ඉගෙන ගන්න නම් පූසේගේ ෆොටෝ දෙකක් දාලා ලියන්න ෂුවර් වාසි. මොකද ඌ ඉන්නේ කොයි වෙලාවෙද්දනේ? අනේ මීයේ කල්හන් යන කරුණක් බලන්නකෝ. මිනිස්සුયો බලන්නකෝ. අඬා වැටිලා උණ්ඩ හිඳ ගන්න තේරෙන්නේ නැහැ. හිටගෙන හිඳ තේරෙන්නේ නැහැ. ඇවිදින්න තේරෙන්නේ නැහැ. ඒ මොකද මේ කයත් එක්ක නෙවෙයි ඉන්නේ. ඉන්නේ ඉඳගෙන ওই බීඩියක් ගන්න සූත්‍රයක් දාගෙන කොහේ හරි පිට ලෝක ගැන කල්පනා කරනවා. ඉතින් ඒ නිසා මෛත්‍රී කර්මය කියලා කියන්නේ මේකෙදි ඉඳ ගන්නකොට හොඳට පටල වාඩි වෙනවා. ඇවිදිනකොට හොඳට ඉරියව්වේ වාසිය ලබන්න. නිදා ගන්නකොට හිටගෙන ඉන්නකොට හොඳට මතක තියාගෙන හැම වෙලාවෙම කයට ඒ ඉඳුන් හිටු පහසුකම ලැබලා දෙනවා කියලා අපි කියන්නේ. ඒක තමයි මෛත්‍රිය. අවසානයේට වාක්‍ය ටිකක් දින හතරක් ගෙවි ගිය බව දැනුනේම නැත. ඔබ වහන්සේගේ මහා කරුණා පින් බලයෙන් අනුකම්පාවෙන් මා ආ මෙම ගමනේ මහා පියවරක් ඉදිරියට ගිය බව සිතමි. මහා දනු සම්භාරයක් ලැබුණි. භාවනා උපදෙස් රසක් ලැබිනි. ලබන වසරේදීත් මේ වාගේම වැඩසටහනකින් අපව දැනුවත් දැනුවත් කිරීමට අවස්ථාවක් සැලසේවා කියා පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. වෙහෙස මහන්සි වී සියලුම කටයුතු සූදානම් කළ සංවිධායකතුමාටත් පවුලේ අයටත් මේ පිනෙන් වහවහා සසර දුකින් එතර වීමට ලැබෙත්වායි ප්‍රාර්ථනා කරමි. බොහෝම පින් පෙරුවන් සරණයි. ඔය හෙට එන්න තියෙන ලියුමක් ඔය අද ඇවිල්ලා තියෙන්නේ. අපි ඊගාය. ඔය හෙට මේ වෙලාවට එන්න ඕනේ. නෑ කිව්වට ප්‍රශ්නයක් නෑ. So now we'll move on to the English uh, reports and questions. Dear Bante, during sitting practice, I try to sit without reacting to defilements and intentions as long as I can. But these dis- distractions, sorry, these durations are short, but I remain mindful. Once I had to stretch my legs because of pain, and after going back to normal posture, it felt more peaceful. I then started feeling sleepy, though there was mindfulness to a large extent. Bante, what should I do in a situation where sleepiness becomes strong? with much gratitude. So don't move your leg, then the pain is there. As far as the pain is there, no sleepiness. <laughs> so simple. So whenever you give facilities, Baba doi. <laughs> so don't give. අපි පොඩි අකර මම එන්න කිට් වෙලා බබෙක් හම්බුණා. දැන්දලා හුඟක් කල් හිටියා හැබැයි. ඒකට මම ඒක මම මේ එන්න ඕන්න මෙන්න. ඒක විතර දන්න හැබැයි මම හිතන්නේ දයනවා කියලා. ඉතින් මම ස්පිතාලට ගියා බලන්න. එයාම කිව්වා බබා අතට අරගෙන කිරි දුන්නොත් දොයිනවා. ඒ නිසා බබා ඇඳේ තියලා තනිය විතරක් දෙන්නේ. ඒතර බබාට උරලා උස්ලා උරන්න ඕනේ. බඩ පිරනකම් කිරි බොයි කිව්වා. අතට ගත්ත ගමන් දොයිනවා. එතකොට කිරි කිරි බොණ්ඩ ඉස්සලා දොයිනවා. ආයෙත් පටි ටික බොනකොට ආයෙ දොයිනවා. ඒ නිසා අතේ තියන්න බා බබා ඇඳේ තියලා පාත් වෙලා කිරි දෙන්නේ කියලා. ඉතින් අන්නේ වගේ පොඩි ටැක්ටික් එකක් දාන එකයි තියෙන්නේ. නිදිමත නෙවෙයි නිදිමත එනවනම් වැලි ටිකක් දාලා වාඩි වෙන්න ඒක උඩ. කුෂන් එක වාඩි වෙන්න එපා. වැලි ගයින් කරලා වැලි උඩ වාඩි වෙන්න. මීරා වෙන ඔබට තොල් ගැත්තේ. ඔව් වලි ගයින් කිරුවේ දැන්. Venerable Bhante, sitting meditation, watching in out uh, breath as primary object. Breathe shallow, equal in length. Noted no stripping. React the uh, recalled the apo element. The the the coldness on the skin, tejo, the tejo element, and when it dried on the skin, the deposit, the patavi element, the vayo element, with the air going in and out and helping it to be it to dry. I noted the Vedana feeling element by the tickling feeling when drop was coming uh, down the upper lip and smearing feeling when it dried up. I perceived the salty taste when the droplet dripped into the upper lip and into the mouth, within brackets, tongue. I noted my mind considering this was gross, uh, within brackets, olarikai, and each drop was replaced by another santatiyak and had a reason and result paticcasamuppannai by me being born. I noted I had no control over the liquid production and there was no I to control it. Within brackets, the anatta concept. The dukkha from the discomfort and the anicca within brackets impermanence, from the drip becoming air from the initial droplet and solid from the salty deposit on the skin. Is this how one is this how one should be contemplating things as we meditate or should we try to continue to keep focus only on the in out breath which I tried to do thereafter? Thank you for your kind guidance and many and may you attain nirvana in this very life with utmost, utmost refer, reverence and metta. He's talking about the salivation or tears. I think it's tears. To the latter part, it appear like a salivation. Otherwise, loose nose. All these things can happen. When the tears happens, it definitely coming here and go to the edge of the mouth. It's a way it is the, the the contours of the thing. And then sometimes it come and then the, the salty nature. And then you feel the dried out thing. And so much patiently you have to be there. Otherwise you feel like pulling a piece of paper and wiping it that right. So, but if you are going to see, observe it, it's a blessed, it's a blessed blessing in disguise time. But shall I correct? So this is uh, noted, no stripping. No stripping also the same. The TS also the same. So when it happens, if you study it, so you can understand all the four elements. So likewise, when, when you are bathing, when you are brushing your teeth, when you are eating, the salivation happens. Don't try to telescope the event. Just spread it out to have the thin slicing of time, different episodes. So they have they have their dhatu guna, oh, oh, universal nature you can understand, so there you get a distance from yourself. You become a neutral observer of yourself. That uh, uh amputee American Rahula, one day he went there and sat on a um, colony of ants. They are coming and biting everywhere. I was observing. So after a while, the close by monastery monk paid a visit to him. And he saw without knowing that the monk has gone to the ant hill and everyone is biting, he start biting. Out of cover, he tells, who, who are you? Ah, I am a visitor. Please, please, let me have my meditation. Let the ants to bite. So he purposely went there. Some people go to the where the mosquitoes are and just sitting and waiting. How the mosquitoes are biting. So what the kind of uh, compassion, if you have any idea of dengue, any idea of malaria, you can't do it. So this is somewhat milder, but this is the way it is happening when you become mm, continuously mindful. Okay? Most Venerable Dhammajiva Thero with utmost respect. Whenever I start getting into deep meditation, I have a problem with my eyes streaming. This disturbs the continuity of the practice. I would appreciate the reasons behind this condition. It's not happening as frequently as it used to. This action ceases after a while, but I am puzzled by it. I have been very emotional following a successful meditative states ending up with tears pouring effortlessly. The euphoria I receive following all above is wonderful, and I thank my pa- parents and my and my respect and gratitude is extended extended to Bante, the fabulous organizers and their silent family members, and all of us. Be- because without all participants there will be no retreat. Unconditional love and blessings to you all. Both of them has to sit together, the early person and this person. Early person know how to taste it. Second person is not happy with tasting. So therefore, the, early person can teach the second person when the tears happen, how, how you can follow it. So sometimes the, the, when the first tear droplets happen, it is so like a saw, like sawing like a uh, the saw. So you can't wait, but it's so slow it happens, and ultimately go and ultimately you end up with the taste, and that's the point. You start licking to second person, first person can lick the first person, second person. <laughs> is that all? Yeah, but the thing is that it just comes uh, screaming and it, it appears that there is no control over it. So is it a sadness or happiness? This is what I was trying to find out. Is it because it's emotions that's bringing it out or is it something that I should just let happen, or I just I don't have any control. I keep wiping it. So when I was in Nilambe, I was sitting, started the game. I went to the plane, the lawn, and started, and weeping, ikigano. So I know after a little while the labors will come and they will start the master. I can't stop. I don't know whether it's happiness or I don't know if it's a, there's no reason to be crying, but it's happening. So I started laughing at because it's so much of weeping. You can't control because it's a, it's a, the mind is in a, in a euphoric situation. let it happen. No problem. huh? So sometimes you don't know it's a mixture of sadness and the, the happiness. So it is let the mind to, let the body to cry, no problem. But if you are sitting with the beginners, they will come and give you paper, the tissue papers and start wiping and ask all the... Uh, the, the, the problem with me is whether it is happiness or... So later you can put a label, no problem. Let that happen. Let the episode happen without your interference. Coming peak and then disappears, just like a breath, the beginning, the middle and the end of the, the tearing season. No problem. You have your own right, your human right. Analyzing means you are interfering in the natural flow see the beginning, the middle and the end. So it is the way all the things are happening vapit sim that these are this is the way body is working the, when the sun start each two hours time our internal climate is changing from 6 to 8 8 to 10 10 to 12 12 to 1 so this is the way body is working just like the up tide and low tide of the sea never mind we are not coming coming and going to wipe your tears no problem ඊයේ දේශනාව සම්බන්ධව ගැටලු තුනකුත් හරි හරි කියමු කියමු කමන්නේ. දන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ඊයේ සවස ධම්ම දේශනාවට මාගේ নমස්කාර පූර්ව කෘතඥතාවය පුද කර සිටිමි. එම දේශනාවෙන් පසුව මට මෙතෙක් හිරවී සිටි තැන සහ මුල්ම निराකරණය විය. මට ඇති සතුට සහ සැනසීම වචන වලින් කියන්න බෑ. මට හේ ඇති සැනසීම මේ සියලු දෙනාටම පතමි. ඒත් සුළු ප්‍රශ්නයක් අසා निराකරණය කිරීමට අවසර. ඔබ වහන්සේ පැවසුවා ඉදිරියට යන ගමනේ givisum ගහන්න එපා කියලා. බන්තේ givisum වලින් තේරුම් ගන්නේ කුමක්ද යයි ඉලැබොරේට් කරන්න කියා নমස්කාර පූර්වකව අසා සිටිමි ඔබ වහන්සේට දීර්ඝාෂ පතමි පෙරවන් සරණයි entanglement පටලැවිලි proposal projects මුකුත් එපා යන්නේකට යන්න දෙන එකයි කියන්නේ. මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා. එතකොට තේරෙනවා දැන් ධර්මයේ වැඩ කරනවා කියලා. මේ වෙලාවේදී කොට ලුණු අඹුල් දාන්න යන්න එපා, උමලකට දාන්න යන්න එපා, තෙප්පරාදු කරන්න යන්න එපා. ওই තාලෙට යන්න එකයි තියෙන්නේ. projects projects අපි සැලසුම් කරනවානේ ඊට පස්සේ හැම මාසයකටම සැරයක් රිට්‍රීට් එකට යනවා. තමජිව හමුරු අවුරුද්ද සැරයක් ගෙන්න ගන්නවා. බයිලානේ. ඒක මොකක්වත් ඕනේ දැන් ওই අනේකට යන්න අරපන්. අනවරතෙන් අපි කියන්නේ නිසි නිද්ද ඔය ඔයේ යන්න අරින්න ඕන. දැන් පොඩි උන්ට බත් කන්න දීපුවාම ඒක මේ සුදු තියලක් බත්යක් පිටින් දාපු එක පොඩි අනම්මන දාන්නේ නැහැ ඉතල ඉතින් බත් හිතනේ ඒක ඇහිත් ගා ගන්නවා නහයිත් ගා ගන්නවා කටෙත් ගා ගන්නවා බත් එකට බහිනවා දැකලා තියෙනවා මොන බොරුද දැන් ඒ ඔක්කොම අයම්මට බාර දීලා අම්මා පැත්තකට එනවනේ. අපි කාලේ මේ පොඩි කාට පත්තේ ලොකු එකක් බෙදලා දේ උඩ දෙනවා කන්න. ඌ දන්නේ නැහැ මේක කන දෙයක්ද නැද්ද කියලා ඉතින් ඇඟිත් ගා ගන්නවා. ඉතින් ඒ නිසින්ින්ද එහෙම ගා ගන්න හැමදාම බෑ. ඒ වෙලාවට දෙන එකයි තියෙන්නේ. මොනම සල ওই සලසුන් කියලා කියන්නේ අපාගත වැඩක්. සලසුන් කියලා කියන්නේ මාර්ගපාක්ෂික වැඩක්. ජීවිතය කියලා කියන්නේ ඔය ෆ්ලෝ එකක්. ඒක මේට්‍රික්ස් එකක්. අපි සැලසුම් නැතුව ඉන්න බෑ සමාජයට ගියාම. ශිෂ්ටාචාරය කියලා කියන්නේ අපි එලිමා සිර කඳුරක්. අපි කැලේට ගියාට පස්සේ මොනම සැලසුමක්වත් නැහැ. ඒක ශිෂ්ටාචාරයට යන්නත් ඕනේ, කැලේට යන්නත් ඕනේ. ඒකට ලෙවල පැටකොට බැමි නැති සීමාවල් නැති අපේම අපේම අපේ ලෝවා. එහෙම ලෝකට යන්න එන්න යාළුවේ කියලා අපි ආර්දනා කරනවා. ඒ සරුවචනාංශේ දුෂ්කර ක්‍රියා කරන වෙලාවේ හඳුන් නැතුව ඉන්න උත්සාහ කරනවා. ඉතින් කවුරු හරි ගෑනු කෙනෙක් දර කඩන හරි කැලේට ගියාම එහා කන්දට යනකම් දුවනවා. දුවලා ඒ ගොඩක් සෙල්ලම් කරලා තියෙනවා මේ වගේ සබාවක් කියන්න බැරි ටිකක්. හැබැයි ඒක කියලා දෙන උඹලා කරන්න ඕනේ නැහැ කියලා. එනිසා නිකන් හරි මේ වෙලාවේදී වගේ ඒවා කරන්න යන්න එපා. කට්ටි ඉන්න වෙලාවේ. මේ කොහොම හරි යන දෙයට යnderින්ද ධර්මයේට කඩුව බාර දුන්නට පස්සේ අත දාන්න යන්න එපා. මගේ පැහිකම්, මගේ දක්ෂකම්, මගේ සැලසුම් සේරම ළමා වැඩ. ධර්මයේ ඊට වඩා හරි ප්‍රබලයි. යනාතේ යන්න දෙන එකයි තියෙන්නේ. නිෂිනින්ද යන්න දෙන එකයි තියෙන්නේ. සුපින්වත් ගෞරවනීය ස්වාමින් වහන්ස චුල්ල වේදාල්ල සූත්‍රෙහි දිසොයිසා පරිවර්තනයේහි පහත දෙබස දක්වා ඇත. ආර්යාවනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දාහුද නැතහොත් සීලාදී ස්කන්ධ තුනෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලද්දක්ද එවත් විශාකේනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දේ නොවේ. එවත් විශාකේනි ස්කන්ධ තුනෙහි ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලදී. ඉහත කිය වූ දෙබස තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි සීලාදී ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දේ නොවේ යන වාක්‍ය මාහට නොතේරේ. Venerable Bhikkhu Nanomali and Bhikkhu Bodhi ගේ යාමෝලි the middle length discourses of the buddha පොතට මාහට පොතෙහි මාහට නොතේරෙන ඉහත වාක්‍ය අඩංගු කොටස් දක්වා ඇත්තේ The three aggregates aggregates are not included by the noble eightfold path. Friend Visakha, but the noble eightfold path is included included by the three aggregates. කෙටියෙන් ඇසුවොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීලාදී ස්කන්ධ සංග්‍රහ කරන ලද්දේ වේ යයි මට හැඟේ. එසේ නොවන්නේ කෙසේද? කරුණාවෙන් යුක්තව මාහට යටිකුරු වී ඇති මේ කරුණ උඩුකුරු කර දෙන්නේ නම් බෙහෙවින් කෘතඥ වෙමි. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට. ඒක ඇත්තටම මේ වගේ ලීනියම් ලීනිය ලැන්ග්වේජ් එකකට දාන්න බෑ මේකේ. මේකෙන් ගන්න තියෙන අදහස සීල සමාධි ප්‍රඥාව ආර්ය අෂ්ටාංග මාර්ගේ නැචරලි කාටක හිතෙන්නෙත් නෑ, කෙරෙන්නෙත් නෑ. මිනිස්සෙකුට කල්පනා වෙන්නේ නෑ. ඒක සංස්කරණයක්. ඉතින් බුදුරජාණන්සේ මෙච්චර සංස්කාර ගැන කතා කරමින් ඉඳද්දී බුදුරජාණන්සෙත් කරලා තියෙන සංස්කරණයක්. ඒ නිසා බුදුරජාණන් අහනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංස්කරණයක්ද නැචරල් ඔකරින් එකක් නෑ ඒක සංස්කරණයක්. ඒක තමයි අද්දුම සංස්කරණය නිසා ඒක මාර්ගෙන් සියලු සංස්කාර අයින් කළා දාන්න. ඒකට ආර්ය ආර්ය අෂ්ටාංග මාර්ගේ දිනුනේ නෝට ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයත් අයින් කළා දාන්න. ඒ කියන්නේ මේක naturally කාටවක හිතෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ මේක දන්නේ නැතිවෙම හිතෙන්නේ නැති කෙනාට පටවන්න ඇත්තම ඇසිමිලේට් කරලා හදපු එකක්. ඉතින් ඒ නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයට ගැලපෙන විදිහට සීල සමාධි ප්‍රඥා දෙන්න දානවා කියලා කියන්නේ සාමාන්‍ය දහම් පාසලේ උගන්වන්නේ අපිට සීල සමාධි ප්‍රඥා කියලානේ. ඒත් ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රඥා සීල සමාධි වෙලානේ. කරකොලත් හැරලානේ තියෙන්නේ. ඉතින් මේක කියන්න ඕනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකට බබාගේ භාෂාවට දාලා පළවෙනියෙන්ම ප්‍රඥා සයිස් එක දාලා ඊගාට සීලය දාලා ඊගාට සමාධි දාලා ඒකත් බුදුරජාණන් වහන්සේගේ මැනිපියුලේෂන් එක බුදුරජාණන් වහන්සේගේ සිමියුලේෂන් එක බුදුරජාණන් වහන්සේගේ සංස්කරණයක් ඒකල බුදුන්සේ අපිට සාතිකයක් දෙන එක තමයි අඩුම එක ඒ නිසා අම්බලඟ තියෙන ඔක්කොම ගොරෝසු ටික අලයින් කරලා දාලා මේකෙන් රිප්ලේස් කරනවා මේක හදලා තියෙන්නේ මේක විතින් මේක රිප්ලේස් කරන විදිහට ඒක තේරෙන්නේ නැහැ බෞද්ධයට තේරෙන්නේ නැහැ ඒක බෞද්ධ හිතනවා ආර්ය අෂ්ටාංග මාර්ගය රකින්න ඕනේ කියලා නෑ ගගී ගොඩට ගියාට පස්සේ බහුර කරේ තියනින්න ඕනේ නැහැ බහුර අතහැරලා ඵලයන් ඉතින් ධම්මෝ පිවෝ වික්‍රේ පහතබ්බා. පගේව අධම්මෝ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. මහන්නේ උඹල ඉගෙනගත්ත මේ ධර්මයත් උඹට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. අපි හිතනනේ ධර්මේ රම්පත්ති රෝල් ලියලා සුරේක දාලා කරේ ගහගෙන ඉන්න ඕනේ කියලා. ධර්මේ රකින්න හදන්නේ අපි එහෙම. ඒක නිසා මෙතෙන්දි ගන්න තියෙන මට තේරෙන අදහස මේක බුදුහාමුදුරුව විසින් ඇසිමිලේට් කරන ලද්දක් ස්වභාව සිද්ධි නෑ කිසිම කෙනෙකුට කොච්චර කල්පනා කරත් මේ වගේ දෙයක් කල්පනා වෙන්නේ නෑ අනිකුත් දේවල් ඔය අපි ඔය දන්න ඔය සයන්ටිෆික් දේවල් ඔළුවට අපල් ගිඩියක් වරිච්චාම මේක ගුරුත්වාකර්ෂණය වගේ දේවල් ඇක්සිඩන්ට් වෙන්න පුළුවන් මේක ඇක්සිඩන්ට් නෙවෙයි මේක බුදුජාන් වහන්සේ විසින් කරන ලද සංස්කරණයක් කියන එක තමයි කියන්න තියෙන්නේ ගරු ස්වාමීන් වහන්ස චුල්ල වේදාල සූත්‍රයේහි ත්‍රිසෝයිසා පරිවර්තනයේහි මෙසේ සඳහන් වේ. උපේක්ෂා වේදනාව දැනීම සැපය, නොදැනීම දුකය. උපේක්ෂා වේදනාව දැනීම සැප බව පහසුවෙන් වටහාගත හැකිමුත් නොදැනීම දුකක් දුකක් වන්නේ කෙසේදයි පැහැදිලි නැත. නොදන්නා දෙයක් ගැන දුකක් ඇතිවන්නේ කෙසේද? උදාහරණයක් සමගින් පැහැදිලි කළ හැකි නම් බෙහෙවින් අගනේය. ස්වාමීන් වහන්සේට නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. මේක විස්තර කරන්න පුළුවන් භාවනා කරනකොට විස්තර කරලා දෙන්න පුළුවන් අනික් අයට අමාරුයි. නමුත් අපි භාවනා කරන පිරිසක් වශයෙන් කියන්න පුළුවන් ආස්වාද ප්‍රසවාස දෙකේ ගොරෝසු අවස්ථාවල්. ගොරෝසුට ආස්වාද ප්‍රසවාස වැටෙන වෙලාවල් අපිට වැටෙනවා. ඒක අපි සතුටින් බාර ගන්නවා අම්බෝ මට ආනපානෙ හරි ගියයි කියලා. නමුත් ඒක හුඟක් වෙලා කරනකොට ඒක එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒක නීරස වෙලා හිත සද්ද වලට පයිදු. වේදනාවට පයිදු. හිතිලි වලට පයින්න මොකද මේක එන්නේ එන්නේ නීරස වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන සුඛය අඩු වෙන පටන් ගන්නවා. ඉතින් එතකොට හිත පිටපණින්නේ ඒ වස්තු වල තියෙන කැපිපේන භාවය නිසා නෙවෙයි අරමුණේ නීරස භාවය නිසා. මේ නීරස භාවයට තමයි අදුක්කම සුඛ කියලා කියන්නේ. ඉතින් අදුක්කම සුඛේ දැන් මම ඇවිල්ලා තියෙන මේක මම උපයාගත්ත දෙයක් දන්නවයි කියලා කියවනම් ලොකු සැපයක් ඇති වෙනවා. ඒක දන්නේ නැතුව බාණ්ඩුක විලා කවුරුහට කැසන්නේ. බාණ්ඩු විලා වැස්සන්නේ. එළ මැස්සේ කවන්නේ කියලා අපි මේ බාහිරයට බයින්ද හදනවා කියලා කියන්නේ ඒ වෙලාවේ මේ අදුක්කම සුඛ වේදනා කියලා දෙන එකේ නොදැනුවත්කම නිසා අපි මේ කොහෙදෝ අලුත් දුක් හටගන්නවා. හදනවා. වදනවා කියලා මං කියන්නේ. වෙන්නේ මොකක්වත් නෙවෙයි ඕනෙම අරමුණ දිහා බලනකොට එන්නේ එන්නේ එන්නේ දෙවේලේ දකින්න කුකුලාගේ කරබලා මේ වේලේ පෙනී සකසීම සුදු වෙලා කියලා යන්නේ අදුක්කම සුඛේට. අපි එතකොට බාහිරේ තියෙන වස්තුවට හිත පනිනවා ඒකත් නැචරල්. එතකොට බාහිරේ තියෙන වස්තුවල චෝදනා කරන භාවනා කරන තැන්වල කයින් හොඳ නැහැ. භාවනා කරන තැන්වල වහින්න හොඳ නැහැ. භාවනා දේකට මැස්ස වෙන්න හොඳ නැහැ කියලා ඒකත් ඒ කතන්දරේ ගියාම අර අදුක්කම සුඛේ නොදැනුවත්කම මෙයාට අලුතින් දුක් වදන තැනක් වෙනවා. ඒ නිසා මේක මෙහෙන් එහෙනකොට මේක මෙහෙන් මොකද්ද වෙන්නේ කියන එක අරමුණ මේ වෙලාවේදී අදුක්කම සුඛයට ගියා කියන එක මැජික් එකක් වෙන්නලා මේ රබාන හයියෙන් හොල්ලනකොට දැනගන්න ඕනේ මේ අතෙන් මෙයා සෙල්ලමක් දාන්න තමයි හදාන්නේ. ඕනෙම එකක් බලන ඉන්නකොට ඒකේ නීරස භාවය එනකොට වදේ තියෙන දේ විචිත්‍ර වෙනවා. ඒ විචිත්‍ර දේවල් අපිව ආක්‍රමණය කරනවා. ඒ ආක්‍රමණය කරන්නේ මොකද්ද? අරමුණේ අදුක්කම සුඛේ පහළ වීගෙන එනකොට අපි ඒක නොදැනුවත් කරනවා. ඒක දුකක්. ඒකෙන් මෙන්නේ අලුතෙන් කර්ම රැස් කරන්න පටන් ගන්නවා. අර කර්ම ගෙවාගෙන යන ක්‍රමේ පැත්තක දාලා නීරස දී කියලා ඒක පැත්තක දාලා අලුත් අලුත් දේවල් වලට යනවා. ඒක තමයි කාමී කියන්නේ. නිතර අරමුණු මාරු කිරීම. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරනවා දුක්ඛ සත්‍ය අපට අවබෝධ කරන්න බැරි ඉරියව්ව වෙනස් කරන්න නිසයි කියලා. ඒ ඉරියව්වෙම ඉන්න ඕනේ. ඒ අරමුණේම ඉන්න ඕනේ. එතකොට ඒක එපා වෙනවා. ඒකයි උඟ දිනෙක ඔය දික්ක සාද වෙන්නේ. වඳින්න ඉස්සර තියෙන ප්‍රේමේ බඳට පාත්තේ නෑනේ. ඒතකොට ඉතින් ඒ අල්ලපු ගෙදර මනස හරි ලස්සනයි. ඉතින් ඒක කියනවා අර අර ගෙදර ගෑනට ගිහිල්ලා ඕක කියලා. ඉතින් කිව්වට පස්සේ ගෙදර ගෑන දන්න වැඩේ ඉවරයි ඉතින් කියලා. එවනේ දැක්කට ගමන්නේ නොකිය හිටපන් මං කියන්නේ. නොකිය ඉන්න බෑ මොකද අර අදුක්කම සුඛ වේදනාවට වැඩිය අරක කියන්න තියෙන කුයි කුයි ගාන ගතියයි. කුචි කවන ගතියයි. ඉතින් දීග වලට වැඩිය මේ දවස්වල දික්කසාද රෙජිස්ටර් වෙනවයි කියලා කියනවා. කාමයේ කියන්නේ ඕක තමයි. කාමයේ කියන්නේ අරමුණෙන් අරමුණට පැන පැන යනවා. ඒ කාර්මණක් බොහෝ වෙලා හිටියොත් එන්නෙම අදුක්කම සුඛය අපි ඒක දන්නේ නැහැ. භාවනා ලාභයක් බව දන්නේ නැහැ, ප්‍රගතියක් බව දන්නේ නැහැ. ඒ නිසා අපි පිටින් ඇවිල්ලා කරදර කෙරුවා කියලා චෝදනා කරනවා. ඒක එයාට කමඨාන සුද්ධ කළ දෙනවා කියන එක හරීම සියුමට කරන්න ඕනේ. හතරපස් හැරයක් කරන්න හදලා ඔය ඔක්කොම ශ්‍රී ලංකාවේ පොඩ්ඩක් බලපන් බලපු අරමුණ මොකද වෙන්නේ කියලා කියන්නේවත් නැහැ. ඒ නිසා භාවනා කරනකොට මේ කියලා දෙන්න පුළුවන්. එහෙනම් මේ රසකාමියෙකුට එහෙම නැත්නම් මේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන මිනිසෙකුට මේ මිනිස්සු මේක අන්නන එකමනේ කරන්නේ. අර මිනිස්සු අමාරුවේ දාන එකමනේ කරන්නේ. ඉතින් එහෙම ලෝකික ජීවත් වෙනකොට ඔව කතා කරන්න ගියොත් ඒ මිනිස්සු හිතන අපිට මේ ඒගොල්ලන්ට විරුද්ධව අපි කතා කරනවා කියලා. අපිට එහෙම කවුරුත් එක්කවත් තරහ නැහැ. නමුත් බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකෙක අපි ඉන්නේ නිසා අපිව අන්ධ කරන්න ඒගොල්ලන්ට බෑ. ඔය මොන જાතියෙන් අපිට මේ අරක ලස්සන මේක ලස්සනයි කිව්වත් අපි දන්නා මාර පාක්ෂිකයි කියලා. අපි දන්නවා මේ සේනවල 100 100ක් මේක කිව්වත් මේක මාර පාක්ෂිකයි. එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේඛිතද දුන්නේ කියලා බුදුහාමරෝ වාගෙට hina වෙලා බලන්නේ. හිටි තැන සිට යම්තාක් ගැඹුරකට සතිය වඩවාගත් අප මෙම සතිය ආරක්ෂා කර ගැනීමට අදිෂ්ඨානයෙන්ම පසු වෙමු. එදිනෙදා ජීවිතයේ සතිමත්ව සිටීමට අමතරව සතිය ආරක්ෂා කර ගැනීමට ප්‍රායෝගිකව අපි ඩේලි රුටීන් වලට එකතු කරගත යුතු දෑ හා බැහැර කළ කළ යුතු දෑ පිළිබඳව පුංචි උපදෙසක් පතමි. ඩේලි භාවනාවල කමටහන් ලිවිය යුතුයද? එදිනෙදා ජීවිතයේදී මා සරලව අර පිරිමැස්මෙන් පරිසරයට අවම හානියක් සිදුවන ලෙස ජීවත් වීමට ඇලුම් කරන අතර එසේ කිරීමේදී ලෝභය පැත්තකට සිත ලෝභය පැත්තට සිත ඇදේදයි සැකයක් ඇත. example plastic tub එකක් බොහෝ අය නොසිතාම බින් එකට දමද්දී එයින් වන හානිය සිතා එය නැවත සෝදා භාවිතා කිරීමේ පුරුද්දක් ඇති අතර මෙය ගොඩගහ ගැනීමක් දැයි සිතේ. වතුර ආලෝකය ආහාර පරිහරණය වැනි බොහෝ දෑ මිනිසා විසින් සිතාමතාම ඔහේ නාස්ති කරන බව දකින විට මගෙන් විය යුතු කොටස කරමී සිතමි මෙලෙස සිටීම අන්තවාදී වීමක් නොවේ නේද ඕවා ගැන වැඩිය නොහිතා මේ ගමන පූර්ණය කළ යුතුයද බිත්තර භාවිතයෙන් පරපණ නැසීමක් සිදු වෙනවාද කියන ප්‍රශ්නය කතා කිරීමට ඔබ වහන්සේ සතුටුද අනික මෙම ධර්ම මාර්ගයේ ප්‍රැක්ටිකලි වැඩිවීමට උත්සාහ ගන්න ගන්නා අප මස් මාංශ අනුභවය නොකරන්නේ නම් හොඳද? මේ වගේ ප්‍රශ්නයන් ඇසුවාට සමා වෙන්න සීමාව ඉක්ම වූවා නම් කමාවි මෙය නොසලකා හරිත්වා. ඔය පළවෙනි කොටසදී කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එකයි කියලා තියෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රය තියාගන්න 100%ක්ම. ඒකට අනිත් ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. අපේ ලොකු සංහතික පොඩ්ඩක් ප්‍රායෝගික පැත්තට කිව්වා සාතච්ඡකාරී, සක්කච්ඡකාරී, සප්පායකාරී කියලා කාරණා තුන මතක තියාගන්න. සාතච්ඡකාරී කියලා කියන්නේ නිත්‍යපතා භාවනා කරන්න. සක්මන් වෙලාවට හරියටම සක්මන් කරන්න. පරියංග වෙලා හරියට පරියංග කරන කාට රැවුවක් කියලා කියන්නේ ඕගොල්ලෝ අහවල් වෙලාවේ මරණ ගෙදර කරන් තියනවා සෝරි. මම මේ වෙලාවේ භාවනා කරන වෙලාව. ගෞරවණීය ගෝත් එක යන්න ඕනේ මරණ කියලා කියනම් මං කියන මට අවුරුද්දකට කලින් කියලා තිබුණා මං ඒ දවසේ වෙන් කරලා තියෙනවා දැන් ඉත භාවනාවට වෙන් කරලා තියෙන නිසා යාට ඕනේ නම් කියලා මැරෙන්න. මෙච්චර මං ගමගේ කලින් ටයිම් එක හදලා තියෙන ඒ දවසේ මැරෙනකොට මට කරන්න දෙයක් නැහැ. ඉතින් කවුරුත් එන්නේ නැහැ මට දැන් මල ගෙවල් කියන්නේ. කියලා වැඩක් නැහැ මම ගියාම තවත් මල ගෙදරක් එන්නේ. ඉතින් මට මං කියලා තියෙන්නේ මට ඕනම යනවා. නැත්තම් මම කවුරු මරණත් බට කරන්න දෙයක් නැහැ. ඒ නිසා සාකච්ඡාකාරී වෙන්න. සාකච්ඡාකාරී වෙන්න භාවනාව මුදුන් තැන තියලා සලකන්න. ගාදර ගෞරවයෙන් කරන මේ ආවට ගියාට part time job එකක් විදිහට කරන්න එපා. මේක උනාට පස්සේ කරන්න හේතුවක් තියෙනවනේ අපිට. එතන සද්ධායකාරී. ඉතාමත්ම සද්ධායෙන් කරන්න. නිකන් ආවට ගියාට නෙවෙයි මේ සක්කච්ඡාකාරීකමට ලැබෙන ආනිසංසය බුදු ආමරෝ දේශනා කරනවා. දානයක් දෙනකොට සක්කච්ඡාකාරී වෙනවා නම් එයාට ලැබෙන ඕනේ ආත්මික පණිවිඩකාරයෝ දරුවෝ සේවකයෝ එයා කියන දේ අහන කෙනෙක් බවට පත් වෙනවා දැන් අද විතර සේවකයෝ ස්වාමියා නාහන ගුරුවරු කියන දේ නාහන දරුවෝ දෙමාපියෝ නාහන දරුවෝ ඉන්න යුගයක් ඇත්තේ නැහැ ඒ මොකද හේතුව ඒ දෙමාපියෝ දරුවෝ ලබන්න පින් කරලා තිබුණාට ඒ පිනත් එක්ක සක්කච්ඡාකාරීකම කරලා නැහැ අපිට සේවකෝ ලැබුණාට ඒ සේවක අපි කියන්නේ අහන්නේ මොකද අපි සාකච්ඡාකාරීකම දන්නේ. අපි හිතන සේවකයාගේ දෝෂය නෑ. අපි වැඩක් කරනකොට වැඩේ හැදී කියලා එකක් තියෙනවා. සාකච්ඡාකාරී වැඩක් කරනවා අපිට ලැබෙන දාසිය මොකද එළිය තියෙන්නේ පිස්සකා පිස්සකාරීවා දරුවෝ දුවා දරුවෝ හෝ සේවකයෝ හෝ පණිවිඩකාරයෝ මලුව කලුව මාරපංගිය කතා බෑ හරියටම වැඩේ කරගෙන ඔබ කියන දෙයට අහුම්කම් දෙයි ඔබ වැඩේ කරනකොට බින කරනකොට සක්කච්ඡාකාරීව කරන්න. ඉතින් අද මේ සක්කච්ඡාකාරීකමේක විද්‍යාලෝකයේ ඇත්තෙම නෑ. ඒගොල්ලෝ වෙන සක්කච්ඡාකාරීකමක් තියෙනවා. අපි මේ පරිසරයේ සක්කච්ඡාකාරී නෑ. දීමෝපියන්ට සක්කච්ඡාකාරී නෑ. සාර ධර්ම වලට බය මේ ආචාර ධර්ම වලට සක්කච්ඡාකාරී නෑ. මේ සාපේ අවුරුදු 200ක් මාන වැපෙළුණා. මේ විද්‍යාව දිනු වෙන්න දිනු වෙන්න පරිසරය නොතක හැරීම වැඩි හිටියන් නොතක හැරීම සහ ආචාර ධර්ම නොතක හැරීම සහ ගහන අපරාධයක්. ඒක කෙරුවේ පළවෙනි ලෝකේ රටවල් ටික. ඒ මොකටද මේ තුන්වෙනි ලෝකේ රටවල් හුරකන්න. ඉතින් උන්ට කැරකිලා වදින වෙලාවේ උත්තර නැහැ. ඒ නිසා අපි වැඩ කරන්න ඕනේ අපේ භාවනාව දියුණු කරගන්න සක්කච්ඡාකාරීව සාතච්ඡාකාරීව සප්පායකාරීව සද්ධාවනේ සප්පාය භාවනාවට ගැළපෙන දේ හත් වෙන. සම්මා වාචා තියාගන්න, සම්මා කම්මන්ත තියාගන්න, සම්මා ආජීවී තියාගන්න. ඒතර bitter කතාවට බෞද්ධ bitter කියලා જાතියක් තියෙන මේගොල්ලෝ දන්නේ නැහැ වගේ මම හිතන්නේ. ඒව ගැවල ගමන් නැහැ. බෞද්ධ bitter කියලා කියන්නේ කිකිලිය හදන්න ඕන කුකුලෙක් දාන්න නැතුව. white legon එතකොට මේ bitter fertilizer ලයි. ඉතින් ඒකට ඒවට බෞද්ධ පිටර කියලා. ඉතින් අපි පුංචි කාලේ ඉන්නේ ලොකු රැල්ලක් ගියා ඒකට. <laughs> ඒ බුදුම රටේ කියනවා රීදි මානසික ඇවත් ගන්න භාවනා කරපළා. භාවනා නොකර මත්මාල් නොකයිලා භාවනා නොකර කරගෙන ඉන්නවනේ <laughs> තේරුම්න්නේ නැහැ. ඒ නිසා භාවනා කරන වෙලාවේ මොන වෙන දෙයක් නේ කන්න තියෙන්නේ. කවුරුහරි දෙන දෙයක් කාලා භාවනා කරගනින් ඒ මේ වීගන් වෙනවා වෙජිටේරියන් වෙනවා ඒකල භාවනා නොකර ඉන්නවනේ ඒක අයරණී එකක් නේ ඊට පස්සේ මස් කන කට්ටිය වෛර කර කර ඉන්නවා. දවසක් ආව පල්ලිය හින්දලා කෑ ගහගෙන මිනිස්සේ බොහොම ස්තුති කරනවා මම ඔබ වහන්සේලා වැඩවට ඔබ වහන්සේ කවදාකවත් එළුණු මස් මාළු කන්නේ නැහැ. මේක තමයි කෙරෙන්න ඕනේ ආමතු කියලා මම මොකක් පරමවල් පස්සේ. නෑ සෝහන්ත මේක අයියෙන් කෑ ගහ කියන්නේ මම පොඩ්ඩයි මේක කෑ ගහන්න ඕනේ බාහනක් දෙත්තනේ. මොකද්ද ප්‍රශ්නේ? මම මේ ආවේ ඔබ වහන්සේලාගේ කුලෙම ලියලා තියෙන මස් මාළු මම කොහොමද දෙන්නේ නැතිඳයි කන්නේ නැත්තේ දෙනවනම් මාත් කනවා. ඈ දැන් මේ වගේ ඇවිස්සුවා හොඳටම දැන් හින්න ගහන්න කෑ ගහනවා මං කව හතරම එකක් කියනවා ඇවිල්ලා භාවනා කරන්න ඊට ඉස්සෙල්ලා එකක් කියනවා කතා නොකර ඉන්න බලන්න සුමාන දෙකක් කො මත ගොළු පොපුරලා නැහිනවා එල්ලුම් කාලා ගියා මිනිස්සයා මොකද මේ මස්මාලු කෑමේ ආදීනව කී කිය ඇවිදිනකොට ආහඬ පිස්ස පිහට්ටු ඉන්න නිසා ඔයා මේ තටු වීදගෙන ඇවිදිනවා. සුමාන දෙකක් පුළුවන් නම් කතා නොකර ඉන්න වාගේ ඔළුව පුපුරලා නැහිනවා කියනවා. නෑ හැමදේ මම මේ වගේ දේවල් අභියෝගයට ගන්න කැමති මම පරිස්සම් වෙලා කරන සයිකියාට්‍රික් කෙනෙක් ළඟ තියාගන්න. කතා නොකර ඒක ලැබුණා භාවනා කරලා බලන්න කියලා. ඒ මස්මාලු නොකන කට්ටියගේ සැර වචන ඒගොල්ලන් මේ අනික් කට්ටිය කන එකෙන් අකුසල් කරගන්න. අර කියන විදිහට Taman නොකා හිටියර Taman ප්ලාස්ටික් පාවිච්චි කරලා හොදෝ දෙකේ ප්‍රශ්න කාටවත් කියන්න යන්න එපා. අපිට අයිතියක් තියෙනවා අපි කොන්සර්වටිව් කවුරුහරි තනිය පමන් බලව කරන්න යන්න එපා මගේ හැටි. මම විශ් කර දෙයක් අරගෙන අහුල කර පාවිච්චි කරනවා ඒ විස බීජ තියෙන ඒක මම බලා ගන්න ඔයා කරන්න යන්න එපා. හැබැයි ඔයා නාස්තිකරුවට මම මොනවද කියන්නේ නැත් නෑ. ඒක මට කරන්න දෙයක් නෑ කියලා අපි සයිලන්ස් සර්මන් එකක් දෙනවා. අපේ අම්මලා තාත්තලා අත්තල මුත්තලා අපිට දුන්නේ සයිලන්සර් මන් එක. කවදාවත් නැහැ. කවදාකවත් නැහැ ආස්ති අද විතර හම්බ කරන අද විතර විනාශ කරන දරුවෝ නාස්තික දරුවෝ උත්තාන සම්පදාව තිබුණාට ආරක්ක සම්පදාව නැති දරුවෝ සෝරි තමයි පරිසරය පැත්තෙන් බලනවා. ඒ තරම්ම නාස්ති කරනවා. ඒක දිහා බලලා අහුවෙන්නත් එපා. හින් කරන්න යන්නත් එපා. හැබැයි අපේ ජීවන රටාවෙන් අපි පෙන්නනවා ආමුදුරුන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ. අවසන් තියෙන දින දෙක කාලේ ඉන්න කෙනේ. ජීවෙන් දැදිත් කරතයි. අවුරුදු 8ක් කරලා තියෙනවා. ජොබ් එකක් කරනවා. පෝස්ට් ග්‍රැජුවේට් උත් කරනවා. පුළුවන් තරම් කන්සර්වටිව්. ඒකවල ඉච්චරම සල්ලි තිබුණේ නැහැ. ඒක නිසා ඒක ආර්ථිකයට හොඳට ගැලපුණා. නමුත් දැන් කියන්නවත් නැහැ මම මේ අයියලා ගක්කාගේ දරුවන්ටවත් කියන්නේ නැහැ. හැබැයි උන් දන්නවා මං කවුද කියලා. කද්දාවත් මොකක්වත් නාස්ති කරන්නේ ඒක තියාගෙන ඉන්නවා. තියාගෙන ඉඳලා අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. මේ එහෙම මිසක් කාටවත් ඒක ඉන්සිස් කරන්න යන්නත් එපා. වෙන කෙනෙක් අතිශෝකභෝග වෙනවා නම් සුඛභෝගන බනින්න යන්නත් එපා. හැබැයි අපි අපේ පරම්පරස කර කරගෙන යනවා. එතන තමයි එතන තියෙන පොඩි සයිලන්ස් සර්මන් එක. ඉවරයි. මම ඉවර කරන්නේ හිතයි ගොඩක් කතා කරේ එහෙමයි. ඊයේ ස්වාමින් වහන්සේ අප ගිහියන් හැටියට මේ නවීන සමාජයේ විවිධ ප්‍රශ්නවල වෙලි ධර්මය රැකීමට හැසිරීමට බාධාවක් වන අදහසක් දේශනා කළා. සමහර විට මේ ගිහි ජීවිතවලින් සමාජයෙන් හුඟක් දුරට අයින් වුණොත් අර ගිහි ජීවිතයේ ප්‍රශ්න නිසා නිරන්තරයෙන් භාවනා භාවිතා හරි භාවනා කරන්න ධර්මය අවබෝධ කරගන්න දුන්න තල්ලුව ප්‍රෙෂර් එක නැති වුණා වගේ එකක් සමහර අයට වෙයිද? ඒ වගේ අවස්ථාවක ජොබ් එකකින් හෝ වෙනත් ලෞකික ජීවිතයේ ප්‍රශ්න වලින් දෙන උත්තේජනය වරහන් ඇතුලේ නෙගටිව් නැති වුණොත් අපි දිගටම මේ කටයුතු කරගෙන යාමට උදාසීන මන්දෝත්සාහී වීම වළකා ගන්නේ කෙසේද? දැනට මහන නුනොත් නේ මහනුනත් ඒක කරන්න ඕන. ਸਰවචනාංශේ මේ රිට්‍රීට් එකේදී මේක මේ ට්‍රිප් එකේදී මේක දවසක් කිව්වා. ඒ විනය පිටකේ සඳහන් කරලා තියෙනවා භගවා වේරංජායන් විහෙරති පුචිමන්ද මූලේ නලේරු පුචිමන්ද මූලේ කියලා තියෙනවා. භාග්‍යවතුන්සේ නේරංජාවේ ඉන්නවා. නේරංජාව ළඟ තියෙන කැලේ නලේරු කියන යක්ෂයා ඉන්න ගොරක ගහ මුල කියලා. ඉතින් අටවචාන් වහන්සේ අහනවා ඇයි දෙකක් කියන්නේ කියලා. එද්දස එක ලියනකොට සාමාන්‍ය තියා බිලිනවනේ. ඒකල කියනවා බේරංජාව මනුස්ස වාසයේ සඳහා සරුවචනාසේ යන දනෝයි කියන ඔය නෙගටිව් එක දකින්න. ඊට පස්සේ පුචිමන්ද මූලේ කියලා කියන්නේ කැලේ. කරුණාය අපගමන ප්‍රඥාය උපගමන කියලා තියෙනවා. තමයි මිනිසුන්ට අනුකම්පා කරනවා නම් වඩපිනිනම් ගමට යනවා. ගමට ගියාම දකින්න විසම ගෑනු දකින්න විසම පිට වෙච්ච හරක් දකින්න පිට වෙච්ච බල්ලෝ දකින්න කක්කා දකින්න ඔක්කොම දකින්න. බාත් පාත්‍රේ වෙනකොට බදී මීට ගැලීට යනවා. කැලේට ගියාම ප්‍රඥාවට අනුකම්පා කරනවා. දිව්‍යයන්ට අනුකම්පා කරන මේ ගමට අනුකම්පා නිසා එළියට බහින්නේ කරුණාවෙන්. ඇතුළට යන්නේ ප්‍රඥාවෙන්. ඒ කිය වේදක සමබර වෙච්ච කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ සරුවචනාංශය ඇර. මේ ජීවන රටාවේ එක දවසක් ඇතුළත මේ දෙක සමබර වෙන්න ඕනේ. ඒක ඒක පැවිදුණයි කියලාත් කරන්න. අද පැවිදි ජීවිතේ සංකර වෙලා තියෙන හැටියට බලනකොට ගිහින් වැඩිය පැවිද්දා තමන්ගේ කාලතරණ පාවා දීලා. තමන්ගේ විවේකයේ පිණිස තමන්ගේ මේක පිණිස තියෙන එක ඒගොල්ලෝ හිතන එක මේ බොහොම ආත්මార్థකාමී වැඩක් කියලා. ඉතින් මා මං හිතුවේ ඒක හුඟක් අනිත් පැත්තේ හිටියේ. නෑ නෑ මට වැඩක්ම නෑ. කැලීමයි ඉන්නේ කියනවා මේ සතිපාසල පටන් ගත්තට පස්සේ අපිට වෙනම පරිප්පුවක් එන්න පටන් ගත්තා. අතන ප්‍රශ්න මෙතන ප්‍රශ්න අරකන් මට එන්න ජොලි දැන්. මට දැන් දරුවෝ හම්බෙන්නේ නැහැ දැන් ඉතින් වයසනේ මුණුබුරෝ හම්බෙනවා අම්මෝ මිනිපිරියෝ ඉතින් එතකොට අර අඩුපාඩුව සම්පූර්ණ වෙලා දැන්. මම නිකන් කොහේ ගියත් නිකන් අත්තල් පප්පා වගේ දැන්. පොඩි උන් ආයේ මොකුත් නැහැ වට කරගන්න. ඉතින් ඒ නිසා මේ පැත්තේ පොඩ්ඩක් තියෙන්න ඕනේ. තියෙනවා මේ බැලන්ස් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ මේක මහා ප්‍රඥාවෙන් මහා කරුණාවෙන් නැති උනට කරුණා ප්‍රඥා දෙක සමබර වෙච්ච කෙනෙක් මම දැකලා නැහැ ප්‍රඥා වැඩි වුණොත් කරුණාව අඩු වෙනවා කරුණාව වැඩි වුණොත් ප්‍රඥාව අඩු වෙනවා ඒ නිසා අතුවාචාන් වහන්සේ කියලා තියෙනවා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ මන්ද සද්දෝ අධික පඤ්ඤෝ උභය පුත්තෝ කයියාටික පක්කම් බජත්ති කියන එක මම දාපේ ගද්දි කියලා මට මතක නැහැ සද්ධාව වැඩි නම් කරුණාවට ප්‍රඥාව නැහැ උට ප්‍රඥාව වැඩි නම් සද්ධාන දෙක අප එක කට්ටයක් ඌ උන්ට බිස්නස් කාර්යයක් ඒ නිසා ඒ මම මේ ලෝකයේ දිහා බලනකොට කිසිම කෙනෙක්ගේ ඒක ඒද ගැන දන්නේ නැහැ ඒගොල්ල සම්බර කරන්නේත් නැහැ සරුවචනාන්ති කියන එකට පර්ෆෙක්ට් ආන්සර් ගරුතර ස්වාමීන් වහන්ස ඊයේ ප්‍රශ්න සහ උත්තර සැසියේදී අස්ථානකෝප එකක් සහ ස්ථානකෝප නමයක් ගැන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුනා. කරුණාකර අස්ථානකෝපය අර්ථ දක්වා දෙනු සේක්වා. එමෙන්ම අනිත් කෝප 9 ගැන යම් විස්තරයක් සපයන්නේ නම් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. නෑ වෙලා ගන්න මේ වෙන ඔච්චර දිග මාතෘකා ගන්න බෑ. අස්ථාන කෝප නැති එක තමයි ස්ථාන කෝප නැති එක තමයි අස්ථාන කෝප කියලා කියන්නේ. ඒක මේ පාවොසාරික පොත පරිවර්තනය කරලා තිබුණේ. ඒ නිසා කාට හරි අභිධර්ම පොතක් අරගෙන කියවන්න මේ කෝපය කියන චෛතසිකය ගැන එතකොට ඒක කළාට ඒ විස්තර තියෙනවා. මට පුළුවන් වුණොත් මම අනුරාධර දෙන්නම් මේ රිටන් ෆෝම් එක එතකොට ගන්න පුළුවන්. ස්ථාන අස්ථාන. අස්ථාන ස්ථාන කෝප 9යි අස්ථාන කෝප 1යි. රීසනබල් කෝප 9ක් තියෙනවා. අපිට කිසිම රීසන් එකක් නැති අස්ථාන කෝපයක් තියෙනවා. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඊයේ පැවැත් වූ ප්‍රශ්න සහ උත්තර වැඩසටහනේදී සතිපාසලේ ළමයින්ට කියා දෙන සතියෙන් නින්දට යන අයුරු ගැන සඳහන් කරන ලදී. එසේ සතියෙන් නිදා ගන්නා ආකාරයේ කරුණාවෙන් පහදා දෙනු මැන. ස්වාමීන් වහන්සේට දීර්ඝාෂ වේවා. නෑ දැන් වයස වැඩි ඕගොල්ලෝ. ඒ නිසා මැරිලා ඊගාවාත්මේ අවුරුදු 7න් එන්න අපි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. දැන් දැන් කොහොම දෙන්නෙම නෑ. වැඩක් නෑ මොකද බලාපොරොත්තු තියන්නේ. මම වයස කට්ටියට බලාපොරොත්තු සුන් කරවන්නෙත් නෑ. කියන කලින්ම මැරෙන්න. මම මගේ අද අතක් ඇත්තෙම නෑ මැරෙන්න. මම මැරෙන්නෙම නෑ. මේ එනේනේ කාට අවුරුදු 7ේදී දෙනවා මේ වයසට ගියාට පස්සේ 60 වුණාට පස්සේ මෙලෝ දෙයක් කියලා කියන්නේ. මේ අනුරුද්ධගෙද්ද ඔයාගෙන ප්‍රශ්නේ. ඒ වුණත් එච්චර තමයි කියන්නේ. දෙන්නේ නම් නැහැ. කොහොමඩක්වත් ඒව දෙන්නේ නැහැ. ඒකට සතිපාසලට ළමයි යවන්නේ. ඒකට ළමයින්ගෙන් ආගන්න පුළුවන් වෙයි. අදට නියමිත ප්‍රශ්න. ඔය පැය දෙකමාරක්. එනිසා අපි මෙතනින් સમાප්ත කරමු. එන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ. අවසාන ප්‍රශ්න දෙකම නිෂ්පබා.